උතුම් වූ දහම් සාකච්ඡාව සඳහා සා සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම උතුම් වූ නිවන් මඟ පූර්ණය කර ගැනීම සඳහා ඒ දහම් සාකච්ඡාව උපනිශ්‍රණයක් වෙලා තම තමන්ගේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමටම සියලු දෙනාටම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සසර සරණා සතට සදහම් උතුම් බුදු නොවනින් ලැබේවා සසර දුක් කඳ නිවන සදහම් උතුම් ධම් සරණින් ලැබේවා සසර දුක් ගිනි නිවන සදහම් මහා සංඝ ගුණයෙන් ලැබේවා සසර දුක හැර නිවෙන සදහම් උතුම් තෙරුවන් සෙත ලැබේවා සාදු සාදු සාදු ඒතිලෝ ගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ උත්තරීතර සද්ධර්මය අනුභවයෙන් මේ උතුම් වූ සද්ධර්මය තේරුම්ගෙන ඒ සංසාර ගමන නිමා කර සඳහා ඒ ප්‍රඥාම පහළ වී උතුම් වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵල පූර්ණ කර ගැනීමට ඊට අවශ්‍ය කරන්නා දැහන් ඵලද පූර්ණ කරගෙන අමා මහ නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමටම ඔබ සියලු දෙනාටම මේ දහම් පඬුර උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා උපනිශ්‍රේම වේවා අපි ගිය සතියේ බොහොම සරලව මේක ආරම්භ කරා. ඒ ආරම්භ කරපු එකේ දෙවෙනි කොටස තමයි අද කරන්න තියෙන්නේ. ඒ කොටස කරන්න කලින් මම චූටි මතක් කිරීමක් කරන්න. එක්තරා දෙයක් එක්ක ඕගොල්ලන්ට මේ ලෝකේ භෞතික වශයෙන් භෞතික වශයෙන් දේවල් හම්බ වෙනවනේ නේද? කෑම බීම වෙන්න පුළුවන්, ඉඳුන් හිටුන් වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්. ඔය මොනවා හරි හම්බ වෙන්නේ. ඔන්න ඔය මොනවා හරි හම්බ වුණාම උත්සාහ කරන්නේ ඒක කොහොම හරි අනුන්ට දෙන්නද තමන් සතු තියාගන්න. අපි අවංකව කතා කරමු. Taman සතුව තියාගන්න. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය නේද? එතකොට මෙන්න මේ ලෝකේ ඒ දේවල් වලට අපි මහා වටිනාකම් දීදී මේ වැඩපිළිවෙලක යනවා. ওই අනාතරේ යම් කිසි කෙනෙකුට හම්බ වෙනවා මොකද ඒවා ඔක්කොම අපි ලබාගන්නේ ලෝකයේ තුල. එතකොට එහෙම ගමන් මාර්ගයක යන වෙලාවකදී යම් කිසි කෙනෙකුට මේ ලෝකයෙන් එතර වෙන්න පුළුවන් ක්‍රමය හරියට දැනගෙන ඔහු ලෝකයෙන් එතර වෙන පළවෙනි සංදිස්ථානයට පැමිණෙනවා. අන්නේ සංදිස්ථානයට පැමිණෙන කෙනාට මේ ලෝකේ ලබන්න තියෙන වටිනාම දේ ලැබෙන. ඒක මේ ලෝකේ තව කෙනෙකුට සම කරන්න බෑ. මොකද හේතුව ගිය සතියේ මම පොඩ්ඩක් ඕගලන්ට විස්තර කරා. සක්විති රජ කෙනෙක් වුණත් වැඩක් නෑ යන්නේ සතර පායටන. එතකොට උතුම් වූ ඒ සෝතාපන්න ඵලය කියන්නේ සක්විති රජකමටත් එහා ගිය එකක්. නේද? තථාගතයන් වහන්සේ සක්විති රජකමත් එහා ගිය නිවන් මාර්ගය තමයි සක්විති රජකම ගණන් ගන්නවත් දෙයක් නෙමෙයි. අන්න එහෙම නිවන් මාර්ගක් හම්බෙච්ච ආර්ය ශ්‍රාවකයාට මේ ලෝකේ වටිනාම දේ ඒක. හැබැයි අන්නේ වටිනාම දේ ආර්ය ශ්‍රාවකෙකුට හම්බුනහම ඔහු කරන්නේ ඒ වටිනාම දේ තව කෙනෙකුට දෙනවා. අර කලින් මොකද උනේ ලෝකෙටයි තියෙ දේවල් භෞතික සම්පත් ටික වටිනා දේවල් ටික හම්බ වෙනකොට මේක දෙනවා. දැන් දෙක දෙකක් මේ. ඔන්න ඔය වටිනාම දේ Tamanට ලැබුණට පස්සේ Tamanගේ ඥාති මිත්‍රාදීන් හිතවත්තු යහළුවෝ යෙහෙළියෝ අම්මා තාත්තා දූ දරුවෝ ඒ සියලු දෙනා වෙනුවෙන් මෙන්න මේ දේ දෙන්න දෙපාරක් හිතන්නේ මිල මුදල්ද ශ්‍රමයේද ඔය එකක්වත් හිතන්නේ ඇයි ඒ? Tamanට ලැබිච්ච දේ අනුන්ට දෙන්න දෙපාරක් හිතන්නේ අන්න එහෙම මේක ලැබිච්ච පිරිස තව පිරිසකට මේක දෙන්න උපකාර කරනවා ඒ පිරිස තමයි ඕගොල්ලන්ට අද වාඩි වෙන්න ওই පුටුව දීලා තියෙන්නේ. මේ හෝල් එකට සල්ලි බැඳලා. ওই දවල්ට බත් තේල දීලා තියෙන්නේ මේ පිරිස. මම මේක කියන්නේ ඇයි? මම මේක කියන්නේ හිතපු එකක් නෙමෙයි. නමුත් මට මම කරපු දහම් සාකච්ඡාවල මෙතෙක් කාලයක් කරපු දහම් සාකච්ඡාවල පළවෙනි වතාවට මේක කියන්න උනේ. මට කවදාකවත් කොළඹ මේක කියන්න උන්නේ හැබැයි අවාසනාවකට ගිය සතියේ ආපු පිරිසකින් 5-6 දිනක් වෙන්න පුළුවන්. අහන ප්‍රශ්නේ තමයි කොහෙන්ද මේවට සල්ලි? කවුද මේ දාණය දෙන්නේ? බලන්නෙම වැරදි කෝණේ. බලන්නෙම වැරදි කෝණේ. ඇයි ජීවිත කාලෙම පුරුදු පුහුණු කරලා තින්නේ වපර ඇහිම් අනිත් දිහාව දිහා බලන්න. අර දහම් මාර්ගයේ වඩාගත් අය සත්භාවයෙන් තමන්ගේ අම්මට තාත්තට හිතවතාට ඥාතියට අනේ මේක ලබා ගන්න කොහොම හරි ගිහිල්ලා කියලා සත්භාවයෙන් ඒක දෙනවා. ඒ දෙන එක ගන්න පින නැහැ. 300ක් ආව නම් 300ට නෙමෙයි කියන්නේ. මේ දේ දයනුකම්පාවෙන් කියන්නේ 5 දෙනෙකුට. ඉතුරු 295ටම නෙමෙයි. මේ ඒක තමයි හැටි. මෙහෙම නිවන් මගක් නැත්තම් මේ සංවිධානය කරන පිට මමද අපි සියලු දෙනාමද පාන්දර 3:00 මාට නැගිටලා කොළඹින් 4:00ට ඇවිල්ලා මේ දේ කරන්නේ ඉඩම් කෑල්ලක් ගන්න නෙමෙයි. තියක් දොරක් හදා ගන්න නෙමෙයි. මතක තියාගන්න ජීවිතේ පරදුව තිබ්බත් ධර්මයේ විගුණම් කන්නේ ඒ දේ කරන්නේ ඕගොල්ලන්ට මේ පිටරට ඉන්න අය වෙන්න පුළුවන් මේවා ඇවිල්ලා බණ අහලා ගිය අය පිටරට ඉන්නවා. මේ මිනිස්සු සත්භාවයෙන් ලංකාවේ තියෙන ආර්ථිකය දැන් දන්නහන්ද සත්භාවයෙන් උදව් කරනවා. අනේ මෙන්න මේක කරගන්න. ඒ අය සමහර පිට රටින් ඔයගොල්ලෝ හැටවත් දැකලා නැහැ. මම ඒකයි කියන්නේ මේ වාඩි වෙච්ච පුටුවට ණයකාරයෙක් වෙන්න එපා. ඒ බත්පතට ණයකාරයෙක් වෙන්න එපා. ඒ බත්පත ඒක දීලා තින්නේ මේ පුටුව දීලා තින්නේ තමන්ගේ නිවන් මඟ වඩා ගන්න. මේ මම අර ගිය සතියේත් කිව්වේ එකයි අපි වැඩිපුර පුරුදු පුහුණු කරන්නේ මොකටද? අනුන්ගේ දේවල්ම හොයන්න. නේ මතක ඇති මම ඕගොල්ලන්ට ගිය සිතේ පෙන්වුවා පොඩ්ඩක්. මෝහසිතක් පහළ වූ විට මෝහසිතම පහළ වේ. අමෝහසිතක් පහළ නොවේ. දැන් අර විදියට අපි හිතට කුකුසක් අරගෙන අර වගේ හොයන්න යනකොට අපිට මොකද්ද පහළ වෙන හිත? මෝහහිතමයි. ඒකම වර්ධනය වෙනවා. දැන් ඒ මෝහහිතත් තියාගෙන ඇවිල්ලා මෙතන වාඩි වෙනවා. දැන් මං කියන එක තේරෙයිද? තේරෙන්නේ නැහැ. මෙතන කිසි කෙනෙක් නැහැ. කවුරුවක්වත් මුදලට වැඩ කරන්නේ. ඔක්කොම ඉන්නේ සත්භාවයෙන් වැඩ කරන්නේ විතරයි. ඉතින් ඒ හින්දා ඒකට ඇයි එහෙම වෙන්නේ කියන එක මම ඕගොල්ලන්ට පොඩි ඇත්තටම ත්‍රිපිටකයේ මේ චූටි සූත්‍රයක් දාලාම පෙන්වන්න. එතකොට ඒක තවත් වටිනවා. සංයුක්ත නිකාය පහේ දෙක පිටුව 290 මිත්ත සූත්‍රය කියන සූත්‍රය. බලන්න මොකද්ද කියන්නේ කියලා. මහණෙනි යම්කිසි කෙනෙකුට අනුකම්පා කරන්නා වුනම් යම්කිසි කෙනෙකුට අනුකම්පා කරනවා නම් මිතුරු ඌ හෝ යහළු ඌ හෝ නෑ ඌ හෝ සවල සහලේ හෝ යම් කෙනෙකු ඇහුම්කන් දිය යුතුයයි අඟන්නා වුණා යම් කිසි කෙනෙක් ඇහුම්කන් දෙනවා නම් ඔහු වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම තථාගතයන් වහන්සේ වෙන ඔහු තොප විසින් සිව් අරිසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතුය. මොකක් පිණිසද? සිව් අරිසස් පිණිස. මොනවාද ඒ සිව් අරිසස්? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එහෙනම් තමන්ගේ ඥාතිය වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම හැටියට බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? සෝතාපන්න වෙන්න පසුතලය හදලා දෙන්න. එතකොට මේ ධම්ම අවබෝධ කරගත්ත අය මේ මුදල් වේදම් කළා, මේ දම්පැන් පූජා කළා මේ ඔක්කොම හොයලා දීලා තින්නේ මොකටද තමන්ගේ? ඥාතියට, හිතවතාට පරම යුතුයකම කරලා දෙනවා ඒගොල්ලෝ. ඉතින් අනිත් ඇවිල්ලේ පරම යුතුයකම කරගන්නේ නැත්තම් අර අයට ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඒ අයට තව තව ආයු වර්ණ සැප බල ලැබිලා ඒ අයගේ නිවන් මඟ පූර්ණ වෙයි. හැබැයි අනිත් අය නිකන් වල කපා ගන්නව නේද? ඉතින් තථාගතයන් වහන්සේම විස්තර කළා මම නෙමෙයි කියන්නේ. ඇයි ඒ? වටිනාම දේ ලැබුණට පස්සේ තමන්ගේ ඥාතියට, දරුවට, අම්මට, තාත්තට ඒ වටිනාම දේ දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. මිල මුදල් ගැන හිතන්නේ නැහැ. ඇයි? ගිය සතියේ පෙන්නවා මිනිස්සෙක් කියලා ඉපදුනත් නැවත මිනිස්සෙක් වෙන්නේ නියපිඩේ ඉන්න ප්‍රමාණය විතරයි. ඊය බොහෝ පිරිසක් සතර පාය යනවනම් ඒ නෑය වෙනුවෙන් කරන්න තියෙන පරම යුතුයකම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන කරන තැනට පසුතලය හදලා දෙනවා. ඒ අයට සමහර වෙලාට ධර්මයේ දේශනා කරන්න හැකියාවක් නැති වෙන්න පුළුවන් කෙනෙක්ගේ යථාර්ථය පෙන්වලා දෙන්න හැකියාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අය පසුතලය හදලා දෙනවා. නේද? කොහොමද දැනෙන්නේ පසුතලයේ හදලා. ඒතරේ පසුතලයේ හදලා දුන්න කෙනා ඒ කෙනාගේ පරම යුතුයකම කරෙක් උපකාර කරන්නෝ දුර්ලභයි කృత උපකාර කරන්නෝ අති දුර්ලභයි. එහෙනම් ඒගොල්ලෝ ලබාගත් උපකාරයට කෘත උපකාරය තමයි මේ කරන්නේ. කවදා හරි ඕගොල්ලොත් මේක හොඳට තේරුම් ගතට පස්සේ ඕගොල්ලන්ගේ යුතුයකම මොකක්ද? උපකාරයට කෘත උපකාරය. ඒක බලෙන් පස්සෙන් ඇවිල්ලා කවුරුත් කියන්න ඕනේ නැහැ. නේ දැනට බය වෙන්න එපා මොකක් හරි අලෝභය ලැබීමට මුල ඉහන්ද තාම දාණය හම්බ වෙනවා හම්බුනේ නැත්නම් මොකෝ කරන්නේ ඕක ගෙදරින් අරන් එන්න ඉතින් මොනව කරන්නේ වෙන කරන්නේ නැහැ නේ වෙන ඉතින් කරන්න විසඳුමක් නැහැ මොකක් හරි පෙර පුණ්‍ය වාසනාවට තාම ගිය සතියෙත් හම්බුණා මේ සතියෙත් ඔය හම්බ වෙනවා ලබන සතිය හම්බ වෙයිද කියන්නේ මම දන්නේ නැහැ හම්බ වුණේ නැත්තම් මම නිවේදනයක් දාන්නම් ගෙදරින් කෑම අරන් එන්න කියලා. ඉතින් ඉතින් හැමදාම අවුරුදු 30ක් 40ක් 50ක් විතර ඔෆිස් ගියා නම් කෑම එක අරගෙන. මේක විතර මහදේකුත් නෙමෙයි නේ. ඔව් හැබැයි ඒ පිරිස එහෙම කරන්නේ ඊට වඩා ඒ අය මේක අවබෝධ කරගන්න එනකොටත් ඒ අයට එහෙම දුන්නු අය ගැන මනාලෙස දන්නවා. ඒකට උපකාරයි. එහෙම ආපු පිරිසත් මෙතන ඇති මේ වෙනකොට. ඒකයි හරි. ඉතින් මට මේ කියන්න ඕන උනේ නැත්තම් හිතෙන්න පුළුවන් මේ කොහෙන් හරි මොන හරි සල්ලි ඇවලා මේක තවත් ව්‍යාපාරයක්ද දන්නේ ඒකයි මේ කිව්වේ. සිංහලෙන් අ르ගී සතියේ මං ගැන කිව්වා වගේ මේකත් කියලා ඉවර කරේ ඒකයි. එතකොට අවතර පුණ්‍යානුමෝදනා කරන නම් ටික ඇහෙනවනේ. කවුරු කවුරු උදව් කරලා තින්නේ කියලා නේද? ඒ හින්දා මේක ඉන්නේ එහෙම යන සාකච්ඡාවක්. ඉතින් මට ආපහු මම මේ කියන්නේ මේ නිවේදනය ආපහු කියන්නේ දවස් 10 හරි 12 හරි 13 හරි ඉවර වෙනකම්. අද විතරයි කියන්නේ. හැබැයි ඉතිහාසය කරපු සාකච්ඡාවලත් පළවෙනි වතාවට තමයි කියන්න උනේ. ඊට ඉස්සෙල්ලා කියන්න වෙලා උනේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ වදන් නෑ. මම කියපු කට්ටිය නැතුවත් ඇති. නමුත් අර කට්ටියගේ තියෙන යම් කිසි කුකුසක් තියෙනවා නම් අන්න ඒක නිවැරදි කරගන්න විතරයි මම කිව්වේ. නේ. අපි නිතරම මේ දහමක් ඇසුරු කරන්න එනකොට දෙයක් තමයි අපේ මොකද්ද වැඩෙන්න ඕනේ? ಗುಣ වැඩෙන්න ඕනේ. ಗುಣ වැඩෙනකොට නුගුණ යටපත් වෙනවා. ಗುಣ වැඩෙනකොට නුගුණ යටපත් වෙනවා. එතකොට අහලා තියෙනව නේද? වරණව කියලා වචනයක්. වරණව කියන්නේ මොකක්ද? දැන් නිදි වරණව. නිදි වර ඈ මොන වෙනව? අන්න හරි. නිදි වරණව කියන්නේ නිදා ගන්නවද නිදා ගන්න නැතුව ඉන්නවද? ආ දැන් මේ වෙලාවේ ඉන්නේ ඕනේ කොහමද? ඔව් නිදි වරලා ඉන්නේ. නිදි නිදාගත්තොත් ඉතින් වැඩක් නැහැ. නිදි වරන්න ඕන. නිදාගන්න නැතු ඉන්න. ඒ වගේ අපි අපේ නුගුණ කියන ඒවා වරන්න අන්න හරි. නුගුණ මොකද කරන්න ඕනේ? වරන්න නුගුණ වරණ වරණවා කියන්නේ අපේ නුගුණ යටපත් වෙන. නුගුණ යටපත් වෙලා ಗುಣ උඩට එනවා. ಗುಣ උඩට එනකොට නුගුණ තියෙන්නේ නැහැ. එහෙනම් අපේ නුගුණ වරනවා කියන්නේ අපි නුගුණ වරනකොට ඒ නුගුණ යටපත් කරන තැන මොකද වෙන්නේ? හිතන්නේ නැති විදිහට අපි යටි නුවරට එන මොන නුවරට දෙන්නේ යටි නුවරට එන නුවර නුගුණ වරනවා නුගුණ යටපත් කරනවා යටි නුවරට එන. යටි නුවරට එන කෙනා කොහොමත් ඉන්නේ නුවර. ඇයි? නුගුණ වරලා ඉන්නේ. ඊළාට මොකද වෙන්නේ? මහත්ගත හිත් පහළ වෙන්න ගන්නවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන්නේ. දැන් මහත්ගත හිත් පහළ වෙනකොට මොකද වෙන්නේ? මහ නුවරට එන. නේ. යටි නුවරෙන් නුවරට එනවා නුවරෙන් මහ නුවරට එනවා ඒ කෙනා කදා යට යන යෑමක් නැහැ. උඩුගම් බලාම යනවා උඩු නුවරට. යටි නුවර නුවර මහ නුවර උඩු නුවර අඩුම තරමේ යටි නුවරටවත් එන්න. එතකොට තමයි නුවරට එන්න පුළුවන්. ඊළඟට තමයි මහ නුවරට එන්න. ඊළඟට තමයි උඩු නුවරට එන්න. නේද? ගමේ හිටියට දන්නේ නැහැ නේද? ඈ? ඒකනේ වැඩි. ගමේ හිටියට දන්නේ නැහැ. එහෙනම් අර මහනුවරට එනකොට මොකද වෙන්නේ? ඒ හිතට දලදා සමිඳු වඩින්. ඇයි මහත්ගත හිත්. නුගුණ යටපත් වෙලා. ಗುಣ ඉස්මතු වෙලා. බුද්ධ ධම්ම සංඝ ශක්ති ලැබෙනවා. දලදා සම්දු වඩින්. දලදා පිහිට ලැබෙන. හැබැයි නුගුණ නම් එන්නේ. ඉස්මතු වෙන්නේ. වඩිද? වඩින්නේ නැහැ. එහෙනම් හිත සාකච්ඡාව අවසන් වෙන දවස් වෙනකොට හිත කොහොම හරි යටි නුවරෙන් නුවරට ඇවිල්ලා නුවරෙන් මහනුවරට ඇවිල්ලා මහනුවරින් උඩු නුවර බලාම යන්න වෙනවා. අන්න එතකොට වැඩේ හරි. එතකොට ඉතින් දලදා සමිඳු වැඩ සිටින නුවර හිටපු කෙනෙක් බවට පත් වෙනවා. මේ දලදා සමිඳු වැඩ ඉන්න නුවර හිටපු කෙනෙක් බවටම පත් වෙනවා. නැත්තම් ඔය කොයි ඉන්නවද දන්නේ නැහැ. නේද? ගැළපෙනව නම් ගන්න නැත්නම් පැත්තකින් තියන්න. එච්චරයි. අදහසක් විතරයි කිව්වේ. නේ ගැළපෙනව කියලා බලන්න. ගැළපෙනව නම් ගන්න. ඒක දහම් අර්ථයක් ඕන එකකින් විස්තර කරන්න පුළුවන් වෙන්නේ එහෙම. නේ ලෝක තිබ්බේ මොන පොතේද කියලා ඇහුවා. ඈ මොන සිංහල සාහිත්‍යද ඕක තියෙන්නේ කියලා මගෙන් ඇහුවා. මම එහෙම එකක් දන්නේ නැහැ. දන්නෙත් නෑ මම. මට ආපු අදහස මං කියන්නේ. ගැළපෙනවද නැද්ද කියලා බලන්න. එතකොට Tamanට තේරෙයි එහෙනම් අපි වහා නුවරට එන්න ඕන කියලා පොඩ්ඩක් හරි හිතේ. නේද? ඉතින් ඒ හින්දා හැම ගම්පලාත් ගැනම මහන්න එපා. එහෙම කියන්නේ එකපාරටම තේරෙන්නේ නැහැ. නමුත් අදහසක් ආපු හින්දායි කිව්වේ. හරි. අපි ගියවර සාකච්ඡාවත් එක්ක දැන් යමු. ඕලන්ට මම පොඩ්ඩක් සමහරට අලුතෙන් ආපු අය ඉන්නත් පුළුවන් මෙතන. ගිය සතිය ආපු අය ඉන්නත් පුළුවන්. ඒ හින්දා ගිය සතිය ආපු අය නෑ ගොඩක් ඉන්නේ. නමුත් අලුතෙන් ආපු අය ඉන්නත් පුළුවන්. ඒ ඔක්කොටම සාධාරණයක් වෙන විදිහට ඒ කරුණු කාරණා ටික චුට්ටක් මතක් කරගෙන අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. මම ඕගොල්ලන්ට මුලින්ම පෙන්වුවා ගිය සතිය මොකද්ද? මේ ලෝභයක්, ලෝභ දේශ මොහ මුල් කරගත්තොත් දුගතියට යන විදියත්, අලෝභ දේශ මොහ මුල් කරගත්තොත් සුගතියට යන විදිහ. ඒතර ඒක තථාගතයන් වහන්සේ කම්මනිදාන සූත්‍රයේ විස්තර කරනවා ලෝභ හිත පහළ වූ විට ලෝභ හිතම පහළ වේ. අලෝභ හිත පහළ නොවේ. දේශ හිතක් පහළ වූ විට දේශ හිතම පහළ වේ. අදේශ හිත පහළ නොවේ. අම්ම මෝහ හිත පහළ වූ විට මෝහ හිතම පහළ වේ. අමෝහ හිත පහළ වේනේ. නොවේ. එය ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් සුගතියක් කරා නොයයි දුගතියම උරුම වේ. එහෙමනම් අලෝභ හිතක් පහළ වූ විට අලෝභ හිත පහළ වේ ලෝභ හිතක් පහළ නොවේ. අපේ ජීවිතයෙන් බලන්න එහෙම නෙමෙයිද කියලා. තථාගතයන් වහන්සේම කියනෝනේ පොතේ තිබ්බ බලියට පිළිගන්නත් එපයි කියලා. තමම බලන්න. ඇත්තටම එහෙම නෙමෙයිද කියන්නේ. බලන්න අපිට කේන්තියක් ගිය වෙලාවට. දේශහිතම නේද? ඒ දේශහිතම නේද වර්ධනය වෙන්නේ. අදේශහිතක් එනවද අහලකටවත්? නැහැ. මේ ලෝකේ හොඳයි වටිනවා කියලා ගත්ත ගමන් මුලා හිතක් පහළ වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ මුලා හිතම ක්‍රියාත්මක කරනවා. යමකට ලෝභ වෙච්ච ගමන් ඒ ලෝභ හිතම ක්‍රියාත්මක ඒ අත්පත් කරගන්නකන් ලෝභ හිත ක්‍රියාත්මක කරනවා. ලෝභ හිත ක්‍රියාත්මක වෙන්නේ මං අර ඒකයි ඇහුවේ අපිට ලෝකයේ තියෙන වටිනා දේවල් ලැබෙන්න ලැබෙන්න ඇත්තටම අපි ඒක අනුන්ට දෙන්න මැලි වෙනවා නේ. ඒ මැලි වෙන්න මැලි වෙන්න අපි තුල ක්‍රියාත්මක වෙන්නේ ලෝභ හිතක්ද අලෝභ හිතක්ද? ලෝභ හිතක්. ඒ වගේ පෙන්වයි නම් ඒ ලෝභයේ දේශයේ මෝහයේ මුල් කරගෙන දුගතියටත් අලෝභයේ ආදේශයේ අමෝහයේ මුල් කරගෙන සුගතියටත් යනවා. එහෙනම් අපි දැනගත්තා අපි මේ ලෝකයට ආවේ කොහොමද කියලා. අද අපි ඉන්නේ සුගතියකද දුගතියකද? දුගතියට සාපේක්ෂව සුගති. තව ටික දවසක් යනකොට තේරෙයි නිවනට සාපේක්ෂව ඒ දුගති තමයි කියලා. හැබැයි ලෝකෙට සාපේක්ෂව සුගති. නිවනට සාපේක්ෂව සුගති කියන්නේ කොහොක්වත් නැහැ. ඒක දෙවෙනුව බලමු අපි. මුලින් හොයාගන්න එපා මේ වැඩේ. පටන් ගන්න තැන. එහෙනම් ලෝකෙට සාපේක්ෂව මේ අපි ඉන්න තැන සුගතිද දුගතිද? සුගති. හැබැයි ලෝකට සාපේක්ෂව සතර පාය දුගති. සුගතියේද දුක වැඩි දුගතියේද? ඈ? සුගතියේද දුක වැඩි දුගතියේද? දුගතියේ දුක වැඩි. කොහොමද දන්නේ? ඕගොල්ලෝ කියනවා සුගතියට වඩා දුගතියේ දුක වැඩි. මං අහන්නේ කොහොමද දන්නේ? ඈ? මොන අපාය? ආ තිරිසන් අපාය. අන්න හරි. තිරිසන් අපාය අපිට පොඩ්ඩක් පොඩ ගෝචරයි නේ. පේනවනේ. හැබැයි පෙරේත, අසුර, නිර, නරකාදිය ඒක පේන්නේ නැහැ. අපි මුලින් පේන තැනින් චුට්ටක් බලමුකෝ. නොපෙනෙන දැනට කලින් පේන තැනින් බලමුකෝ. මේ සතර අපායේ තව සතෙක් තව සතෙක් මේ මරාගෙනද කන්නේ මේ උයල කරලා කපලා මලාට පස්සේද? පණ පිටින්ද කන්නේ මලාට පස්සේද? පණ පිටින් කන්නේ. නේ. දැන් අපි සාමාන්‍යයෙන් කන්නේ ඔව් කවුරු මරනවා හරි මරණ එක පැත්තකින් පැත්තකින් තියමු චුට්ටක්. ඔව් මරණ එක වෙනම කාරණයක් කතා කරමු. නමුත් මේ මං අහන්නේ අපි කන්නේ මරලා වේලලා නේද? එහෙමනේ අපි කන්නේ. හැබැයි සතර පාය එහෙම කන්න ක්‍රමයක් නැහැ. එතකොට සතර පායේද මරණ බිය වැඩි මනුස්සතලයේ. අපි සතර පාය දැන් තිරිසරණ එක ගැන කතා කරන්නේ මරණ බිය වැඩි කොහෙද? සතර පහය වැඩි. බලන්න හොඳම උදාහරණයක් මම කියන්නම්. ලේනේ මොකක් හරි කන්න කලින් කී පාරක් වටපිට බලනවාද? ඒ කොටස කටේ දාගන්න කලින්. ඇයි ඒ? ඌව දැහ ගන්න තව එකෙක් බලන් ඉන්න. නේ. එක සතෙක් මර බයේ දුවනකොට උගේ පස්සේ ලෝන දැන් අපිට ඒ බය අඩුයි යම් මට්ටමක්. නේද? මම පොඩි උදාහරණයක් කියන්නම් මේක මුලින් තෝරගන්න. අපි හිතමු අපි පාරේ යනකොට පැයට කිලෝමීටර 160ක විතර වේගයෙන් බස් එකක් එනවා. අපිත් මෙහෙම පාරේ යනවා. මෙන්න මේ පාරේ යන බස් එක අපේ ඇඟටම දැන් එනවා. මේ ඇඟටම එනවා. ඔන්න අපි අන්තිම මොහොතේ දකින්න ඇඟටම එනකොට අපේ පපුවට මොකෝ වෙන්නේ? දැන් දකින්නේ නම් ඇහෙන් තමයි. බස් එකේ එනවා. පපුවට මොකෝ වෙන්නේ? ඒක ඒ ගින්න මෙහෙමයි කියලා කියන්න පුළුවන්. හරි. හොඳ වෙලාවට අපි පෙනි පෙනි බස් එක කපා ගත්ත අනිත් පැත්තට. දැන් අර ගින්න. හරි. ඔන්න ඔය ගින්නෙන් අපි හිටිය නේද තප්පර ගාණක්. ඔය ගින්න අපිට පැයක් තිබ්බොත් කොහොමද දියේ? ඔය ගින්න පැයක් තිබ්බොත් කොහොමද තියෙන්නේ? උලමේ ජීවත් වෙන්න. ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන්න බෑ ඇත්තට. ඇයි ඒ? අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් ආපු මනුස්සකයකට ඒක දරන්නේ නැහැ. හැබැයි සතර අපායේ නිරන්තරයෙන් ඉන්නේ වගේ. ඒ හින්දා තමයි උන්ට ඒ විදිය කයක් හම්බෙලා තියෙන්නේ. ඒක කයවල යටට යන්න යන්න යන්න යන්න මොකද? ඒව දරා ගන්න පුළුවන් විදිහට තමයි හම්බ වෙන්නේ. අර චූටි කාල පරාසය බලන්න. අපි තප්පර ගානයි. ඒ තප්පර ගාන ඒ ගින්නෙන් අපිට දවසක් ඉන්න වුණොත් පුළුවන් වේද ඉන්න? ඉන්න බෑ. ඒක එක්ස්පීරියන්ස් එකක් තියෙනවනේ අපිට ජීවිතේ. ඒ වගේ ඕන තරම් නේ. ආ ඒ වගේ එහෙනම් බලන්න එහෙනම් මේ සතර අපාය කියන එකේ තනිකර තියෙන්නේ මොකද්ද? මර බිය තියෙන්නේ තමයි. මර බිය වැඩි. මොකෙක් හරි කුරුල්ලෙක් වේවා ඕන සතෙක් වේවා සතර අපාය මේ තීසන් ලෝකේ දැකලා තියෙනවද ගොඩාක්ම වයසට ගිය සත්තු ඈ හරි අඩුයි නේ කැලෑවල් වල ඇයි ඊට ඉස්සෙල්ලා මරන් කනවා දැන් අපේ නම් ඉන්නවනේ 80 වෙලා ඔය ඔහොම ඉන්න එකම සතෙක් ඉන්න ඉම්බා අවුරුදු 200 ඇයි ඒ ඔය මරා ගන්න ටිකක් අමාරුයි ඌව මරා ගන්නව මිනිස්සු. තිරිසන් ලෝකේ සතුන්ට මරා ගන්න ටිකක් අමාරුයි. හැබැයි ඌව මරන් කනව මිනිස්සු. ඌට මොලේ තියෙනවනේ මිනිහට ඊට වඩා අරුව මරන් කන්නේ ඒ හින්දා. අරුවට බෑ කොහෙන් ඇල්ලුවත් අහුවෙන්නේ නෑ. අරුන් හොම්බෙන් අල්ලනවා, අරහෙන් අල්ලනවා, මෙහෙන් අල්ලනවා ඌට අල්ල ගන්න බෑ. අපේ උන්ට. අපේ උන්ට තියෙනවනේ වෙන වෙන ක්‍රමවේද. ඒ හින්දා ඌව මරන් කන්න මිනිස්සුන්ට හම්බෙලා තියෙනවා. ඒ ඉන්නෙතු දැකලා ඉබ්බෝ කියන සත්‍ය සාමාන්‍ය අධික කාලයක් ජීවත් වෙනවා. ඌ අල්ල ගන්න බැරි හන්දා. හැබැයි අනිසත් උම ටක් ගාලා. හරි. එහෙමනම් ওই සත්ත්ව ලෝකේ අපි ඉඳලා නැද්ද? පෙරේත තිරිසන් පැත්තකින් තියමු මේ අසුර නිර පොඩ්ඩක් යටින් තියමුකෝ. එතකොට උතනින් අපි ගැලවෙනවා නම් ගැලවෙන්න තියෙන්නේ කොතනින්ද? මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විතරයි නේද? එහෙනම් එදා පෙන්වුවා ඔයගලන්ට මෙන්න මේ සිව්ව රිසස් අවබෝධ නැත්නම් අපි මොන තරාතිරමක හිටියත් මොන චණ්ඩියෙක් වුණත් මොන වැඩකාරයෙක් වුණත් මොන තානාන්තරයක් තිබ්බත් ඔය මොනව තිබ්බත් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි තිබ්බත් අපි අන්තසරණයි අර මරණාසන්න මොහොතේ අන්තසරණයි මේ එදාට පුළුවන් ද අපිට උදව් කරන කාටවත් අම්මට පුළුවන් තාත්තට පුළුවන් යාළුවන්ට පුළුවන්. බේත් හේත් වලට පුළුවන්. මේ බෝන දෙයක් කරපම් බා මම බලා ගන්න මං ඉන්නෝනේ ඕන දෙයකට කියපියු එකෙක්වත් ඉන්නවද? ඉන්නවද එකෙක්වත්? එකෙක්වත් නැහැ. මැරෙන්න ඕනේ නැහැ. තව එකේ පොල්ලක් අරගෙන ගහන්න යනවා අර ඉන්නවා කියපේ උන් ටිකක් දුවනවා. මැරෙන එක කෙසේ වෙතත්. එහෙම එවුන් ඉන්නේ අපේ වටේ. ඉතින් ඒක ඔව්. ඉතින් මෙන්න මේ වගේ අපිට තේරෙන්නේ නැහැ ඇයි බුදුහාමුදුරුව අපිට අනාථය රැලක් කිව්වේ කියලා. ඇයි මේ අනාථ භාවයේ තේරුම් ගන්න නැති උන්ට අනාථයෝ කියනව හැරෙන්න වෙන මොකද්ද කියන්නේ? මේ අනාථ භාවයේ තේරුම් ගන්නේ නැති උන්ට බුදුහාමුදුරුව අනාථයෝ කියනව හැරෙන්න. සදහැවත් උපාසකයෝ කියන්නේ. සදහැවත් උපාසිකාවෝ කියන්නේ. ඈ ඒ තථාගතයන් වහන්සේගේ ඒ වදනට ඇහුම්කන් දුන්න හින්දා තමයි ඔබ අප සියලු දෙනාම මේ තාම අනාථය උරලක් වගේ මේ ආවේ. එහෙනම් මේ ලැබිච්ච අවස්ථාවෙන් හරි මේක ප්‍රයෝජනෙ නොගත්තොත් මං කිව්වේ ඒකයි අපි අන්තසරණ වෙලා අර සතර පායට යන්න වෙනවා. ඒ ඉඩ අවකාශය එච්චරට වැඩි. අපිට වඩා පින් කරපු අය මම පෙන්නුව ඕගොල්ලන්ට ගිය සතියේ සතර පායට ගියා. අපිට වඩා පින් කරපුවා. හිතන්නකෝ වෙහෙර විහාරවල 84000ක් හදලත් සිව්ව රිසස් දැක්කේ නැහැ. ධර්මාශෝක රජු. අච්චර අසද්දෘස දාණය දුන්න කෝසල මල්ලිකා සිව්ව රිසස් දැක්කේ නැහැ. හැබැයි බුදු පියාණන් වහන්සේට ප්‍රශ්න තුනක් අහනවා උත්තර දුන්නේ නැත්නම් ගම්පතුලට හදවත ගම්පතුලට විසි වෙන්න ගහනවා කියපු ආලෝක යක්ෂයා සිව්ව රිසස් දැක්කා. දැක්කද මේක හැකි. මේ ආලෝකයක් කියලා තථාගතයන් වහන්සේ ගැන ප්‍රශ්න තුනක් අහනවා උත්තර දුන්නේ නැත්නම් ගම්පතුලට විසි වෙන්න හදවතට ගහනවා කියනකොට කොච්චර සද්ධාවක් තියෙනවද? තථාගතයන් වහන්සේ කෙරෙහි කොච්චර සද්ධාවක් තියෙනවද? ඈ? බින්දුවයි හරි. අපිට ගොඩක් තියෙනවනේ. හැබැයි නිවන් දැක්කේ ආලෝකයක් ෂය. නිවන් දැක්කා. එහෙනම් මොකක් හරි තියෙනව නේද? මේ පොඩි පටලැවිලා. පොඩ්ඩ හිතෙන්නේ නැද්ද? මෙච්චර සද්ධාවක් තියෙන ඇයි අපිට බැරි කියලා? මං අහන්නේ ඒකයි. මෙච්චර සද්ධාවක් තියෙන අපිට ජීවමාන බුදුහාමුදුරන්ට අරම කතා කරනවා නම් අපි අඩුම ගානේ මේ මේ ස්වාමින් වහන්සේ කෙනෙකුටවත් එහෙම කතා කරන්නේ නැහැ. ජීවමාන බුදුහාමුදුරුවෝ කෙසේ වෙතත්. නේ ජීව බුදුහාමුදුරුවෝ නැති වෙලාවත් මේ මේ ඒ බුදු පියාණන් වහන්සේ නියෝජනය කරන මේ ආර්ය මහා සංඝරත්නයටවත් කියනවද බෙද ගම් හදවත ගම්පතුලට විසින ගහනවා කියන නෑ හැබැයි එහෙම කියන්නෙත් නෑ අපි ප්‍රශ්නේ තියෙන්නේ නිවන් දකින්නෙත් නෑ මොකක් හරි මේකේ පටලැවිල්ලක් තියෙන්න ඕන. එන අච්චර මේ තථාගතයන් වහන්සේගේ පස්සේ පන්නනවා ඇඟිල්ල කපා ගන්නවා. නේද? මානෝම හිටුවෝම හිටු කීය. හැබැයි එහෙම කරපු එක කඩුවකින් එකාතකින් කඩුවකුත් අරගෙන අතේ ලේත් අරගෙන ඇඟිලි මාලයකුත් කරේ දාගෙන ගිය අඟුලිමාල නිවන් දැක්කා. මේ සම්බදාසිය 1999 මරණෝ. අහලා තින්නේ අඟුලිමාල මරණ 999 විතරනේ. මේ සම්බදාසිය කියන්නේ හොරු කණ්ඩායම. ඒකේ නායකයා. හොරු කණ්ඩායම අහු වෙනවා. ඊට පස්සේ පොළොර රජුරුවලෙන් 2000ක හිස ගසා දානවා කිව්වා. කොසල් රජුරන්ට තප්සෙට්. ප්‍රසාන මේ 2004න් හිස කසා දාන්න පුළුවන් කෙනෙක් මෙතනින් ඉදිරිපත් වුණොත් ඔහුට මං ජීවිත දාණය දෙනවා. සම්බදාස ඉදිරිපත් වෙනවා. 1999 න් මරනවා. හැබැයි ඊට පස්සේ නිවනුත් දක්වනවා. හොඳට බලන්න මේ බුද්ධ ශාසනයේ නිවන් දැකලා තියෙන්නේ අමුතු චරිත. රැඩිකල් චරිත නිකන් නේද? සැදහැවත්ම උපාසකෙක් වගේ හිටපු කවුරුත් බලාගෙන යනකොට නෑ. එහෙම ඉන්නේ. භද්‍රවග්ගී කුමාරවරු කියලා 30 දෙනෙක් ඉන්නේ. මේ භද්‍රවග්ගී කුමාරවරු යනවා පංචකාම සැප සම්පත් විඳින්න. තනියෙන් ගිහිල්ලා පංචකාම සැප සම්පත් විඳින්න බැරි හන්දා කුමාරිකාව ටිකක් හොයා ගන්නවා. කුමාරිකාව හම්බෙන්නේ 29 දෙනයි. භද්‍රවග්ගී කුමාරවරු 30 දෙනයි. එක්කෙනෙක්ට මදි. එයාට මොකෝ කරන්න වෙන්නේ ගිහිල්ලා? නිකන් ඉන්න වෙනවනේ. මොකෝ කරන්නේ? එක්කෙනෙක් ගන්නවා සල්ලි වලට. ගණිකාව. අරගෙන කැලේ යන. කැලේ ගිහිල්ලා ඊට පස්සේ දානයක් දෙන්නද? ඈ? සිල් රකින්නද? භාවනා කරන්නද? බය නැතුව කතා කරන්න. ආ එච්චරයි ඉතින් නැත්තේ. නැත්තේ කුමාරිකාව 29 කුයි එක ගණිකාවකුයි කුමාරවරු 30 හරියට 30 දෙනාට 30 දෙනා අරගෙන ගියේ මොකෝ මේ මල් වට්ටි ටික අරන් යන්නේ නෑනේ නේ ඇයි එහෙම කරන්නේ ලෝක සත්‍යයා කාම ලෝකයට එන්නේ කාමීය භුක්ති විඳින්න නැත්තම් මේකට කාම ලෝකය කියන්න ඕනේ නෑ කාමීය භුක්ති විඳින්නේ ඒක තමයි හැටි ඊළා අර ගණිකා මොකද කරන්නේ අර රාජාභරණයි ඒව මේව ටික ඔක්කොම අරගෙන පැනලා දුවනවා. ඉතින් මේගොල්ලෝ කුමාරයන්ට මේ ටික මොකක්වත් නැහැ. මේගොල්ලෝ දුවගෙන එනවා කැලෙන් එළියට. එනකොට බුදුහාමුදුරුවෝ වඩින. අහනවා. මෙහෙම ගෑනු කෙනෙක් දුටුවද? බුදුහාමුදුරුවෝ කියනවා. අනුන් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන බලා ගන්න එකද? කොච්චරයි ඇහුවේ? වාඩියම් කිව්වා, බණ ටික කිව්වා, නියත සෝතාපන්න 30 දිනෙක බිහි වුණා. අමුතු චරිතනේ. හැබැයි නිවන් දැක්කා. ඇයි ඒ? ලෝකේ මොනවා හරි හොයන්න. හොයන කෙනාටමනේ හම්බ වෙන්නේ. හොයන්නේ නැතු නිකන් පතෝල වගේ හිටියෝ. කොහොමත් හම්බෙන්නේ නැහැ. ඒක තමයි. බුදු දහසෙත් එහෙම තමයි. ඒ චරිතේ එහෙමම තමයි. ඉතින් ඒ හින්දා අපි මේක තේරුම් ගන්නවා. එහෙමනම් මෙන්න මේ අපි අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අර වෙන ඊරණම අති භයානකයි. එහෙමනම් ඒ ඊරණමෙන් මිදෙන්නේ නැති තාක්කල් මේ ලෝකේ ඉන්න අනාථේක්ම තමයි. මොන තානාන්තර තිබ්බත් මොන මිල මුදල් තිබ්බත් මොන කතන්දර කිව්වත් මොන කුලවංශ කතා කරත් මොනෝ කතා කරත් අපි අර අර රට ගියයි මේ රට ගියයි පාත රට ගියයි උඩ රට ගියයි රජ රට ගියයි අර රට ගියයි මේ රට ගියයි අන්තිමට මොන රට හිටියත් හිතනුවරක් වෙලා නැහැ නේ හිතනුවරක් වෙලා නැහැ මෙතනට එන්න ඕන නේද එන්නේ එන්න නම් මේක දකින්න එහෙනම් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මෙන්න මේ වැඩේ අති භයානක බව තේරෙන්නේ. මොකද හේතුව අපි විඳින දුක් වගේ නෙමෙයි අනන්ත අප්‍රමාණ දුක විඳින්න වෙනවා. එක්තරා දිනයක දවසක කකුසන්ද කකුසන්ද බුදු පියාණන් වහන්සේ ඉදිරියේ කකුසන්ද බුදු පියාණන් වහන්සේ නේද භද්‍ර කල්පේ පළවෙනි බුදු පියාණන් වහන්සේ කකුසන්දද කොණාගමද මට ওই නම් දෙක කකුසන්ද බුදු පියාණන් වහන්සේ කකුසඳ බුදු පියාණන් වහන්සේ ඉදිරියේ පෙරේතය රැලක් පෙනී හිටිනවා. පෙනී හිටලා කියනවා තථාගතයන් වහන්සේ අපි මහා දුක්ඛ ස්කන්ධයක් විඳිනවා අපිව මෙතනින් මුදව ගන්න කියලා. කකුසඳ බුදු පියාණන් වහන්සේ කියනවා මට ඔබලව මුදව ගන්න විදිහක් නැහැ. මතු බුදුවනවා හෝනාගම නමින් බුදු පියාණන් වහන්සේ නම. එදාට බලන්න කියන්නේ. කොණාගම බුදු පියාණන් වහන්සේ බුදු වෙනවා. බුදු නාමයේ පෙරේතරල් නැවත පෙනී හිටලා කියනවා අපි මහා දුක්ඛ ස්කන්ධයක් විඳිනවා මහා දුකක් විඳිනවා මා 1000කටපත් වෙනවා අපිට කන්න නැහැ මහා දුකක් විඳගෙන ඉන්නේ අපිව මෙතනින් මුදව ගන්න කොණාගම බුදු පියාණන් වහන්සේ කියනවා මට ඔබලව මුදව ගන්න විදියක් නැහැ මතු බුදු වෙනවා කාශ්‍යප නමින් බුදු පියාණන් වහන්සේ නමක් එදාට බලන්න කියනවා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ බුදු වෙනවා එදාටත් අර පෙරේද ආයෙ ඇවිල්ලා පෙනී හිටිනවා. කියනවා අපි මහා දුකක් විඳිනවා අපිව මුදව ගන්න. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ කියනවා මට බුදව ගන්න විදියකුත් නැහැ. මතු බුදු වනවා ගෞතම නමින් බුදුවරයෙක් එදාටයි ඔබලට මිදෙන්න පුළුවන් මෙන්න මෙතෙන්දි කියනවා සියලු බුදු පියාණන් වහන්සේලා ඔබ කිව්වා ඔබ වහන්සේත් මේක කියනවා ගෞතම බුදුහාමුදුරුවොත් ඔය කතාවම කියයිද කියලා. අන්න එතකොට කියනවා ඒක එදාට එහෙම වෙන්නේ එදාට ඔබලාගේ ඥාතියේ රජ වෙනවා. අන්නේ ඥාතියා දානයක් දීලා පැන් වඩලා පින් අනුමෝදනාවක් කරනවා. අන්නේ පින් අනුමෝදනාවේදී විතරයි උඹලට ගැලවෙන්න පුළුවන්. බිම්බිසාර රජුරවන්ට සීනෙන් දාණය ගැන දැනගන්න. මේ දාණය දෙනවා. දාණය දෙන්නට පස්සේ අහනවා ඇයි මෙහෙම මට හිතක් පහළ වුණේ කියලා. මෙන්න මෙතනදි තථාගතයන් වහන්සේ නිදාන කතාව කියනවා. ඔබලගේ ඥාතියෝ ටිකක් ඉන්නවා පින් ගන්න අන්නේ අයට පින් බලාපොරොත්තු වෙනවා ඒ හින්දා ඒ පින් දෙන්න නම් බුද්ධ ප්‍රමුඛාර මහා සංඝ රත්නයට දම්පැන් පූජා කරලා අන්නේ පැන් වඩලා අනුමෝදනාවක් කරනවා අවසානයේ අන්නේ අනුමෝදනාවේදී තමයි ඒගොල්ලන්ට මෙතනින් ගැලවෙන්න වෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා අහනවා ඇයි එහෙම වුනේ කියලා. එතෙන්ද කියනවා මීට බුද්ධාන්තර හතරකට කලින් එන බුද්ධාන්තර හතරකට කලින් මේ හතරෙනි බුදු පියාණන් වහන්සේනේ බුද්ධාන්තර හතරකට කලින් එක්තරා ස්වාමින් වහන්සේලා නමකට ආර්ය උත්තමයන් වහන්සේලා නමකට දම්පැන් පූජා කරන්න අරගෙන එන පිරිසක් මග ඉඳලා රැකගෙන මේ දම්පැන් ටික අරගෙන හොරෙන් කනවා. කන්න කොච්චර වෙලා යන්නේ නැද්ද? බොහොම චූටි වෙලා විනාඩි 10ක් 15ක් යන්නේ නැති. හැබැයි බුද්ධාන්තර හතරක් පෙරේතත් බව. ගතියට අනුව උප්පත්තිය. ගිය සතිය පෙන්නවා. පෙරේත ගතිය නම් ගතියට අනුව උප්පත්තිය. ගතිය වර්ධනය වෙවි වර්ධනය වෙවි එනවා. අවසානයේ චුතිසිත පහළ වෙනවා. ගතියට අනුව උප්පත්තිය. එදා අර අපි එකට මේ මේ ටික හොඳයි රැකගෙන ඉඳලා කාපු ගියපු එකෙක්වත් ඉන්නවද? අපාට. ඒ කියන්නේ මම කියන්නේ එකට හිට එකටම කාලා එකටම ආනද එකටම තමයි මෙහි. නමුත් ඊට ඉස්සෙල්ලා කාගෙන් හරිය උපදේශ අරගෙන ඒ කරපු එකෙක්වත් නෑ අන්තිමට පිහිටට අන්ත අසරණ වුණා. නේද? ඒ ඇයි එහෙම වුනේ? පෙරේත ගතිය දුරු කරගන්න බැරි වුණා සිව්වරිසස් දැකලා නැති හන්ද. එහෙනම් මේ ලෝකේ යන්නේ ගති ස්වභාවයක් එක්ක. ඔන්න ගති ස්වභාවයන් අති භයානකයි. ගතියට ගති ඇදෙන්න ගන්න. මේ හැම වෙලාවෙම කරන්නේ මොකද්ද? ගතියට ගතිය ඇදෙනවා. මම ඔක සරල උදාහරණකින් මුලින් කියන්නම් ඔයගලන්ට. ඔකේ අයිසැක් නිව්ටන් මහත්තයා දකින්න එක ගතියක් විතරයි. ඇපල් ගෙඩිය බිමට වැටෙනවා විතරයි. ඒකට නමක් දුන්න ගුරුත්වාකර්ෂණය කියලා. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා මේ ලෝකේ පවතින්නේ ගති ආකර්ෂණයක් විතරයි. ගතියට ගතිය ඇදෙනවා. පටවි ගතියට පටවි ගතිය ඇදෙනවා. වායෝ ගතියට වායෝ ගතිය ඇදෙනවා. තේජෝ ගතියට තේජෝ ගතිය ඇදෙනවා. එතකොට ඇපල් ගෙඩිය බිම වැටෙනකොට මොකද්ද තිබ්බ ගතිය? පටවියට පටවිය. ලෝකේ තියෙන ගුරුත්වාකර්ෂණය විතරම නම් අපි එකම මොහොතක ගල් කැටයකුයි හයිඩ්‍රජන් වායු ටිකකුයි තියාගෙන එක මොහොතේ අතාරින්න. ලෝකේ තියෙන ගුරුත්වාකර්ෂණය නම් ඔක්කොම එන්න ඕනේ කොහෙටද? හයිඩ්‍රජන් යන්නේ කොහෙටද? ඇයි ඒ? ගතියට ගතිය. සහැල්ලු ගතිය සහැල්ලු ගතිය කරා යන. පටවි ගතිය පටවි ගතිය කරා. දැන් මට හොඳින් හොඳටම කියන්න. දැඩි ලෙස කේන්ති ගියහම මොකක් තියෙන ගතිය? දේශය. ගතිය ගතිය. පටවි ගතිය. ඇදෙන්නේ කොහෙටද? යටට. දිව්‍ය ලෝකයයි නේද? ඈ? යයිද දිව්‍ය ලෝකේ? කෝ සැහැල්ලු ගතිය. පටවි ගතිය පටවි ගතියට ඇදේ. බලන්න කේන්ති ගියා මොකක්ද තියෙන්නේ? තේජෝ ගතිය. එහෙනම් ගිනි අපාය උඩද තියෙන්නේ යටද? යටට ඇදෙන්නේ. කේන්ති ගිහලා රත් වෙලා ඉන්නේ. තේජෝ ගතිය ඇවිල්ලා. වායෝ ගතිය අහලක නැහැ. කොසැහැල්ලු භාවයක්. තියෙනවද? නැහැ. හිතන් ඉන්නවා මැරෙනකොට සවුත් දිශාවේ යයි කියලා. යයිද? පොඩ දෙයකට මරාගෙන පටවි ගතියම වඩලා තේජෝ ගතියම වැඩි කරගෙන වැඩි කරගෙන තමම කල්පනා කරන උඩයයිද යටයයිද කියලා. යටට ඇදෙන්නේ. හිතන්න දේවල් කියන්නේ. මලගෙවල් වල අඬනකොට උඩ පයින්නොද පොළොව අල්ලගෙන පල්ලෑ ඇයි මොන ගතියද? සැහැල්ලු. පඨවි තේජෝ. මලොත් මොකෝ වෙන්නේ ඒ වෙලාවේ? අඬන එක මලොත්. මැරිච්ච එක නෙමෙයි. මැරිච්ච කොහොම මැරලා? අඬන එක මලොත් මොකක් වෙයි? මේ මේ ඒ වෙලාවේ හුස්ම ගියෝ. මොකද්ද ගතිය? පාඨවි ගතියත් එක තේජෝ ගතියත් එක දැඩි ගතිය. ගතියට අනුඋප්පත්තිය. ගතිය යම්සේද උප්පත්තියසේ. හිතන්න එපා සුන්දර ගමනක් අපිට ඉස්සරහ තියෙන්නේ කියලා. මේක තේරුම් නොගත්තොත්. අනාතෙන් අනාතයි. ඔය ඉන්නේම අනාත රැලක් තමයි මේ ඉන්නේ. අනාත භාවයෙන් මිදෙන්න ඕනේ. කිව්වට තරහ වෙන්න එපා. ඒක එහෙමම තමයි. අනාත භාවයෙන් මිදෙන්න ඕනේ. නැත්තම් manussත් භවයක් ලැබුපු එක ඇති තේරුමක් නැහැ. මේ නිකන් මොනවා හරි යුතුයකම් ටිකක් කරනවා. අර කියන්නේ උපන්නාට මේ ලොව වැනිනවා විනා ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ ආරන් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවනවා විනා ඔච්චරයි කරලා යන්නේ උපන්නාට මොකෝ කරන්නේ උහි වැනි වැනි ඉන්නවනේ වෙලාවක් නැහැ බනහන්න බිසි කාලය නැහැ හොයාගන්න වැනි වැනි කරන වැඩකුත් නෑ බලාගෙන යනකොට. මේ හැබැයි වැඩ වැඩි. ආහන්න එන්න වෙලාවක් නෑ. වැඩ වැඩි. මොනෝ හරි තියෙනවා. හේතු සාධක එමට. ලෝක සිරිතට අඹදරු රකින්නවා වෙන. ලෝක සිරිතර මොකද කරන්නේ? අඹදරු ටිකක් රකින්න. රූපයක් අරන් පාපය ගෙවනවා විනා. ඇයි? ලෝභය මුල් කරගෙන ලෝභය, දේශය මුල් කරගෙන දේශය, මෝහය මුල් කරගෙන මෝහය. ගෙන යන දෙයක් නැත. ණය ටිකක් ගෙවලා යනවා ඉතින්. පොරගත දේකුත් මෙහෙම අද්දව කීයක් පහු කරන්නේ නැද්ද? මෙහෙම අද්දව කීයක් පහු කරන්නේ නැද්ද අපි? කියන්න පුළුවන්ද? කියන්නවත් බෑ. ඒ එක අත්භවයක හරි අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ වදනකට අවනත වුණාද? ඈ නෑ. අවනත වුණා නම් මෙතන අද ඔබත් නෑ මාත් නෑ. යම් මට්ටමකට හරි මේ අත්භවයේ අවනත වෙච්ච හින්දා තමයි මේ කියන්නේ. තෝරගන්න. ඒ තථාගතයන් වහන්සේගේ වදනට අපිට අවනත වෙන්න වෙනවාමයි. මම ඔක ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම්. අපිට වෙන විකල්පයක් නැහැ. අවනත වෙනව ඇරෙන්න. තථාගතයන් වහන්සේගේ වදනට අවනත වෙනව ඇරෙන්න අපිට වෙන විකල්පයක් නැහැ. අපි හිතන් ඉන්නවා පුළුවන් කියලා මොන මොන හරි ටිකක්. අපි අනාතයි කියන්නේ ඒකයි. ඒකයි නාත අනාතු බුදුන් දකින්න කිව්වේ. ඒ අනාත භාවයෙන් මිදිච්ච. ඒක නිකන් දකින්න බෑ සද්ධර්මයෙන්. එවනම් මෙන්න මේ වැඩපිළිවෙල කර කර අපි යන්නේ. මේ මේ වැඩපිළිවෙල කරන තාක්කල් අපි අන්න අසරණ වෙනවා. එහෙනම් මේකට මිදෙන ක්‍රමයක් තියෙන්න ඕනේ මොකක්ද? එහෙමනම් අපිට අර ඕගොල්ලන්ට මම ඉදිරිපත් කරපු ප්‍රශ්න තුනෙන් පළවෙනි ප්‍රශ්නේ පෙන්නවා. ඇයි අපි නිවන් දැකිය යුත්තේ? එහෙනම් අපි අනාථයෝ රැලා. ඒ අනාථත්වයෙන් මිදෙන්න නම් අපි නිවන් දැකිය යුතුමයි. නිවන් දකින්නවා කියන්නේ හිත නිවාගත යුතුමයි. මම මේ නිවන් දකින්නවා කියන්නේ මැරලා යන එකක් ගැන නෙමෙයි. මේ ජීවමානව ඉන්නකොට හිත නිවා ගන්න වැඩ පිළිවෙල. මේ ජීවමානව ඉන්නකොට ජීවමානව ඉන්නකොට ගිනි අරගෙන ගිනි අරගෙන ගිනි අරගෙන මරනකොට අනේ නිවිසන සීමමත් වේවා වෙනවද ඈ ඕ වෙනවනම් අර ගතියට අනු උප්පත්තිය ප්‍රකාශයේ තියෙන පොඩි ප්‍රශ්නයක් නේ එහෙම වෙන්නේ නැහැ ගතියට අනු උප්පත්තිය ඉන්නකම්ම ගිනි අරනවා ඉන්නකම්ම දෙස් දෙවල් තියලා. ඉන්නකම්ම අංචි ඇදලා එක එකාට. අනිත් මිනිහෙක් දියුණු වෙනකොට බලා ඉරිසියාවෙන් කියන්නේ බලා ගන්න බැරුව ඉඳලා. මෙහෙම පිපිරි පිපිරි ඉඳලා. නේද? ඊට පස්සේ මොකද වෙන්නේ ඉතින්? පිපිරිච් එක තෝරන්න බැරි වෙච්ච එක මොකෝ වෙන්නේ? ඊට පස්සේ ඉතින් පුපුරන්න ඇස්ලහ පුච්චන ඊළඟට. තාම්පටෝංගක පුපුරන. පුපුරපු විදිහ තමයි පෙන්වන්නේ අර. අර මොනවද දාන්නේ? අබ නේද? ඔව් දාලා පුපුරවන්නේ. කොහොමත් ඉතින් මේ ඇහැ වහක් කරගෙන තියෙන්නේ. ඇහැ වහ කරගන්න වැඩේ දැනගත්තා නම් ඔය ඇස් වහ ඉවර වෙනවා ඊට පස්සේ. නැත්නම් ඉතින් හැමදාම ඇස් වහ පුච්ච පුච්ච ඉන්න වෙනවා. මේ නැත්නම් මේ කොහකරි වැඩක් සමහර මිනිස්සුන්ව දකිනකොට වහ වගේ කියනවනේ. දකින්නේ ඇහෙන්නේ. ඒක තමයි. ඉතින් ඇස් වහන්නේ උකට ප්‍රශ්න. ඔව්. වැඩි හරියට දන්නේ නැති වෙච්ච ගම ওই ප්‍රශ්නේ එනවා. දකින්න කොටත් කියනවා. මට නම් මොකෝ දකින්න කොට නිකන් වහ වගේ කියනවා. එහෙමත් කියනවා. හරි. එතකොට මෙන්න මේකේ අපි එහෙම තෝරන්න ගියාම ඊළඟට අපිට අවශ්‍ය වෙනවා. එහෙනම් නිවෙන්න නම් අපි ගිය සතිය බලලා මොකද්ද මේ නිවන කියන්නේ කියලා. එතකොට මේ නිවන කියන එකට තථාගතයන් වහන්සේ අර්ථකථනයක් දෙනවා. රාගක්කයෝ නිබ්බානං දේහක්කයෝ නිබ්බානං මෝහක්කයෝ නිබ්බාන. රාගෙන් දේශයෙන් මෝහෙන් නිදහස් වෙන තුල නිවන. එන රාගයෙන් දේශයෙන් මෝහය මුල් කරගෙන තමයි අර ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියන ඒ තුනත් මුල් කරගෙන තමයි හය මුල් කරගෙන තමයි අපි මේ ගමන යන්නේ. එන මේ යන ගමනක් වාරයක් වාරයක් පාසා අපිට මොකටද හම්බෙන්නේ? ජාතියකට ජරාවකට මරණයකට උරුමකම් කියලා උප්පත්ති සිද්ධ වෙනවා අපේ. පුනර්භවය සිද්ධ වෙනවා. එහෙනම් පුනර්භවයක අපිට ගොඩනගන්නේ රාගදේශ මොහ වලින් නම් ඒ පුනර්භවය නිරෝධ කරන්න නම් අපි අනිවාර්යයෙන්ම රාගදේශ මොහ නිරෝධ කරන්න ඕනේ. එහෙනම් නිවනට අර්ථකථනයක් දුන්නේ පුනර්භවය නිරෝධ කිරීම නෙමෙයි පුනර්භවයට හේතුව නිරෝධ කිරීමයි රාගයේ, දේශයේ, මොහෙන් නිදහස් වීම. එහෙනම් ඒ වැඩ පිළිවෙල කරන කෙනාට හිත රාගයෙන් බැඳෙන්න තැනක් නැත්තම්, දේශයෙන් ගැටෙන්න තැනක් නැත්තම්, මොහයෙන් මුලා වෙන්න තැනක් නැත්නම් පුනර්භවය ගෙනියන්න ගතියක් නැහැ. ගතිය නැත්තම් උප්පත්තිය නැහැ. රාග ගතිය නැත්තම් දේශ ගතිය නැත්තම් මෝහ ගතිය නැත්තම් මේ ගතියට අනුව නම් 31 තලයේම උප්පත්ති සිද්ධ වෙන්නේ 31 තලයේම ගති නිර්මාණය වෙන්නේ රාග දේශ මෝහයෙන් නම් අන්නේ ගතිය ප්‍රහීන වෙන තැන ගතිය ප්‍රහීනද උප්පත්තිය ප්‍රහීනයි ගතිය යම්සේද උප්පත්තියේසේ එහෙනම් අපිට පුනර්භවය නිරෝධ කරන්න නම් අනිවාර්යයෙන්ම පුනර්භවය හටගන්න හේතුව නිරෝධ කරන්න වෙන්නේ. එහෙනම් රා නිවනට අර්ථකථනයක් දුන්නා මොකද්ද? රාගක්කයෝ නිබ්බාණං, දේහක්කයෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං. එහෙනම් රාගෙන්, දේශයෙන්, මෝහෙන් නිදහස් වීම පමණයි නිවන. එහෙනම් අපි ගිනි ගන්න නැත්තේ මොකෙන්ද? රාගෙන්, දේශයෙන්, මෝහෙන් ගිනි ගන්නවා. හරි. දේශයෙන් ගිනි ගන්න එක හොඳට තේරෙනව නේද? ඒක නම් පොඩ්ඩක් තේරෙනවනේ. දේශයෙන් ගිනි ගන්නකොට අපිත් උත්සාහ කරන්නේ නිතර මොකක් කරන්නද? එතනින් අයින් වෙන්නද තව තව ඒකම පොඩ්ඩක් උත්සාහ කරන්නේ මොකටද? සොල්. ඒකෙන් අයින් වෙන්න උත්සාහ. කුල් දෙලිය කඩලා කොට්ටක් කකා ෆිල්ම් එකක් බල බල ඉන්නවා. කඩල කොට කඩල කොට්ටක් කකා කකුල අපිට කකුලක් දාගෙන පාන්සි කුටිය වාඩිලා ෆිල්ම් එකක් බල බල ඉන්නවා. දැන් නිකන් ගින්නක් වගේ තේරෙනවද? ඈ? හැබැයි රාගයේ ගින්නක්. මේක ගින්නක් වගේ තේරෙනවද? ඒක හරිම ජොලි. හරිම ජොලි. නේ ඒක ගින්නක් හැටියට පේන්නේ යන්තම් හරි ගින්නක් හැටියට තේරෙන දේශේ. ගැටි. දැන් රාගයේ ගින්නක් හැටියට තේරෙන්නේ නැත්තම් මෝහය ඒක ටිකක් ඊටත් වඩා තේරෙන්නේ. තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා දේශය පාපය වැඩි මහා සාවද්දයයි. දේශය මහා සාවද්දයයි. පාපය වැඩි. හැබැයි ප්‍රහීණය පහසුයි. ප්‍රහීණය පහසුයි. දේශයට සාපේක්ෂව රාගය අල්පසාවද්දයි. දේශයට සාපේක්ෂව හොඳයි. නිවන්ට සාපේක්ෂව කොහොම මහසාවද්ද තමයි. දේශයට සාපේක්ෂව අල්පසාවද්දයි. ඒ කියන්නේ පාපේ අඩුයි. පාපේ අඩුයි. හැබැයි ප්‍රහීණය අපහසු. ඒක තමයි ප්‍රශ්නේ. අරක මහසාවද්දයි ප්‍රහීණේ පහසුයි. මේක අල්පසාවද්‍යයි ප්‍රහීණය අපහසුයි. මෝහය මහාසාවද්‍යයි ප්‍රහීණය අපහසුයි. ඒක අපහසුයි. එතකොට මට කියන්න මහා සාවද්ද දෙකක් එකතු වුණාම මොන වගේ තියෙයිද? මහා සාවද්ද දෙකක් එකතු වුණාම ඒ කියන්නේ මෝහයයි දේශයයි එකතු වුණා. කොහොමද තියෙන්නේ? ළඟ ඉන්නත් අමාරුයි. නේ? තාත්තා ෆිල්ම් එක බලනකොට පොඩි එකා ඇවිල්ලා ඔඩුක්කු ඉඳගත්තත් අවුලක් නැහැ. ඇයි? ආරකත් අල්පසාවද්දේ පොඩි එකා ඉන්න එකත් හරි ෂෝක් දෙකම අල්පසාවද්දේ ගානකුත් නැහැ. තාත්තට යකා නැගලා ඉන්නලා පොඩි එකා આવොත් එහෙම. ඔය මහා සාවද්ද දෙකක් ඇසුරු කරගෙන ඉන්නලා එන්නේ පොඩි එකා. එතකොට මොකක් වෙයි? අනේ අරුටත් ගහලා ඉරන්නේ නේද? දැක්කද මහා සාවද්ද දෙකක් එකට තුනම ටිකක් මොනවා කරනවද කියන්න තේරෙන්නේ. ඒ දෙක බරපතලයි. ඒකයි නිවනට මම පේනද මේ එදාට වඩා ටිකක් විස්තර කරන්න ඒකයි ගිය සතියට වඩා. එහෙනම් නිවනට අර්ථකථනය දුන්නේ රාගක්කියෝ නිබ්බාණං, දේහක්කියෝ නිබ්බාණං, මෝහක්කයෝ නිබ්බාණං එහෙනම් අපිට හිත නිවා ගන්න තින්නේ රාගයෙන් නිදහස් වෙලා දේශයෙන් නිදහස් වෙලා මෝහෙන් නිදහස් වෙලා විතරයි. ඔව්. උල් ජොලි නේකනේ. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? ඔය ඔයගේ අනෝමහන්න බය නැතුව. එතකොට දැන් උත්තර දෙන්න. කවුරු හරි කෙනෙක් අපිට තොර තෝංචියක් නැතුව බයිනෝ ටෙලිෆෝන් එකේ. ටක් ගාලා ටෙලිෆෝන් එක තියන්නද කැමති අහන් ඉන්නද බොහෝම ආදරෙන් කතා කරනවා පැය එකමාරක් කෝකටද කැමති ඒක ප්‍රහිණ කරන්න කිව්වා ඉස්සු කතා කරන්න එපා මේ කැමති නෑ ඇයි ඒක හරි සෞම්‍යයි අරක එහෙම නෙමෙයි අරක ඊට වඩා අපිට අමීරි කටුකයි අපිත් කැමති කොහොම හරි ඉක්මනින් එතනින් අයින් වෙන්න. අපි අරගෙන අයින් වෙන්න. ඒක කැමති නෑ. එතකොට එහෙම ටෙලිෆෝන් කරන්නේ නැතුව එහෙම කතා කරන්නේත් නැතුව අපිට හම්බෙනවා එයා ගැන හිත හිත ඉන්න ඕන තරම්. ඒක ඊටත් වඩා ජොලි නේද? ඇයි යන්න ඕනෙත් නෑ මොනවත් නෑ කිසි දෙයක් නෑ. මනෝපාර ගහලා ඉන්නවා කියන්නේ. ඇතිපදන් හිත හැකි. හැබැයි ඒකට බාධාවක් කරොත් යකා නගිනවම තමයි. නේ. ඒකට ඒකට බාධාවක් කරු කවුරු හරි ඇවිල්ලා යකා නගිනවනේ ඊට පස්සේ. දැක්කද? එහෙනම් ප්‍රහීනේ අපහසු වගේ තේරෙන්නේ නැද්ද මහත්තයා? හැබැයි පාපේ රාගේ හොඳයි කිව්ව නෙමෙයි හොඳේ. වරදවට හදන්න එපා. මේ ජීවිත ආපේක්ෂව. රාගයත් ගින්නක්, දේශයත් ගින්නක්, මෝහයත් ගින්නක්. එගිනි නිවීම නිවනයි. කොහොමත් ගිනි තමයි ඕක. එකක්වත් ගිනි ගිනි වල තියෙන අඩු වැඩි භාවය විතරයි තියෙන්නේ. නේ? ගිනි වල තියෙන දැන් මෙන්න මේ හිතන්නකෝ. අර මේ මොනවාද මේ බිල්ඩින් ප්ලාන්ට් වල තියෙන ගින්දර දැකලා තියෙනව නේද? ඒකයි දරලිපක තියෙන ගින්දරයි ඉටිපන්දන් දැල්ලක තියෙන ගින්දරයි එකයිද? හැබැයි ගින්දරම නේද? කෝකෙත් පිච්චෙනව නේද? හැබැයි පිච්චෙන ප්‍රමාණය පොඩි පොඩි අර වෙල්ඩින් plant එක මෝහේ නා. අර දරලිප දේශේ නා. ඉටිපන්දන් දැල්ලත් හොරාගේ වගේ ඒත් පිච්චෙනවා හැබැයි. නේ. එතකොට ඒ ඉටිපන්දන් දැල්ල පිච්චෙන්නේ නෑ වගේ තේරෙන හින්දා වැඩි වෙලාව ඉන්නකොට අත උණු වෙනකම්ම දන්නේ නැහැ. අල්ලගෙන හිටියේ. ඇයි හිමින් හිමින් නෙවෙයි. හැබැයි අරක ටිකක් රස්නේ. වැඩි හන්ද ටක් ගාලා පොඩ්ඩ අයින් වෙන. හැබැයි වැඩේ තියෙන්නේ අර වෙල්ඩින් plant එකේ දැල්ල අර ගිනි ගොඩේ දකින්න එකට වඩා හරි ලස්සනයි. හරි ලස්සනයි. එහෙනම් ඒකට හරි කැමති. අරක ගිනි දදාපු පුරුණට බය හිතෙනවා අම්මෝ යන්න අරකට. අරක එහෙම නෑ නිකන් හරිම ප්‍රසන්න එළියකින් නිකන් හරිම ස්මූත් විදියට වගේ පේන්න තියෙන්නේ. ඇල්ලුවොත් ඉවරයි. අර ඔක්කොටම වඩා. අර දෙකටම වඩා ඇල්ලුවොත් ඉවරටම ඉවරයි. පැහැදිලිද මහත්තයා? ඔව්. ඒක රාගය කියන එක සාමාන්‍යයෙන් ටික අල්පසාවක්. ඒක අධික ලෝභය, ලෝභය රාගයේ මුල් කරගෙන තමයි ගොඩක් දිව්‍ය තලවල, භ්‍රම තලවල යන්නේ. ඒකනේ රූප රාග, අරූප රාග කියන්නේ. දේශේ කියලා කියන්නේ නැහැ. දේශයෙන් එහෙ යන්න බෑ. දේශයෙන් යට තමයි කොහොමද? දේශයෙන් යන්න බෑ හෙට. ඒ හින්දා මෙන්න මේ තුන ওই විදිහට කඩනවා. ඒතර අපි මෙතෙන්දි කතා කරා එනම් රාගක් කියන්නේ නිවනට අර්ථකතනය රාග දේශ මොහෙන්. එහෙනම් අපි මේ දහම් මාර්ගයේ වඩනකොට දහම් මාර්ගයේ තේරුම් අරගෙන යනකොට අපේ හිත මොකෙන් මොකද වෙන්න ඕනේ? නිවෙන්න ඕනේ අන්න හරිය. මොකෙන්ද නිවෙන්න ඕනේ? රාගයෙන් නිවෙන්න ඕනේ, දේශයෙන් නිවෙන්න ඕනේ, මෝහයෙන් නිවෙන්න ඕනේ. අන්න ඒක ඒක නිවෙනවා නම් ඒ විදියට අන්න ඔහු නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා. ඔය ගෝතමී කියන සූත්‍රයේ මහා ප්‍රජාපති ගෝතමී ඇවිල්ලා අහනවා තථාගතයන් වහන්සේගෙන් එක්තරා ප්‍රශ්නයක්. අහනවා ඔබ වහන්සේ වැඩ ඉන්න කාලේ নানা ප්‍රකාර ගෝත්‍ර වලින් මහාන වෙලා নানা ප්‍රකාර කුල වලින් මහාන වෙලා নানা ප්‍රකාර ප්‍රදේශ වලින් ඇවිල්ලා මහාන වෙලා ඔබ වහන්සේ වැඩවසන කාලෙත් ඒගොල්ලෝ নানা ප්‍රකාරයි අයුරින් මේක කියනවා. ඒක බුද්ධ දේශනාවට මහා හානියක් වෙනවා. ඔබ වහන්සේ වැඩ ඉන්න කාලෙත් මෙහෙම වෙනවා නම් ඔබ වහන්සේ පරිණිරවාණය කරාට පස්සේ මේ ජනතාව අසරණයි නේද කියලා අහනවා. මේ අපි ගැන අහලා තියෙනවා. මහා ප්‍රජාපති ගෞතමී නිවන් දැක්කා. අපි ගැන අහලා තියෙනවා. ඇයි ඒ? නාන ප්‍රකාරයේ වැහෙන්නේ. එහෙමනේ. ඕ. ඒ ගෝතමී දේවිය එදා තිබ්බ එක අහලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. හැබැයි බුදුහාඳුර උත්තර දෙන්නේ තුන් කාලෙට. බුදු පියාණන් වහන්සේ කියනවා මහා ප්‍රජාපති ගෝතමියට ඒ කනස්සල්ලකට කාරණයක් නෙමෙයි. ඒක කනස්සල්ලකට කාරණයක් නෙමෙයි. එන නාන ප්‍රකාරයේ ඇහුණයි කියලා කනස්සල්ල හදාගන්න එපා. කනස්සල්ලකට කාරණයක් නෙමෙයි කියලාම කියන බුදුහාමුදුරුවෝ. කියලා කියන මොකද්ද? යම් දේශනාවක් Taman ශ්‍රවණය කරනකොට යම් දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒක ඒකත් එක්ක අනුගත වෙවි යනකොට රාගය වැඩි වෙනවා නම්, දේශය වැඩි වෙනවා නම්, මෝහය වැඩි වෙනවා නම්, එය බුද්ධ දේශනා නෙමෙයි. එය කවුරු කිව්වත් ප්‍රතික්ෂේප කරන්න. යම් දේශනාවක් යම් තැනක සිද්ධ වේද රාගය ප්‍රහීන වෙන පැත්තට නම් වෙන්නේ දේශය ප්‍රහීන වෙන පැත්තට නම් එන්නේ මෝහය ප්‍රහීන වෙන පැත්තට නම් එන්නේ එය කවුරු කිව්වත් බුද්ධ දේශනා එය ඇසුරු කරන්නේ එහෙනම් අපිට තෝරගන්න දීලා තියනවද නැද්ද දීලා තියෙන්නේ. දැන් ඇයි අපි පැටලෙන්නේ එහෙනම්? අර දේශනාව වැරදි මේ දේශනාව හරි අර කාරි මේ කියන්නේ දාම් කරුණු කතා කරන්න අයිතිය තියෙන බය වෙන්න එපා. මම කියන්නේ පුද්ගලයෙක් එක පැටලෙන්නේ. වැඩක් නැහැ නේ. තේරුමක් නැහැ. ඇයි ඒ පැටලෙන්න පැටලෙන්න අපේ හිත දේශීට වැටෙනවා. එතකොට අපි ඇසුරු කරන්නේ බුද්ධ දේශනාවක්ද? නෑ. අපේ හිත නිවෙන්නේ නෑනේ. ගිනි ගන්න එක නෙවෙන්නේ. අපි ඇවිල්ලා තියෙන හිත නිවා ගන්න. ගිනි ගන්න නෙමෙයි. මම මේ කියන දේවල් වලින් හරි ඕගොල්ලන්ට රාගය වැඩි වෙනවනම් කියන්නේ ওই විදිහට කරනකොට රාගය වැඩි වෙනවා කියලා කෙලින්ම කියන්නේ. ওই ක්‍රමය අනුගමනය කරනකොට දේශය වැඩි වෙනවා. ওই ක්‍රමය අනුගමනය කරනකොට මොහේ වැඩි වෙනවද කියලා ඕගොල්ලොම බලන්න. ඒ වගේ මේ කියන ක්‍රමයට අනුගම අනුගත වෙවි යනකොට අපි බලනකොට Tamanටම තේරෙනවා නම් වෙන්ද වගේ නෙමෙයි. වෙන්ද මගේ හැසිරීම මෙහෙමයි. රූපයක් ඉදිරියේ සද්දයක් ගන්ධයක් රසයක් ඉදිරියේ. අද මෙහෙමයි. අන්න Tamanටම ඥානය පහළ වෙනවා ටික දවසක් යනකොට මොකද? එදා එහෙම වුණා නම් උනේ ඇයි? අද මෙහෙම නොවෙන්නේ ඇයි? ඒ ඇහැයි ඒ රූපෙමයි තියාගෙන. එදා ඒ ඇහත් තිබ්බ ඒ රූපෙත් තිබ්බ එදා එහෙම වුණා. අද ඒත් ඇහැ තිනවා ඒත් රූපේ තිනවා හැබැයි එහෙම වෙන්නේ නැහැ. මොකද්ද මම දැක්කේ? අන්න යථාර්ථයක් දැක්කනම් ඊට අනුකූලව ඥානය පහළ වෙලා තමන්ගේ ඥානයට අනුව වැඩ කරන කෙනෙක් බවට පත් වෙලා තිනවා. ඒ ඥාණයෙන් ප්‍රයෝජනෙ ගන්නකොට රාගය ප්‍රහීන වෙනවා, දේශය ප්‍රහීන වෙන්න ගන්නවා, මෝහය ප්‍රහීන වෙන්න ගන්නවා. මේ ඒ හින්දා මේවා කියනකොට නිදා ගන්න එපා. හේතුව මම කිව්වේ එකයි පුටුවට ණය වෙන්න එපා. නැත්තම් මොකද වෙන්නේ? උපන්නාට මේලව වැනෙනවා විනා ලෝ සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ ආරම් පාපය ගෙවනවා විනා ගෙන යන දෙයක් නැත ණය ගෙවල යනවා. වෙච්ච ණයට මදිවට තවත් ණය ගෙවල යනවා. ණය වෙනවා. ඒක තමයි මගේ වෙච්ච ණය මදිවට තවත් ණය වෙලා යනවා. ණය ගෙවල යන්නේ නැහැ ණය වෙලා යන්නේ. මොකෝ නිකන් යන්නේ නිදාගෙන ඉඳලා. මොකද බුද්ධ ශාසනයට ණය වෙනවට වඩා හොඳයි gedara මෙට්ටේට ණය වෙන එක. ඒක අවුලක් නැහැ නේ. තමයි gedara මෙට්ටේනේ. මේ බුද්ධ ශාසනයට ණය වෙන්න එපා. ඒක සෙල්ලම් දෙයක් නෙමෙයි. මොකද ඕගොල්ලන්ට මම ඒකයි කියන්නේ නැවත නැවත ඕගොල්ලන්ට පුටුවක් දීලා තින්නේ වාඩි වෙලා හොඳට සුවසේ බණක් අහන්න දීලා තින්නේ. මේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරපු මිල මුදලින් නිවන් දකින්න. එක මිනිස්සෙක් මේකට ආධාර කරලා නැහැ. කොහෙවත් තියෙන අමාරුවකට. ඒ හැමෝම දීලා තියෙන්නේ සත්භාවයෙන්. ඒකේ ඵල ප්‍රයෝජනෙ ඔයගොල්ලෝ නෙලා ගන්න. මේ මං කිව්වේ නැත්තම් වෙන්නේ දවස් 10 වුණාට පස්සේ ආයි කෝල් කරලා මගෙන් අහනවා සර් ආයි නුවරට එන්නේ කවද්ද? එතකොට මට උත්තර දෙන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ. මේ එහෙම එහෙම කරන්න බෑනේ නේ. ඒකයි මේ කියන්නේ. හරි. එහෙනම් ඔන්න ඔයගේ ඊළඟට අපිට ආවා ඊළඟ ප්‍රශ්නේ ගත්තා. මොකද්ද? එහෙනම් කොහොමද නිවන් දකින්නේ? කියන ප්‍රශ්නේ තමයි ආවේ. තථාගතයන් වහන්සේ නිවනත් නිවන් මගත් කියලා එකක් කියන තැනදී එහෙනම් නිවන් දකින්න නම් නිවන් මගක් තියෙන්න ඕන. අන්නේ මග කතා කරන්න ගියාම අපිට ආව මොකද්ද? මිච්ඡා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය සේ දැනගත යුතුයි. සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය සේ දැනගත යුතුයි. සම්මා දිට්ඨියමා දෙපරිදි කොට කියන. එකක් ලෞකිකයි සුඛ විහරණ සහිතයි සුගතිගාමී තැන්වල උප්පත්ති ගෙන දෙනවා එකක් ලෝකෝත්තරයි උතුම් වූ අමාමහා නිර්වාණ සම්පත්තිය ගැන. එහෙනම් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියටපත් වෙන කෙනෙක් වෙනකම්ම ඔහු මොකද්ද කරන්නේ? ගති වඩ වඩ යනවා. අන්න ගති ආකර්ෂණ වඩනවා කිව්වේ ඒකයි තථාගතයන් වහන්සේ. දසකම්මපත සූත්‍රය කියනවා මිනී මරණ කෙනා මිනී මරණ කෙනාට ඇදෙනවා බොරු කියන කෙනා බොරු කියන කෙනාට ඇදෙනවා හොරකම් කරන කෙනා හොරකම් කරන කෙනාට ඇදෙනවා කාමයේ වර්ධව හැසිරෙන කෙනා ඒකට ඇදෙනවා සුරාමේරය කරන කෙනා සුරාමේරයට ඇදෙනවා අන්න ඒ වගේ ගතියට ගතිය ඇදෙනවා කියන එහෙම ගතියට ගතිය ඇදෙනවද නැද්ද කියලා බලන්න මම ඒක උදාහරණයක් කියන්නම් මේක ඔෆිස් එක මේ පුතියා ස්ත්‍රී පක්ෂයත් වෙනම උදාහරණයක් බලලා පුළුවන් වුණොත් කියන්න පුරුෂ පක්ෂයට එකක් කියනවා අපි ඔෆිස් යන කාලේ මතක ඇතිද මෙතන ඔෆිස් යන අයත් ඉන්නවා ගිය අයත් ඇති රිටයර් වෙච්ච අයත් ඇති. සමහරලාට හවස 5ට විතර කට්ටිය අහනවා. ඒ වචන වලින්ම කියන්නම්. ඒ අද සෙට් වෙමුද? ආ රයිට්. කොයිද යන්නේ? අහවල් තැන. ආ එතන හොඳයි මේවා. බයිට් මෙතන හොඳයි. මේවා ආ එතන. ආ එතන හොඳට හුලම් පාරක් තියෙනවා ඔක්කොම. අර ඔක්කොම ඒ ඔපිනියන්ස් ටික දෙන්නේ මොකද්ද? ගතියට සමාන කට්ටිය. හොඳට කල්පනා කරන්නේ නැද්ද? ගතියට ගතියද? ඔය අතර හිටියා භාවනා කරන කෙනෙක්. හරියන්නේ මෙතන හිටියොත් වැඩේ ගති දෙක මැච් වෙන්නේ නැහැ. ටක් ගාලා අයින් වෙනවා. හැබැයි ගතියට සමාන කට්ටිය. ආ තියෙන තැන කියනවා, ගේන්න ඕන එක කියනවා, බ්‍රෑන්ඩ් එක කියනවා, ගන්න ඕන බයිට් කියනවා, ඔක්කොම කියනවා. ඒ ගතියට ගන්නට ඇදෙන. මම මේ ප්‍රායෝගික ජීවිත උදාහරණයක් කියන්නේ. මොකද මේ උදාහරණය මේ විදිහට මාත් ඇසුරු කරා එක කාලයක්. ඒකයි කියන්නේ. ඒකයි බය නැතුව කියන්න පුළුවන්. නේ ටක් ගාලා තැන දන්නවා හුලං වදිනේව දන්නවා මෙහෙන් එනවා අර එන අතන හොඳයි මේක හොඳයි එතන අර කොට උඩ ඔක්කොම හදලා තින්නේ කොහොම කොට උඩ තමයි හිටියේ ඊට පස්සේ ඉතින් ඒ හින්දා ඒවා එහෙම එහෙම එක එක নানা ප්‍රකාර ඒවා තියෙනවා ඉතින් නේද ඊට පස්සේ ඉතින් ඔන්න අර දැක්කද අර ගතිය එන විදිහ අර එක එක්කෙනයි යන්තම් පෙන්නලා දෙන්න ඕනේ අපි සෙට් එක මොච්චරයි යහන්නේ ඊට පස්සේ මොකද කියන්නේ ආ රයිට් රයිට් රයිට් ඔන්න ගානට අර ගතියට ඕන කරන කට්ටිය ගාන්නට ගතිය. අර බුදුහාමුදුරු කිව්වාගේ තමයි. කුරාමේරේ කරන්නට කුරාමේර ගතිය එනවා ගාන්න. ඒ වගේ හැම පැත්තටම යනවා. ගතියට ගතිය ඇදිනවා. ඒ හින්දා කියන තථාගතයන් වහන්සේ මේ ලෝකේ තින්නේ ගති ආකර්ෂණයක් පමණයි. කියලා ඔගේ අනිත් පැත්ත කියනවා සත්පුරුෂයා සත්පුරුෂයාට ඇදෙනවා. කියලා කියන මොකද්ද? බණහන කට්ටිය බණහන කට්ටියට ඇදෙනවා. භාවනා කරන භාවනා කරන පින්කම් කරන ලෞකික පැත්තෙන් එහෙම ඇදෙනවා. බෝධි පූජා කරනකොට ඒවට ඇදෙනවා. නේද? ඔහොම ඔහොම එක එක කවි බණ අහන කට්ටිය එකට ඇදෙනවා. එක එක දේවල්ට ඇදෙනවා. ඒ ගති. ඔන්න ඔහොම ගිහින් ගිහින් හැබැයි තාම ගති ටික එහෙම යනවා. ඒ යන අතර හිටපු ගමන් පෙරේත ගතියක් එනවා. හිටපු ගමන් තිරිසං ගතියක් එනවා. ආයි දේව ගතියක් එනවා. ආයි මනුස්ස ගතියක් එනවා. ඔහොම ඔහොම අර කලවම් මැල්ලු මේ වගේ ඉන්නවා. මෙහෙම ගිහින් ගිහින් එක්තරා අවස්ථාවක් එනවා ගතිය නියත වෙන අවස්ථාවක්. අන්නේ ගතිය නියත වෙන තැන තථාගතයන් වහන්සේ විස්තර කරන මොකද්ද? නියත වූ ගති ඇති සම්බෝධි වූ නිර්වාණය මත පීඨා සිටි සෝතාපට්ටි ඥාණය පහළ වූසේක. අන්න වචනයක් කියන මොකද්ද? නියත වූ ගතිය ඇති. මොකටද? සම්බෝධි වූ නිර්වාණය මත පිහිටා සිටි සෝතාපට්ටි ඥානය පහළ වූසේ. එතකන් ගති නියත නැහැ. උදේට යනවා බෝධිසත්වයෝ වගේ හවසට එනවා මලපිරීතය වගේ. වෙන්නේ නැද්ද? ගති දෙකක්. දැන් බෝසත් නම් බෝසත් වෙන්න එපමණයි. ගති විනියත වෙන්නේ නැහැ එතක. එතකන් ගති විවිධයි. මෙහෙම ගිහින් ගිහින් එක්තරා ගතියක් නියත වෙනවා. අන්නේ ගතියට කියනවා මොකද්ද? ආරේ ගති නෑ. ආරේ ගතියටපත් වුණාට පස්සේ ආරේ ගතියටපත් වුණාට පස්සේ ගතිය නියතයි. ආරේ ගතිය නියතයි. නිර්වාණය පමණමයි. ඒක කරා යන්නේ. එතකන් ගති ආර්ය නෑ. එතකන් අනාර්යයි. එයින්ද තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආර්ය වූ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කිව්වේ. අරකට කිව්වේ නෑ ඒක. ලෞකිකයකට. ඇයි ඒ? ලෞකිකයේ ඉන්නකොට අර ගතිත් එනවා. පෙරේත ගතිත් එනවා. තිරිසං ගතිත් එනවා. ඒත් එනවා. හැබැයි අර ගති ලක්ෂණ 84000න් 83990 අටක්ම බිඳෙන්නේ ඒ සෝතාපට්ටි ඵලයත් එක්ක. එහෙනම් එතෙන්දි තමයි ගතිය නියත වෙන්නේ ආර්ය ගතියත් එක්ක. එහෙනම් ආර්ය භාවයටපත් වෙනවා කිව්වේ සෝතාපන්න ඵලයට එනවා උතුම් වූ සම්මා දිට්ඨියට. එහෙනම් ඒ සම්මා දිට්ඨියට එන්න නම් අපි අනිවාර්යයෙන්ම මොකෙන්ද පටන් ගන්න ඕනේ කියනකොට චුල්ල වේදල සූත්‍රයෙන් ඕගලන්ට පෙන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගෙන ත්‍රිවිධ ස්කන්ධය පුරන්නේ නැහැ ත්‍රිවිධ ස්කන්ධය මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා කියලා එතෙන්දි පෙන්වා චුල්ල වේදල සූත්‍රයේ ධම්මදින්නා තෙරණින් වහන්සේ කරන දේශනාව. ඒකෙදි කියනවා ප්‍රඥා ස්කන්ධය මුල් කරගෙන සම්මා දිට්ඨිය සම්මා සංකප්පය වැඩෙනවා. සීල ස්කන්ධය මුල් කරගෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වැඩෙනවා. සමාධි ස්කන්ධය මුල් කරගෙන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩෙනවා. එහෙනම් ප්‍රඥාව යනවා සම්මා දිට්ඨියටයි සම්මා සංකප්පයටයි සීලය යනවා සම්මා ආජීව සම්මා කම්මන්තය ඒ ටිකට ඒ වගේ සම්මා වායාම සති සමාධි කියන එකට යනවා සමාධි ස්කන්ධය එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න ඕන තැනක් තියෙනවා සම්මා දිට්ඨියෙන් අන්නේ සම්මා දිට්ඨියෙන් නම් පටන් ගන්නේ පටන් ගන්න තියෙන්නේ සීලෙන්ද ප්‍රඥාවෙන් ප්‍රඥාවෙන් පටන් ගන්න තියෙන්නේ ප්‍රඥාවෙන් හැබැයි මේ ප්‍රඥාවට එන්න ඒ ලෝකෝත්තර සම්මාදිටියට එන්න අර ලෞකිකව වැඩපු සීලයත් යම්කිසි උපනිශ්‍රණයක් වෙනවා. උපනිශ්‍රණයක් නොවි තියෙන්නේ උපනිශ්‍රණයක් වෙනවා. හැබැයි ඒකේ හිටපු පළියටම අර ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. අන්න ඒවැ ඉන්න කට්ටිය මොකද එක එක වැඩපිළිවෙලවල් කරනවා. ඒ වැඩපිළිවෙල් කර කර ඉන්නකොට ඉතින් දාන සීල භාවනා කියලා තුනක් පුණ්‍යාභි සංකාර වලට දාන්නේ ඔන්න ඔය හින්දා. මොනවද තියෙන්නේ පුණ්‍යාභි සංකාර වලට? මම ඉස්සරහට ඒක පෙන්නන ඔක්කොම දාන සීල භාවනා. ඒවා ඉති පුණ්‍යාභි සංකාර වලට. ප්‍රඥාවට නෙමෙයි. එතකොට ඒකේ නෑනේ ධර්ම ශ්‍රවණේ. ඒක නෑනේ. ධර්ම ශ්‍රවණයෙන් තමයි මොනෝ කරන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියට වෙන්නේ. ඒක අරකින් බෑ. හැබැයි මේ ලෞකිකව අපි කරන දේවල් වලින් මොකද වෙන්නේ? උපනිශ්‍රණය වෙනවා. එයින්ද තථාගතයන් වහන්සේ මට මේක පුළුවන් වුණොත් ඕගොල්ලන්ට මේ සාකච්ඡාව ඇතුළතදී කවදා හරි දවසක දාන මහත්ඵල සූත්‍රය අරගෙන පෙන්වන්නම් අන්න ඒක පෙන්වනකොට මම මුලින්ම පෙන්වනවා සුමනා සූත්‍රය අන්න ඒකෙදි කියනවා සුමනාවනි දන් දිය යුතුයි පින් කළ යුතුයි ධනත් පිනත් ගිහියටත් පැවිද්දටත් නිවනට උපකාර වේ කියලා කියනවා අන්නේ දෙන දාණය යම් කිසි කෙනෙකුට පහක් මුල් කරගෙන පුණ්‍ය වාසනාව ලැබෙනවා කියලා විස්තර කරනවා අන්නේ පහේ අවසාන කාරණේ තියෙනවා මොකද්ද සෝතාපට්ටි ඥානය පහල කරගන්න කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය මෙන්න මේවට ඒ කාරණාවලට හේතු සාධක ටික හදලා දෙන්නේ අර දම් දුන්න එකේ හේතුවේ ඵලය හැටියට කියලා. එහෙනම් අපි පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? දුන් පටන් ගන්නෙ මොන කෙනෙක් කොතනින්ද? දාණයෙන්ම තමයි. ඒ හින්දා තමයි අතන දාන සීල භාවනා කියලා තියෙන්නේ. ඒතකොට දන් දුන්න එක වැඩක් වෙලා නැද්ද? ඒ යම් කිසි හරි ලෞකිකව හරි සීලයක් රැකපු එක වැඩක් වෙලා නැද්ද? ලෞකිකව හරි මොනවා හරි භාවනා මොකක් හරි කරපු එක වැඩක් නිකන් හරි කිසිම තේරුමක් නැතුව සීල ලෝක සීල සත්වය හරි නිදුක් වේවා කියපු එක වැඩක් වෙලා නැද්ද? වැඩක් වෙනවා. හැබැයි ඒ ටිකෙන් නිවන් දකින්න නෙමෙයි නිවන් දකින්න ඕන කරන පසුතලය හැදෙන. වසුතලයේ හැදෙනවා. එතකොට ඒ එකක්වත් අවැඩක් ඒව නෙමෙයි. ඒවා වැඩක් නෙමෙයි. ඒ වගේ යම් කිසි වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා. ඔන්න ඔතනට එනකම් මම ඇවිල්ලා ඕගොල්ලන්ට නැවැත්තුවා. එතනට එනකම් ඇවිල්ලා නැවැත්තුවේ. මේ පැත්තෙන් සීල සමාධි ප්‍රඥා කියලා අපි ගතානුගතික විදිහට එකක් තිබ්බා. ඇත්තටම තියෙන ප්‍රඥා සීල සමාධි කියන එක පෙන්වුවා බුදු. ඉතින් මෙන්න මේක කිව්වහම මේ ධම්මදින්නා තෙරණින් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ තමන්ගේ ගිහිවත හිටපු ස්වාමි පුරුෂයාට. ඉස්රාකා උපාසකයාට. විසුවර් නෑ ඒක. ඇයි ඒ? මොනෝනත ගිහි කාලේ හිටපු නෝනනේ කිව්වේ. ඔව්. යනවා බුදුහාමුදුර හම්බෙන්න. බුදුහාමුදුර හම්බෙන්න කියලා කියනවා මං ධම්මදින්නා තෙරණින් වහන්සේගෙන් අහුවා මේ මේම කියලා දැන් ওই සූත්‍රය අහපු ඒවා විස්තර කර අහනවා. කියලා බුදු පියාණන් වහන්සේ කියනවා මම කිව්වත් ඕක කියන්නේ ওই විදිහටම තමයි ධම්මදින්නා තෙරණින් වහන්සේ කියන්නේ පඬිතෙක් ඇසුරු කරන්න ඒ සත්‍යෙම තමයි කියන්නේ. ඔන්න එතකොට පිළිගන්නේ. ඒ කියන්නේ ඒකේ මොකද්ද අපි තේරුම් ගන්න ඕන? බුද්ධ පුත්‍රයෝගේ දේශනා එකක්වත් වෙනස් නෑ එකමයි. ඇයි ඒ වෙනස් වෙන්නේ නැත්තේ? සත්‍ය සත්‍යමයි. ලෝකේ ගෙනියන්නේ තනිකර මතවලින්. ලෝකේ ගෙනියන්නේ මතවලින්. බුද්ධ ශාසනය කවදාකවත් මත නෑ. බුද්ධ ශාසනයේ තියෙන්නේ පරම සත්‍ය. සත්‍ය දෙකක් තියෙනවද? නෑ. මත ඕන තරම් තියෙනවා. මම ඔක තේරුම් ගන්න හොඳම උදාහරණයක් කියන්න. මත තේරුම් ගන්න. මට මෙතන ඉන්න වයසකම අය ඉන්නවනේ. වයසෙන් වැඩිම අය. අන්නේ අය පොඩි උත්තරයක් දෙන්න මුලින්. හොඳේ. ඒ කාලේ ඒ අම්මලාගේ කාලේ වයස වැඩිම අයගෙන් අහන්නේ. හොඳේ. අනිත් අය උත්තර දෙන්න එපා. උණ හැදුනහම මොකෝ කරන්නේ? ඒ කාලේ අහන්නේ. හොඳේ. කොත්තමලි මොන හරි දෙනවා. ඒක හරි. ඒ කාලේ මොකද කරන්නේ? මොනවද කරන්නේ? අන්න පේරෝණ මුල් මොකද කරන්නේ ඔක්කොම? පොරෝනෝ නේද? සම්පූර්ණයෙන්ම පොරෝනෝ නේද උණ හැදිච්ච කෙනාව. හරි. ඊට පස්සේ ඊට පස්සේ කාලයකදී ආයි මොකද කියුණේ හැදුනා? ආ පොරවන්න එපා කිව්වා. හරි පොරවන්න එපා කියලා මොකද කරේ? රෙදි ටික ඔක්කොම අයින් කරා. ආ දැන් මේ මෑත භාගයේදීම අම්මලා වෙච්චයි කියන්නකෝ දරුවට උණ හැදුනා මොකෝ කරන්නේ? ඈ මේක හොඳට කෝකද හරි? දැන් මත තුනක් කිව්වා. කෝකද හරි? දැන් ඔය ලේටස්ම මතේ වෙනස් වෙන එකක් නැද්ද? දැන් දැන් තියෙන ලේටස්ම එක තියෙනවනේ. මේ ලේටස්ම එකක් තියෙනවනේ දැන් මොකක්ද තියෙන්නේ? මේ හොඳට තෙත මාත්තු කරන්න. දැන් ඕක වෙනස් වෙන්න බැරිද කියලා මං අහන්නේ. එහෙනම් ලෝකේ මත කියන ඒවා චතුරාර්ය සත්‍ය. එදත් එකයි අදත් එකයි හෙටත් සත්‍ය නම් සත්‍ය එහෙනම් බුද්ධ ශාසනේ මත නෑ ඒකයි මම මේ කියන්නේ ඔන්න ඔය මත ටිකක් දරාගත්ත හින්දා තමයි තථාගතයන් වහන්සේ කියන්නේ උන්ගේ මත ටිකක් දරාගත්ත හන්දා උම්මත්ත කියෝ කියන්නේ මත ටිකක් දරාගෙන ඉන්නව කරේ තියාගෙන මේක හරි මේක වැරදි මත ටිකක් දරාගෙන ඉන්න නේද එක කාලයක් දරාගෙන හිටියා පුළුවන් තරම් පෙරවන්න ඕන. අයින් කරන්න. නෑ හොදන්න. තව හෙට අනිද මොකක් කියයිද දන්නේ නැහැ. තම මොකරි කියයි අනිවාර්යෙන්. නේද? අර බලන්නකෝ. තව තියෙනවා මත හදන ඒවා ලස්සනට. දත් මදිනකොට නේද? මීට අවුරුද්දකට ඉස්සෙල්ලා මැද්දේක දැන් බලාගෙන යනකොට අපි දත් මැදලා නැද්ද කියලා හිතෙනවා. ඇයි? දැන් එකටලු හොඳටම දත් ටික හැද. මේ වෙන්නේ. ඒක කලින් එකට මොකෝ වෙලා තියෙන්නේ? දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා මැද්ද එකට මොකෝ වෙලා තියෙන්නේ? ඒකට කියන්නේ වෙලා නැහැ ඒක. ඒකනේ දැන් හොඳම එක ඇවිල්ලා තියෙන්නේ. බොරුද මං කියන්නේ? දැන්නේ හොඳම එක ඇවිල්ලා තියෙන්නේ. මේ 20කට ඉස්සෙල්ලා මැද්ද එක. ඕ හානියක් නේ වෙලා තියෙන්නේ බලාගෙන යනකොට. හොඳ වෙලා නැහැ. දැන්නේ හොඳම එකේ ඉන්නේ. ඉතින් අපේ අපරාධය ආච්චිලා සීයලා මැද්ද ඒවා අපරාධය. හොඳ ඒවා නේ මැදලා තියෙන්නේ. දැක්කද මත? ඒ කෝකද ඔකේ හරියි. එක එක කාලෙට එක එක මතකයෙන් හැබැයි සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝදපණං හේතම් බුද්ධානුශාසනං සීළු බුදුවරුන්ගේ එකම දේශනාවයි සීළු බුදුවරුන්ගේ එකම දේශනාව නම් සීළු බුදුවරුන්ගේ චතුරාර්ය සත්‍ය නම් පොයි බුදු පියාණන් වහන්සේ කියන්නේ චතුරාර්ය සත්‍යම තමයි මොකද උන්වහන්සේලා ලෝකේ පවතින සත්‍ය කියන එතකොට නිතරම කරන්නේ මොකද්ද සත්‍යයෙන් අසත්‍ය වහගෙන ලෝකයක් රජ කරනවා. සත්‍යයෙන් අසත්‍ය වහගෙන ලෝකයක් රජ කරනවා. බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා ඒ අසත්‍ය ඇතුලෙන් සත්‍ය විවර කරලා පෙන්නන. ඔච්චරනේ කරන්නේ. එතකොට ඒ සත්‍ය නොදකින තාක්කල් අපි ඉන්නේත් මොකකද? අසත්‍යකින් බොරුවකින් ඉන්නේ. හැබැයි අපිට තේරෙනවද අපි ඉන්නේ බොරුවක කියලා. අසත්‍යක කියලා. ඇයි තේරෙන්නේ නැත්තේ? සත්‍ය දැක්කේ නැති හන්ද. කවදා හරි සත්‍ය දැක්ක දවසට බොරුව පේන්න ගන්නවා. හැබැයි අසත් සත්‍ය දකින්න නැති තාක්කල් බොරුව පේන්නේ නෑ. නේද? පේනවද? පේන්නේ නැහැ. හරි. ඔන්න ඒ සාරාංශය තමයි ගිය සතියේ සම්පූර්ණයෙන්ම කරේ. මේ මම කෙටියෙන්ම කිව්වා. අපි අද මාතෘකාවට යමු. අද සාකච්ඡාවට. ඔයගලන්ට මොන හරි තේරෙන්නේ නැති කතා කරන මාතෘකාව යටතේ තේරෙන්නේ නැතිව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මයික් එක තියෙනවා අහන්න මේ වෙලාවේ ඒ කියන දේ තේරෙන්නේ නැත්තම් මේ වෙලාවේම අහන්න. මොකද හේතුව ඒ ඒ කොටස निराකරණය කරගෙන නැතුව ඉස්සරහට යන්න බැරි යන්න. Tamanට තේරුම් නැත්තම් බය නැතුව ආන්න. මේක මට මේ ඉක්මනට ඉවර කරන සිලබස් එකක් නෙමෙයි යන්නේ. හොඳේ බය වෙන්න එපා. මේ අවුරුදු දෙකෙන් අර A level කරනවා වගේ එහෙම නෑ. මොකද එහෙම එකක් නෙමෙයි මේ නිවන් මාර්ග කියන එක. අන්න හරි ඒක තමයි මම කියර උම්මත්තකගේ උන්ගේ මත ටිකක් දරාගෙන ඉන්නවා. එක එක මත දිට්ටි ඔය ඔක්කොම. ඒ කියන්නේ බුදුහාඳුර කියන්නේ සියලු දිට්ටිින්ගේ ප්‍රහාණය පිණිස. ඒ දිට්ටියක් කියන්නේ මතයක් නේ. දිට්ටියක් කියන්නේ මතයක්. දිට්ටියන මතයක්. ඒ මතය දරාගෙන. දැන් අපි මෙහෙම හිතුවොත් පොඩි මේ වෙලාවෙම කියන්නේ. දැන් මේ වෙලාව අපි මෙතන බණ අහන පිරිසක්. අපි මතයක් දරා ගන්නවා. කෝච්චි වල හෝන් ගහන්න බෑ. දැන් මොකෝයි? මේ වෙලාවේ කෝච්චි වල හෝන් ගහන්න බෑ කියලා මතයක් දරාගෙන හිටියොත් මොකෝයි? දැන් යකා නගිනවනේ. ඇයි? මතයකින් හැබැයි හෝන් ගැහුවත් නැතත් අපිට රාගයෙන්, දේශයෙන්, මෝහෙන් අයින් වෙන්න පුළුවන්. ඉතින් ගහපු දේ හෝන්. නේ නැත්තම් අපි මොකද වෙන්නේ මතයක් දරා ගන්නවා සද්ද බද්දම නැති දැනකට යනවා ඇයි හෝන් එකේ තමයි රාගය තියෙන්නේ ඒ හින්දා හෝන් ඇහෙන්නේ නැති දැනකට යන්න ඔක තමයි අන්න මතයක් දරාගන්න දැන් මොකද වෙන්නේ ඉතින් අපි තියන්නේ නෑ නෑ කැලේකට ගියාම මේ ප්‍රශ්නේ ඉවරයි. අන්න ඒ වඳුරු රැළ කෑ ගහන ඉවරයක් නෑ රිලව් ටික. දැන් මොකද ආයි වෙන්නේ? ඕජි සද්ද නෑ රිලව් කෑ ගහනවා. නේ? නැත්තම් ගස් තැඹරෙනවා ඒකට. ඒත් සද්දනේ. ඒත් සද්දනේ නේද? හැබැයි ප්‍රශ්නේ ලියා ගන්න බැරි කෙනා කොහේ ගියත් ප්‍රශ්නේම තමයි. අර මතයේ ඉන්නවා. මත දරාගෙන ඉන්නවා. ඒකින්ද මෙන්න මේකේ අපි මේ මත වලින් එළියට පයින්නම වෙනවා. එහෙම නැතුව මෙතනින් අපිට ගොඩ යන්න ටිකක් ලේසිද අමාරු. මත වලින් ඉඳලා කවදාකවත් එළියට යන්න බෑ. එළියට යන්න වෙන්නේ සත්‍ය තුලින් පමණමයි. මේක මෙන්න මේ chart එකෙන් තමයි මම ගිය සතිය ඔයගලන්ට ඔව් sorry ඉවර කරේ අපි සාමාන්‍යයෙන් සම්ප්‍රදාය විදියට අපි සීල සමාධි ප්‍රඥා කියලා තුනක් මුල් කරගෙන ආවා ලෞකික වශයෙන් ඇත්තරම බුද්ධ ශාසනයේ ලෝකෝත්තර සම්මාදිට්ඨියත් එක තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන එක හේතුව මොකද මේ ප්‍රඥා ස්කන්ධය යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය සම්මා සංකප්පය කියන එකට. ඒ වගේම සීල ස්කන්ධය යන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට. ඒ වගේ සමාධි ස්කන්ධය යන්නේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එකට. මේක මේ මේ පැත්තේ ඕගොල්ලන්ගේ දකුණු පැත්තේ මම ඉන්න පැත්තේ තියෙන chart එක ගත්තාම ඒක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨියත් එක්ක ඉන්නේ. මේක මෙහෙම වෙන්නේ මේක නෙමෙයි මේකයි කියලා හරියටම ඔප්පු කරගන්න ඕන නම් ඕගොල්ලන්ට තවත් මම ඉස්සරහට පෙන්නනවා පුබ්බාංගම සූත්‍රයේ කියන සූත්‍රය ඒ වගේම ආර්ය පරිශ්‍රණ සූත්‍රෙත් විස්තර කරනවා සූත්‍ර ගණනාවක මේක විස්තර කරනවා මේකට හොඳම මේක තියෙනවා පුබ්බාංගම කියන සූත්‍රය පුබ්බාංගම සූත්‍රය තථාගතයන් වහන්සේ විස්තර කරන ලස්සන උපමාවක් උදාවන හිරුට අලුන අරුණලු නැගීම තෙල පූර්ව නිමිත්තයි උදාවන හිරුට අරුණලු නැගීම තෙල පූර්ව නිමිත්තයි මහණෙනි එපරිද්දෙන් කුසල ධර්මයක් වඩා ගන්න සම්මා දිට්ඨිය පූර්වාංගම විය යුතුය මොකද්ද පූර්වාංග වෙන්න ඕනේ? සම්මාදිට්ඨිය පූර්වාංගම විය යුතුයි. සම්මාදිට්ඨිය ඇත්තවුන්ට සම්මා සංකප්පය පොහොණය වෙයි. ඒ කියන්නේ වැඩි. සම්මා සංකප්පය ඇත්තවුන්ට සම්මා වාචා පොහොණය වෙයි. සම්මා කම්මන්ත පොහොණය වෙයි. සම්මා ආජීවයේ පොහොණය වෙයි. සම්මා වායාමයේ පොහොණය වෙයි. සම්මා සති පොහොණය වෙයි. සම්මා සමාධිය පොහොණය වෙයි. එහෙමනම් අපිට මේ පුබ්බාංගම සූත්‍රයට අනුව සම්මා දිට්ඨිය නම් පූර්වාංගම වෙන්න ඕනේ. පටන් ගන්න ඕනේ කොතනින්ද? සම්මා දිට්ඨියෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨියට එන්න නම් පටන් ගන්න ඕනේ සීල ස්කන්ධයෙන්ද ප්‍රඥා ස්කන්ධයෙන්ද? ප්‍රඥා ස්කන්ධය. එහෙනම් ප්‍රඥාව මුල් කරගෙන බුද්ධ ශාසනයේ උත්තරීතර සීලයක පිහිටනවා. ඒ සීලයෙන් සමාධියක් වැඩෙනවා. අන්නේ සමාධිය ඉඳගෙන නැවත විදර්ශනාවක් කරනකොට සම්මා විමුක්ති සම්මා ඥාන පහළ කර ගැනීම සඳහා නැවත ප්‍රඥාව පහළ ප්‍රඥා සීල සමාධි ආයි ප්‍රඥා අවසානයේ. තේරුණාද? පටන් ගන්න තියෙන්නේ කොතනින්ද? ප්‍රඥාව. එහෙමනම් මෙන්න මෙතනදී අපිට යම් කිසි අපි ගිය ක්‍රමේ පොඩි වැරද්දක් තියෙනවනේ. හැබැයි ගිය ඒ කියන්නේ මෙහෙමයි. කියන්නේ ඒ ගිය ක්‍රමේ වැරද්දක් කියන්නේ ඒ ගිය ක්‍රමයටම අනුව තමයි කවදා හරි මෙතනට එන්නේ. ඒ කියන්නේ අපි යම් කිසි ලෞකික වැඩ පිළිවෙලක් කළා සීල සමාධි ප්‍රඥා කියලා වැඩ පිළිවෙලක් කළා. හැබැයි ඒකෙම හිටපු පළියට නිවන් දකින්න ඕන කරන ප්‍රඥාවෙන් නැහැ කියන එකයි වෙන්නේ. ඒ හින්දා දැන් ඕගොල්ලෝ මේක අහගෙන මොකද්ද කරන්න ඊළඟ පඬිත වැඩි? මල් පූජා කරන මනුස්සයර ගිහිල්ලා බයිනෝ. අනේ ඕක තේරුම් නැහැ ඕක කර කර ඉන්න එපා. හරිද එතකොට? එහෙම හරියන්නේ නැහැ. ඇයි ඒ? සමාහට යාට තාම පාරමිතා පිරීලා නැති වෙන්න පුළුවන්. එතකොට ඒ ටික පුරාගෙන ඒ ටික කරගෙන එයි. ඉතින් ඒ හින්දා එන්න මේ වගේ වැඩක් මම පොඩි උදාහරණයක් කියන්නම්. කොළඹින් බස් එකට නගිනවා අපි යාපනේ යන්න. කොළඹින් නගිනවා බස් එක යාපනේ යන්න. සාමාන්‍ය යාපනේ යන බස් එකක් තමයි පැයට කොළඹින් නැග්ගම ඔය පැලිය ගොඩ පැන ගමන් ලයිට් ඔක්කොම ඕෆ් කරනවා. ඒක හැටියන්නේ දුර යන බස් එකනේ පහුවදා උදේනේ බහින්නේ. කළා දැන් ඔක්කොම. හැබැයි දැන් අපිට බහ ගන්න ඕන වෙනවා කඩවත හරියට. බස් එක යන්නේ යාපනයේ. දැන් ඔක්කොමලා කට කපලා නිදි. අපි කඩවතින් බහින්න ඕන. අපි අර බුදියගෙන ඉන්න මිනිස්සුන්ව නැගිටලා කිව්වොත් මේ මේ මම කඩවතින් බහිනවා කියලා මොකක් වෙයිද? ඈ? අන්න ඇයි ඒගොල්ලෝ දුර ගමනක් කියන්නේ. අපි මේ බස් එකේ නැග්ගේ දුර ගමනක් කියන්න තමයි. හැබැයි මගදී බැහැ ගන්න අවස්ථාව හම්බුණා අපිට. ඒ හින්දා නිදියගෙන ඉන්න අයව හැරවන්න යන්න එපා නිකන්. ඒ කියන්නේ මෙතන නිදාගෙන ඉන්න අය නෙමෙයි. ඒ අයව හැරව ගන්න. මං කිව්වේ මෙතන ඉන්න අයකට ඔක්ක කන්ලා හරි හැරවන්න කමන්නේ නැහැ. ඒ මනුස්සය මෙතන මෙතන ඇවිල්ලා තියෙන නිවන් දකින්නනේ. මං කියන්නේ අර වගේ අර අයත් ක්‍රමානුකූලව මෙතනට එයි. මෙතනට එයි ක්‍රමානුකූලව. තාම කිරි ටික බීගෙන හිමීට එනවා. ඉතින් ඒ හින්දා අර කඩවතින් බහිනකොට පූද්දලා මේ මම බහිනෝ කියන්න යන්න එපා. ගුටි ගන්න වෙනවා. ඒ හින්දා සද්ද නැතුව බහැලා වැඩේ කරගන්න. ඒක දුර ගමනක් යන කට්ටිය ඉන්නේ. සමහර කට්ටිය අනුරාධපුරෙන් බහි, සමහර කට්ටිය වවුනියාවෙන් බහි, සමහර කට්ටිය යාපනයෙන් බහි. එහෙම තමයි ඉතින්. සමහර කට්ටිය මෛත්‍ර බුද්ධ ශාසනය, සමහර කට්ටිය ඊටත් පස්සේ, සමහර කට්ටිය ඊටත් පස්සේ. දැන් ඔය ආස්සේ අපේ බස් එකේ ඉන්න බුද්ධත්වයේ පතන කෙනෙක්. අපි දන්නේ නැහැ. අපි කියනවා නෑ නෑ නෑ හරියන්නේ නැහැ. මගෙත් එකම කඩවතින් බහිමු. කිව්වොත් මොකෝ වෙන්නේ? මෛත්‍රී බුදු සාසනයටත් පස්සේ බුද්ධත්වයට පතන කෙනෙක් ඉන්න අපේ බස් එකේ නැගලා. හැබැයි නැග්ගට ඉතින් බැසර වැඩක් වෙන්නේත් නැහැ. ඇයි ඒ? හරියන්නේම නැහැ ඒක. ඒ වගේ තමයි මේක. ඉතින් ඒ හින්දා හරිම පරිස්සමෙන් යන්න ඕන ගමනක් තියෙන එකයි මේ කියන්නේ. ඒ හින්දා නිදාගෙන ඉන්න අයව හැරවනකොට පරිස්සමෙන් කරන්න මෙතන ඉන්න අයව හැරව ගන්න අනිත් තැන්වල ගිහිල්ලා විශේෂයෙන්ම දැන් ඔය සීල් ගන්න ගිහිල්ලා එහෙම කරන පොඩ පරිස්සමෙන් කටයුතු කරන්න නැත්නම් තමන්ගේ නිවන් මාගත් වහගන්න වැඩ වලට කටයුතු කරගන්නේ නැතුව. හරි. මෙන්න මෙතනින් පස්සේ අපි අද සාකච්ඡාවට එමු. මම ඔයගොල්ලන්ගෙන් නම් ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකේට බුදවරු පහළ වෙන්නේ මොකටද? ඈ මොකද මන්ට? ඔව් මේ මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ ඇයි? ආ හරි. ඒ කියන්නේ ආ ඔබත් මුදවන්න මමත් මුදවන්න. හරි. එහෙම එකක් කියන. අපි බලමුකෝ ඇත්තටම මේ ලෝකෙට බුදවරු පහළ වෙන හේතුව විස්තර කරන අංගුත්තර නිකාය 6 තයෝ ධම්ම කියන සූත්‍රය. මේක තමයි මහණෙනි මේ ධර්ම තුනක් ලෝ විද්‍යාමාන නොවේ නම් අරහත් සම්මා සම්බුදු තථාගතයෝ ලොව නූපදනා උපදින්නේ නැහැ කියන. තථාගත පරිවේද ධර්ම විනය ලෝවේ දීප්ත නොවන්නේය. ඒ කවර තුනෙක්ද කියලා අහනවා. ඒ කියන්නේ ධර්මතා තුනක් ලෝකේ විද්‍යාමාන වෙන හන්ද තමයි අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේලා ලෝකේ ඉපදෙන්නේ. එන්නේ ධර්මතා තුන විද්‍යාමාන වෙන්නේ නැත්තම්. ඒ ධර්මතා තුන මේ ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැත්තම් බුදු පියාණන් වහන්සේලා මේ ලෝකේ උපදින්නේ නැහැ. ඇයි? උපදිලා වැඩක් නැහැ. එහෙනම් ඒ ධර්මතා තුන මොකක්ද කියලා අපි අනිවාර්යෙන් ඒ ධර්මතා තුන නැත්තම් බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට ඕන්නේ ඕනද? ඕන්නේ දැක්කද? සමහරට අපි හිතනවට වඩා වෙන විදිහකට තමයි බුද්ධ දේශනා තියෙන්නේ. මෙන්න මේ ධර්මතා තුන ක්‍රියාත්මක වෙනවා. බලමු මොනවද ධර්මතා තුන කියන්නේ. මහණෙනි, ජාතිය, ජරාව හා මරණයයි. ජාතියයි, ජරාවයි, මරණයයි. මහණෙනි මේ දහම් ගුණ ලෝවේ විද්‍යාමාන නොවේ නම් ජාතියයි ජරාවයි මරණයයි මේ ලෝකේ විද්‍යාමාන නොවේ නම් අරහ සම්මා සම්බුදු තථාගතය ලෝවේ නූපදනා උපදින්නේ තථාගත ප්‍රවිද්ධිත ධර්ම විනය ලොව දීප්ත නොවන්නේය මහණෙනි යම් හේකින් මේ දහම් තුන ලොව දීප්ත වේද එහෙන් අරහ සම්මා සම්බුදු තථාගතය ලොව උපදනා තථාගතයන්ගේ ලෝ දීප්ත වේ. එහෙනම් මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්නේ මොකටද? ජාති ජරා මරණ කියන දේවල් වලට ලෝක සත්‍යය මොකද වෙන්නේ? ගොදුරු වෙනවා හැම වෙලාවෙම. ජාති ජරා මරණ වලට ගොදුරු වෙනවා. එහෙනම් හොඳට කල්පනා කරලා කියන්න මේ ලෝකේ 31 තලයේ කොහේ හෝ තැනක උප්පත්තියක් සිද්ධ වුණොත් මොකද්ද සිද්ධ වෙන ධර්මතාව තුන? ජාතිය ජරාය මරණය. මේකෙන් ගැලවෙන්න පුළුවන්ද? එහෙනම් මේකෙන් ගැලවෙන්න බැරි නම් කවදාවත් අජරාමර වෙන්න පුළුවන්ද? ඇයි? ජාතියයි ජරාවයි මරණයයි නැති තැන අජරාමරයි. ජාතියයි ජරාවයි මරණයයි නැති තැන අජරාමරයි. ජරා මරණ නැහැ. එහෙනම් ඒ අජරාමර වූ නිවනකට යන්න නම් අනිවාර්යයෙන්ම ලෝකේ විද්‍යාමාන වෙන තුනක් තියෙනවා. ජාති ජරා මරණ. ඒ තුන විද්‍යාමාන වෙන්නේ නැත්තම් ලෝකේ තියෙන අජරාමර විතරයි. එහෙනම් ලෝකේ තියෙන අජරාමර විතරම නම් බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ නැහැ. පහළ වෙන්න ඕනේ නැහැ. බලන්න කොච්චර ලස්සන මේ විස්තර කරන එකද. හරි. සතර අපාය කියමු. මේ තුන උරුමද නැද්ද? ජාති ජරා මරණ උරුමද නැද්ද? මනුස්ස ලෝකේ. දිව්‍යතල 6යි. බ්‍රහ්මතල 20යි. 31 තලයේ. කොහෙද හොඳ? 31 තලයේ කොහෙද හොඳ? මෙන්න මේකට ගොදුරු වෙන හන්ද තමයි තථාගතයන් වහන්සේ කියන්නේ එක්තරා අවස්ථාවක අනාගාමි වෙච්ච උත්මයෙක් ඇවිල්ලා අහනවා අනාගාමි උත්තමයෙක්ගෙන් තථාගතයන් වහන්සේ අහනවා වැඩ අහවරද කියලා. මේ වැඩ අහවරද කියලා බුදු පියාණන් වහන්සේ නමක් අහන්නේ මේ කාලා බීලා ඉවරද කියලා නෙමෙයි නේ. දන් පැන් අරගෙන ඉවරද කියලා නෙමෙයි. කියනවා නැහැ අනාගාමි ඵලයේ පූර්ණයි. කොහොමත් ඉතින් සුද්ධාවාස බ්‍රහ්මතලයේ ඒ ගිහින් වැඩේ කරගන්නවා කියන. දැන් යන්න හදන්නේ කොතනටද? ජාති ජරා මරණ වලට ගොදුරු වෙන තැනකට ඒත් යන්න හදන්නේ. ඒ හින්දා බුදු පියාණන් වහන්සේ අහනවා මහාන අසුචි අල්ලලා අත හේදුවට ගඳ යනවද කියලා. එහෙනම් බ්‍රහ්මතලේ උපමා කරේ අසුචි කියන. මනුස්ස තලේ මොකටද උපමා කරන්නේ? බ්‍රහ්මතලේ අරම කිව්වා නම් මනුස්ස තලේ මොකටද උපමා කරන්නේ? උපමා කරන්න දෙයක්වත් නැහැ වගේ. මේ දැන් අපි හිතන් ඉන්නේ හරිම සුන්දර ලෝකයක් කියලා. අර හුද්දාවාස බ්‍රහ්මතල වලට අර කිව්වේ. නිකන් එකකටත් නෙමෙයි සුද්ධාවාස බ්‍රහ්මතලය. දැන් ඒකටත් එහෙමනම් කිව්වේ මේ මනුස්ස තලය ගැන. හැබැයි ඒ උතුම් වූ මනුස්ස තලයකට අපි ආවේ මෙන්න මේක අවබෝධ කරගෙන නිවන් දකින්න නම් ඒක අවබෝධ කරගත්තෙත් නැත්නම් ජරා මරණවට ගොදුරු වෙවි, ජාති ජරා මරණවට ගොදුරු වෙවි නිකන් කාලේ කාලා දැම්ම විතර බවටපත් වෙනවා. එනම් ලෝකෙට පහළ වෙන්නේ මෙන්න මේ කරුණු තුන විද්‍යාමාන වෙන හන්දා. හරි. මම මෙතනදී චූටි කාරණයකට යනවා. අර සිදුහත් කුමාරයා ඡණ්ඩ ඇමතිගෙන් අහනව නේද? අර මහල්ලෙක් දකින්නව නේද? මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් කියන ටික දකින්නව නේද? ඔය තුන දකින්නව නේද? ඔය තුන දකින්නකොට අහනව නේද චන්නගෙන් මේක මොනවද කියලා? ඒ චන්න කියනව නේද ඔය උත්තර? ඔය කියන කියන්නේත් මොනවද? මේවම නේද? ජරාවටපත් වෙනවා. මරණයටපත් වුණා. ලෙඩ වුණා. ওই ටිකනේ කියන්නේ. ඔය තුන විද්‍යාමාන වෙන හින්දා තමයි බුදවරු එන්නේ මේ ලෝකෙට පහළ වෙන්නේ. හැබැයි බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා කියන්නේ ඔය තුනද. ද මේ තුනෙන් ගැලවෙන විදිහට. ඇයි මේ තුන කියන්නේ මේ තුන විතරක් කියන්නේ බුදු පියාණන් වහන්සේලා පහළ වෙන්න ඕනේ ඇයි ඒ? බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් උ චන්න දන්නවා ඒක. ඒකයි මේ කියන්නේ. හැබැයි ඒකට ගොදුරු වෙන ක්‍රමේ බුදු පියාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකන් දන්නේ නැහැ. ඒකට ගොදුරු වෙන ක්‍රමේ දන්නේ නැහැ. හැබැයි ගොදුරු වෙනව තමයි අපි දැනගත්තත් නොදැනගත්තත්. එහෙනම් අර චන්නැමුදිත් කිව්වේ ඒකම තමයි. නේද? හැබැයි එහෙම ඉඳලා තථාගතයන් වහන්සේ බුදු වෙලා කිව්වොත් එහෙම මමත් ජාතියයි ජරාවයි මරණයයි දන්නවා කිව්වොත් එතකොට ඉතින් අර දන්නේ නැමති දන්නේ එකමනේ. එතකොට දන්නේ නේද? නෑ. බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නිදහස් වෙන මගක් කියන්නයි මේ ලෝකෙට පහළ වෙන්නේ. හැබැයි අපි මේ නිදහස් වෙන මග දන්නේ නැත්නම් ජාති, ජරා, මරණ වලට අපි ගොදුරු වෙනවාමයි. හරි. මේ අත්භවයේ අපි ගොදුරු වෙලා නැද්ද? ගොදුරු වෙලා නැද්ද? ගොදුරු වෙලා තියෙන්නේ. ඇයි ඒ ගොදුරුනේ? ගියත් භවේ ජාති ජරා මරණ වලට මූල කාරණේ දැක්කේ නැති හන්දා. අපි මේ අත්භවේ දැක්කේ නැත්තම් ඒත් වෙන්නේ මොකද්ද? නැවත ජාති ජරා මරණ වලට ගොදුරුනේ. කවදාරි එන මේ ලෝකෙට මෙතේ බුදුන් පහළ වෙන්නේ මොකටද? ওই කරුණ තුන විද්‍යාමාන වෙන හන්දා නේද? එහෙනම් අපි එදා වෙනකන් ගිහිල්ලා මේක අහගන්නවද? නැත්නම් ඊට කලින් වැඩේ ජාති ජරා මරණ වලින් ගැලවෙනවා. ඔච්චරයි තීරණය. මොකද තාම බුද්ධ වචනේ තියෙනවනේ. බුද්ධ වචනේ නැති කාලයක නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඇයි? ආයි මේක ඇවිල්ලා දේශනා කරනකම් ඉන්න වෙනවා. තීරණේ තියෙන්නේ කාක් සතුද? තම තමන් සතුද. අරයා කිව්වා මෙයා කිව්වා හරියන්නේ නැහැ. තමන් තීරණය කරන්නේ. මං අර ගිය සතිත් ඇහුවේ ඒක. ඕගොල්ලෝ සමාජ යුතුයකම් ඔක්කොම කරලා තියෙනවා බොහෝ පිරිසක්. තමන්ම තමන්ගේ හදවතින් අහලා බලන තමන් තමන්ගේ යුතුයකම කරගත්තද නැද්ද එච්චරයි බොහොම සරලව තමන් තමන්ගේ යුතුයකම කරලා ගත්තා රස්සා වෙනුවෙන් කරලා ඇති අමුදරුවන් වෙනුවෙන් කරලා ඇති රට වෙනුවෙන් කරලා ඇති පන්සල වෙනුවෙන් කරලා ඇති ගම වෙනුවෙන් කරලා ඇති මේ ආයතන වෙනුවෙන් කරලා ඇති සමිති සමාගම් වෙනුවෙන් කරලා ඇති මේ අසල්වැසිය වෙනුවෙන් කරලා ඇති ඔය ඔක්කොම කරලා ඇති හැබැයි පපුවට තට්ටු කරලා අහන්න මට මොනවද මම කරගන්නේ එතකොට මනිත් පැත්තෙන් අහන්න තව මට ඒකට කල් තියෙනවද? මොකද්ද සාතික? ඒකත් බලන්න. මොකද්ද මට තියෙන සාතිකේ හෙට ජීවත් වෙනවා කියන. මොකක්ද තියෙන සාතික? සාතිකයක් තියෙනවද? නෑ. එහෙනම් බුදුහාමුදුරෝ තනකොළ ගහක අග තියෙන පිණි බිඳුවකට මේ ජීවිතේ උපමා කරන්නේ තනකොළ අග ගහේ අග තියෙන වතුර බිඳුව වැඩිපුරම ඉඩ අවකාශ තියෙන්නේ වැටෙන්නද රැඳෙන්නද? අපි හිතන් හිටියොත් නෑ නෑ ඒක කිව්වට ඕක රැඳෙනවා. අර එහෙම මතයක් දරාගෙන ඉන්න පුළුවන්. අර මම මත කියලා. නෑ නෑ ඔය කිව්වට ඒක එහෙම වැටෙන්නේ නෑ මන් දන්නවනේ. මගේ ආයු අපේ ආයුත් අපේ සී ආච්චි කිව්වේ මගේ ආයුත් අරගෙන ඉන්න කියලා. ඔව් මට මතකයි අපේ තාත්තත් කිව්වා මගේ ආයුත් අරන් ඉන්න කියලා. කොහොම බලන්න මට සෑහෙන ආයු ලැබිලා තියෙනවා. අපිත් ගිහින් කියනවා මගේ ආයුත් අරගෙන ඉන්න. හොඳ වෙලාවට දෙන්න බැරි කියන බය නැතුව කට ඇරලා. දෙන්න පුළුවන් ඒවා කියන්නේ නැහැ. මගේ පඩියක් තරම් ජීවත් වෙන්න කියනවද කවුරු? ජීවිතේට කියන්නේ ඇයි ඒ? අකෝ දෙන්න කියලා ඉල්ලනවනේ. මේක බය නැතුව කට ඇරලා කියනවා මගේ ආයුත් අරගෙන ඉන්න මොකෝ ජීවිතේට දෙන්න බෑ. දෙන්න බැරි එක බය නැතුව කට ඇරලා කියනවා. ඒ දෙන්නයි ගන්නත් බෑ මොකක් කරන්න බෑ. ඒ නිසා බය නැතුව කියනවා. නිකන් හරි කිව්වනම් ආ සීයේ මගේ පඩියත් අරගෙන ජීවත් වෙන්න කියලා අකෝදීන් පුතේ කියලා අන්න ඒතකොට පොඩි ප්‍රශ්නයක් දෙන්න බෑනේ හැබැයි දෙන්න බැරි එක බය නැතුව කියන කට හැරලා. නේද? මෙහෙම ආයු හුමාරු කරගන්න පුළුවන් නම් හරි ලේසි. නේද? කොච්චර ඇඳිලාද කියලා තේරෙනවා. කොච්චර මතවලට යටත් වෙලාද කියලා තේරෙනවා. අපි හිතනවා නිකන් හරි එහෙම කිව්වහම නිකන් හරි නිකන් හොඳයි වගේ. ලෝක සම්මතයට හොඳ වෙන්න පුළුවන්. බුද්ධ වචනේත් එක්ක ආයු දෙන්න කලින් අර 100ට මෙන්න මේ යුතුයකම කරා නම් බණ ටික අහන්න. ඒ ඇතිනේ. ආයු නැතත් නැතුණම් මොකෝ. බණ ටික අහලා මෙතනින් ගැලවුණා නන්නේ කරන්න තියෙන පරම යුතුයකම කරනවානේ. ආයු දිදී නෑනේ. ආයු ලැබෙන්න ඕන විදිහට වැඩ කටයුතු ටික කරලා දෙනවා ඊට පස්සේ. අන්න එච්චරයි. එහෙනම් මෙන්න මේ කාරණා තුන මුල් කරගෙන විතර තමයි මේ ලෝකෙට බුදු පියාණන් වහන්සේලා වඩේ. මේකේ මේක අතිශය වැදගත් කාරණයක් දැන් ඊළඟට කියනවා. ඒකයි මේ ඕනේ. හොඳයි. ඒකයි මම මේ සූත්‍රය ගත්තේ. මහණෙනි ධර්ම තුනක් නොපියා. හොඳට අහගන්න. ධර්ම තුනක් පියවන්නේ නැතුව. ජාතිය, ජරාව, මරණය පියවන්නට අභව්‍ය වෙයි. කරුණු තුනක් පියවන්නේ නැතුව ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නිදහස් වෙන්න බැහැලු. මොනවද කරුණු තුන? කවර තුනෙද්දයක්? රාගය නොපියා, දේශය නොපියා, මෝහය නොපියා, ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ගැලවෙන්න බෑ. නිවනේ අර්ථකථනය මොකක්ද? right. ගිය සතියේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා මෙන්න මේ හරියට හිටපු අම්මා කෙනෙක්ගෙන් අම්මා කෙනෙක් ඇහුවා මං ඇහුවම නිවන කියන්නේ මොකද්ද කියලා කිව්වා නැවත ඉපදෙන්නේ නෑ කියලා කවුරුරේ අම්මා කෙනෙක් කිව්වා. මෙන්න මේ හරියින් කිව්වේ. ඇත්තටම නැවත ඉපදෙන්නේ නැති වෙන්න නම් මොකද කරන්න ඕන? ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ගැලවෙන්න නම් මොකද කරන්න ඕන? එන රාගය, දේශය, මෝහය ප්‍රහීන නොකර නැවත ඉපදෙන්නේ නැහැ කිව්වොත් බුදුහාමුදුරු කියනවා ඒක අභව්‍යයි. ඒක වෙන්න බෑ. එහෙනම් නිවනට අර්ථකථනය දුන්නේ රාගක්‍ය, දේහක්‍ය, මෝහක්‍ය කිව්ව මිසක් නැවත ඉපදීමක් ගැන නැවත ඉපදෙන්නේ නැහැ කියන එක කිව්වා නෙමෙයි. හැබැයි රාගයෙන්, දේශයෙන්, මෝහෙන් නම් පුනර්භවය හද හදා ජාති ජරා මරණ වලට ගොදුරු වෙන්නේ රාගයේ, දේශයේ, මෝහයේ ප්‍රහීන වෙන තැන පුනර්භවයක් නැහැ. පුනර්භවයක් නැත්තම් ජාතිය ජරාවක් මරණයකට ගොදුරු වෙන්නේ පැහැදිලි නේද? මේ කොටස එන හින්දා තමයි මම ගීතතියක වැඩිය කිව්වේ නැත්තේ. දැන් මම හිතන්නේ අම්මා ඉන්නවද කියන මම දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇහුවා. හිටියනම් අන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මේ තියෙන්නේ තව. එහෙනම් කල්පනා කරන්න අපි ජාති ජරා මරණ වලින් ගැලවෙන්න නම් දැන් අපි කියනව නේද? අනේ උපදින උපදින අත්භවය පාසා මෙවැනි ජාති මරණ නොවේවා ජරා මරණ නොවේවා කියනව නේද? මොකද්ද කියන්නේ? හොඳට බලන්න කියන මොට්ට මෝල් කතාව. උපදින අත්භවයක් අත්භවයක් පාසා ජරා මරණ නොවේම. කියන කියන වාක්‍යෙම මොකද්ද? ඒ වාක්‍යෙම පරස්පරයි. උපදින අත්භවයට ජාතියයි ජරාවයි මරණයයි උරුමයි. ඒ හින්දා තමයි බුදු පියාණන් වහන්සේලා වඩින්නේ ඒකෙන් මුදව ගන්න. දැන් අපි කියනවා අනිත් පැත්තට උපදින උපදින වාරයක් පාසා ජරා මරණ අහලකට ලං වේවා කියන. ඉතින් බුදුහාමුදුර අපිට උම්මත් එකයෝ කියනවා හැරෙන්න. ඉතින් වෙන මොකක් කියලාද කතා හොඳ වැඩි කියවල තියෙනවා මං හිතන්නේ. වෙන මොකද්ද කියන්නේ කියන්නකො. ඕකනේ කියන්නේ අපි. එතකොට දැන් අපි දැන් ඊළඟට වෙන්නේ මොකද්ද? රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් වැඩ කර කර කියනවා ජරා මරණ අහලකට ලං වේවා කියලා. එතකොට මේ ජරා මරණ ගෙන දීලා තින්නේ අපිට. ಜಾති ජරා මරණ උරුමකම් කරලා දීලා තින්නේ. රාගේනුයි දේශේනුයි මෝහේනුයි නා. එහෙනම් රාගය පියවන්නේ නැතුව දේශය පියවනවා කියන්නේ ඒකෙන් අයින් වෙනවා කියන එකයි. දේශේ අයින් වෙන්නේ නැතුව, මෝහයෙන් අයින් වෙන්නේ නැතුව, ಜಾති ජරා මරණ වලින් ගැලවෙනවා කිව්වොත් ඒක වෙන්න බෑ. එහෙම එහෙනම් කියනවා කියන්නෙම අපි. බුද්ධ වචනයේට පටහැනිද බුද්ධ වචනේද හැබැයි අපි බෞද්ධයෝද නේ අපි ඔ බෞද්ධයෝ මම කියනවා කියලා බෞද්ධයෝ ඈ බෞද්ධයා කියන්නේ ඒතර බෞද්ධය පරස්පරක් නැහැ වෙන්න බෑ හැබැයි මේ බෞද්ධයයි කියලා කියන කෙනා කියන එක පරස්පරයි එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. බෞද්ධ පරස්පර නැහැ. බෞද්ධය කියලා කියන එකම පරස්පරයි. මේකත් එක්ක ඕගොල්ලන්ට හිතෙන ඕන එකක් කියන්න බය වෙන්න එපා. මම කියන එක අහන් ඉන්න එපා. මේ මේ ත්‍රිපිටකයේ සූත්‍රය මේ පෙන්නන්නේ. මම කියන එකක් නෙමෙයි තථාගතයන් වහන්සේ පෙන්නන එක. එන රාගය, දේශය, මෝහය ප්‍රහීන කරන්නේ නැතුව ජාති ජරා මරණ වලින් ගැලවෙන්න පුළුවන්ද? ගැලවෙන්න බෑ. තව කොටසක් කියනවා අතිශය වැදගත්. ඒකත් බලන්න. මහණෙනි යම් දහම් තුනක් නොපියවා රාගය පියවන්නට, දේශය පියවන්නට, මෝහය පියවන්නට අභව්‍යයි. කරුණු තුනක් තියෙනවා. මෙන්න මේ කරුණු තුන පියවන්නේ නැතුව රාග දේශ මොහ ප්‍රහීන කරයි කිව්වොත් ඒක වෙන්නේත් නැහැලු. මොනවද කරුණු තුන? සත්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත. දැන් තමයි ප්‍රශ්නේ. සමහර අය කියනවා මට රාගේ නැහැ. හොඳයි. එහෙනම් මොනවද නැත්තේ? සක්කාය දිට්ඨිය නැහැ. විචිකිච්ඡාව නැහැ. සීලපද පරාමාස නැහැ. සෝවාන් වෙලා නැහැ. ඒක තාම වෙලා නැහැ. ඒ වුණාට රාගය නැහැ. දැන් පරස්පරද නැද්ද? එහෙනම් සතර අපාගත වෙන රාගය, සතර අපාගත වෙන මෝහය, සතර අපාගත වෙන දේශය, එහෙම නැත්නම් සතර අපාගත වෙන ඒකට කියනවා විසම ලෝභය, විසම දේශය, විසම මෝහය ප්‍රහීන නොවි ඔහු සෝවාන් කියලා කියන්නත් බෑ. එහෙනම් සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන නම් ඔහුට ඔහුට විසම ලෝභ හිත නැහැ විසම දේශ හිත නැහැ විසම මෝහ හිත නැහැ ඔන්න ඔය තින නැති හන්දා ඔහු සතර අපාගත වෙලා විඳින්න තියෙන සියලු ජරා මරණ වලින් නිදහස් දුගතිගාමී වෙලා විඳින්න තියෙන සියලු ජාති ජරා මරණ වලින් නිදහස්. හැබැයි සියලු ජාති ජරා මරණ වලින් නිදහස් නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් සත්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන කරන්න තියෙන්නේ රාග දේශ මොහ ප්‍රහීන කළාද? සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනකොට රාග දේශ මොහ ප්‍රහීන වෙනවා. මොකද හිතන්න තැනක් කියන්නේ දැන්. සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනකොට රාග දේශ මොහ ප්‍රහීන වෙනවද? එහෙම නැත්නම් රාග දේශ මොහ ප්‍රහීන වෙනකොට සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙනවා. ප්‍රහීන වෙනකොට ප්‍රහීන ඒ තුන ප්‍රහීන වෙනකොට තමයි රාජය දේශය මොහය ප්‍රහීන වෙන්නේ. නැතුව රාග දේශ මොහ ප්‍රහීන කළා අරක්කාය දිට්ඨියයින් වෙනව නෙමෙයි. එහෙනම් අපි දන්නේ නැතුණාට අපි මේ ලෝකේ යමක් එක්ක දිට්ඨිගත වෙනවා. අන්නේ දිට්ඨිගත වීමත් එක්ක තමයි රාගය එන්නේ. දිට්ඨිගත වෙන්නේ නැත්තම් රාගය එන්නේ නැහැ. දිට්ඨිගත වෙන්නේ නැත්තම් දේශය එන්නේ නැහැ. දිට්ඨිගත වෙන්නේ නැත්තම් මෝහය එන්නේ නැහැ. දිට්ඨිගත වෙනවා කියන්නේ රාගය නෝමයි. දිට්ඨිගත වෙනවා කියන්නේ දේශය එනවමයි. දික්ටිගත වෙනවා කියන්නේ මෝහය එනවමයි. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ රාගයේද දික්ටියේද? ප්‍රශ්නේ තියෙන්නේ දික්ටිය. දික්ටිය මත තමයි මේක එන්නේ. බලන්න අපි ගොඩක් දුරට සතාගේ අල්ලගන්නේ ඔළුවේ නෙමෙයි. වලිගෙන් අල්ලගන්නේ. ඊට පස්සේ කනෝ කනෝ කියලා කෑ ගහනවා. නේ? දැන් දික්ටිය තියාගෙන මොකෝ කරන්නේ? කරාබු දෙක දාගෙන ගියොත් රාගය එනවා. මං ඒක ගලවලා යනවා. ඇයි ඒ? කරාබුලන රාගය තියෙන්නේ. නැත්නම් චේන් එකේනේ තියෙන්නේ. ඔර්ලෝසුවේනේ තියෙන්නේ. ඒ හින්දා මොකෝ කරන්නේ? ඒක තියෙනකොට රාගේ නැහින්ද මම ඒක අයින් කරනවා. ඒකේ රාගේ තියෙනවා කියලා හදාගත්තේ මොකද? ඔදිට්ඨිය. ඔදිට්ඨිය ඉන්න තාක්කල් අරක තියෙනවා. දැන් කල්පනා කරන්න. සත්කාය දිට්ඨිය කඩාගත්ත විසාකා උපාසිකාව පූර්වාරාමයේ හදන්න පුළුවන් තරම් වටිනාකමක් තියෙන වේලපලඳනාව පලඳවාගෙන පාරේ ගියේ. හැබැයි දික්තිය නැහැ. ඒක පිළිබඳව රාගයක් නැහැ. දික්තිය. අපිට මොකද්ද කියන්නේ? ඔක්කොටම ඉස්සෙල් චේන් එක අයින් කරන්න. හිතලවත් නැහැ තාම බණපදේ අහන්නේ. නේද? බලන්න අපි කොච්චර වැරදි තැන් එක්ක දික්ටිගත වෙනවා. තව තව ඒව ගන්න. නේ. ඒක කතන්දර ගන්නවා අපි. දරුවන් කියන්නේ මාසයක් විතර මාළු නොකා ඉන්නකෝ ඊට පස්සේ පුළුවන්. ඇයි? මාළු වලින් රාගෙ. ඉතින් ඒක නොකා ඉන්නේ. නේ. හැබැයි පොලොස් මාළුවයි කජු ටිකයි දෙනවා ඇඩ්‍රස් නැති වෙන්නේ. නේ ඔක්කොම දික්ටි තමයි තියෙන්නේ. දික්ටිය තියාගෙන වෙන කතන්දර කිව්වට හරියට මේකයි මේ සූත්‍රය ගත්තේ මේපා. මේ තව ධම්ම සූත්‍රය. මේක ගොඩක් දිගයි. මේක කරුණෝ 10ක්ද කොහෙද යනවා යටට එකින් එක එකින් එකට යනවා. අන්තිමට අසත්පුරුෂ සේවනයේ කියන තැනට එනකම් වෙනවා. අසත්පුරුෂය ඇසුරු කරන තාක්කල් ජාති ජරා මරණ වලින් ගැලවෙන්න බෑ කියලාම කියනවා. ඉතින් ඔබේ අනිත් පැත්තට කියාගෙන එනවා ඊට පස්සේ. සත්පුරුෂ සේවනේ මේ මේ මේ විස්තර කරගෙන යනවා. අනිත් පැත්තට. ඒ හින්දා මම මේ අවශ්‍යම කරන කාරණා දෙකක් මුලින් ගත්තේ. එහෙනම් මෙතන තේරෙනවා අපි එහෙනම් මේ සත්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන සංයෝජන ධර්ම තුන ප්‍රහීන කරන්නේ නැතුව මේක වෙන්නේ නැහැ. මේ හින්දාම තථාගතයන් වහන්සේ විස්තර කරනවා තුන් සංයෝජනයක් ප්‍රහීන නොවි යමෙක්ගේ අතින් ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ කිව්වොත් එය අභව්‍ය කරණය. සංයෝජන ධර්ම තුනක් ප්‍රහීන නොවි ඔහුගේ අතින් ප්‍රාණඝාත වෙන්නේ නැහැ කිව්වොත් ඒක අභව්‍ය කරණය. ඒක වෙන්න බෑ. ඇයි ඒ? මේ සංයෝජන ධර්ම තුනට පුළුවන් වෙනවා රාගයයි, දේශයයි, මෝහයයි මුල් කරලා ඕන ප්‍රාණඝාතයක් කරන්න. අන්න දික්ටිගත වෙලා හිටපු නිගණ්ඨනාත පුත්‍ර ප්‍රාණඝාත, අදත්තාදාන, කාමවිචාචාර, මුසාවා, සුරාමේ ওই පහෙන් වැළකීලා හිටියා ප්‍රශ්නේ හිටියේ ඒක නොකර හිටියේ දික්ටිගත වෙලා ඒ දික්ටියෙම මිය පරලව ගිහිල්ලා සතර පායට ගියා මතකද මං ගිය සතිය කිව්වා ඒ දික්ටියෙම සතර පායට දික්ටි එච්චරට ප්‍රබලයි මේ ප්‍රශ්නේ තියන්නේ අපේ දික්ටිය ඒ කියන්නේ මොකද්ද මේ දික්ටි කියන්නේ රූපය පිළිබඳව දරා ගන්න දික්තියක් තියෙනවා. සද්දේ පිළිබඳව දරා ගන්න දික්තියක් තියෙනවා. ගන්ධය පිළිබඳව දරා ගන්න දිට්ඨියක් තියෙනවා. රස පිළිබඳව දරා ගන්න දිට්ඨියක් තියෙනවා. ස්පර්ශ පිළිබඳව දරා ගන්න දිට්ඨියක් තියෙනවා. සිතුවිලි පිළිබඳව දරා ගන්න දිට්ඨියක් තියෙනවා. ඇයි ඒ දිට්ඨිය දරා ගන්න? සත්‍ය දන්නේ නැති හන්ද. සත්‍ය දන්නේ නැති හන්දා අරකට එක දිට්ඨියක් දරා. දරා ඒ දිට්ඨිය දරාගත්තක මම පරිහරණය කරන්නේ හරියටද වැරදියටද? ඒක පරිහරණය කරන්නේ හරියටද වැරදියටද? දැන් දිට්ඨිය දරාගත්තට පස්සේ වැරදියට. දැන් වැරදියට පරිහරණය කරන්න ගිහිල්ලා දැන් ජීවිතේ ප්‍රශ්න අඩුද වැඩිද? වැඩි. හරියට පරිහරණය කරා නම් ප්‍රශ්න අඩුද වැඩිද? දැන් ඇත්තෙම නැද්ද? දැන් තථාගතයන් වහන්සේ පරිහරණය කරනවද නැද්ද? පරිහරණය කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම එකක්වත් පරිහරණය කරනවා. ප්‍රශ්න? ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. එහෙනම් මේ දික්ටිගත එකක් එක්ක නේද ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අපි දික්ටිය කඩා ගත්තොත් වැඩේ හරි. හොඳට මතක තියාගන්න මම එදත් කිව්වේ එකයි මේ ගහක මුල ගලවනෝ මිසක් අතු කපන එක නෙමෙයි බුද්ධ ශාසනයේ තියෙන්නේ. ඇයි? අතු කප කප ඉන්න ගියාම සීලබ්බත පරාමාස වලට වැටෙනවා. කොයි වෙලාවක බලාගෙන ඉන්නවද අත ලියනවද කියන්නේ. මුල ගැලෙව්වෝ වාතු බලන්න දෙයක් නැහැ. කොහොමද එන්නේ නැහැ නේ අත්. නැත්නම් බලාගෙන ඉන්න ඕනේ කොයි වෙලාවෙ මොකක් වෙනවද දන්නේ නැහැ. ඇයි? මුල තියෙනවනේ. බුද්ධ ශාසනය උගන්වන්නේ කෙලින්ම මුල ගලවන්න මිසක් අතු කප කප ඉන්න නෙමෙයි. ඒකයි. එහෙමනම් මෙන්න මේකේ මේ කාරණයක් මේක දැන් මම මේක පෙන්නුවේ ඇයි අපිට මේක අතිශය වැදගත්. මේක ඉතින් අනිත් පැත්ත කියන මොකද්ද? මානෙනි දහම් තුනක් පියවා ජාතිය පියවනට ජරා පියවනට භවයේ මොනවද තුන? එහෙනම් රාග දේශ මොහ ප්‍රහීන වුණොත් ඔහුට ජාති ජරා මරණ වලින් ගැලවෙනවා. අන්නේ රාග දේශ මොහ ප්‍රහීන කරන්න මොකද්ද කරන්න තින්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙන්න ඕන. එහෙනම් යම් කිසි කෙනෙක්ගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන නම් ඔහු අනිවාර්යයෙන්ම රාගයේ දේශයේ මොහේ ප්‍රහීනයි. එහෙනම් ඔහු කවදාකවත් සතර අපාගත වෙන්නේ නැති හින්දා සතර අපාගත වෙලා විඳින්න තියෙන ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නිදහස්මද නැද්ද? නිදහස්. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ මොහොතේ ගත්තොත් සතර අපාගත වෙලා විඳින්න තියෙන ජාතියෙන් ජරාවෙන් මරණයෙන් නිදහස්ද නැද්ද? මේ මොහොතේ. නිදහස් නේද? ටෙම්පරිද පර්මනන්ට්ද? අපේ වචනෙන් කිව්වම ලේසියි ඒකයි. ටෙම්පරිද පර්මනන්ට්ද? ටෙම්පරි. පර්මනන්ට් නෙමෙයි. අවුරුද්දකට යනවා එංගලන්තේ. අවුරුද්දකට වීසා දීලා තිනෝ ඉන්න. වීසා ඉවරෙච්ච ගම කොහෙට දෙන්න ඕන? මව් රටට එන්න. එහි ඉන්න දෙන්නේ නැහැ දවසක්වත්. තථාගතයන් වහන්සේ කියනවා උඹලා එන සංසාර ගමනේ උඹලගේ මහා ගෙදර සතර අපාය. දැන් ඉන්නේ ටෙම්පරරි අර එංගලන්තේ ගියා වගේ. දැන් වීසා ඉවරනකොට යන්න ලෑස්ති වෙන්න ඕනේ තුන් සංයෝජනේ ප්‍රහිණ නැත්තම්. මොනවා සංයෝජන තුනක්? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පාර. ඇයි ඒක දැන් ඒක ප්‍රහිණ නැති හින්දා විසම ලෝභය, විසම දේශය, විසම මෝහය මුල් කරත රාග දේශ මෝහ ප්‍රහිණ නැහැ. රාග දේශ මෝහ ප්‍රහිණ නැත්තම් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් නිදහස් නැහැ. එහෙනම් සතර අපාගත වෙලා ජාති ජරා මරණ වලින් නිදහස් නැති හන්දා වීසා එක්ස්පයර් වෙනවා. ෆ්ලයිට් එකත් ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මෙහෙන් අවසාන සීල් එක ගහලා බෝඩින් පාස් එක දීලා එළියට දැම්මට පස්සේ ආයෙ එන්න බෑ. ෆ්ලයිට් එක හරිය ලෑන්ඩ් කරනවමයි. ආයෙ අතරමඟ නතර කරන්නෙත් නෑ. හැබැයි බෝඩින් පාස් එක දෙන්න ඉස්සෙල්ලා ඇතුළට යන්නේ නැතුව හිටියොත් හරි. බෝඩින් පාස් එක ගත්තට පස්සේ අයිති නෑ මව් රට. මේ රටට ඒ ඒ රටට අයිති නෑ. මොකද අර ෆ්ලයිට් එකට විතර ඊට පස්සේ අයිති. ඒතර අරහෙ ගිහිල්ලා අනිවාර්යෙන් ලෑන්ඩ් කරනවාමයි. නේ ඩෑම් කරනවම අනේ නෑ නෑ මම මේ බයින්න නෙමෙයි ආයේ මම මේ වෙන දිහාවක යන්න ආවි කියලා ආයෙ එන්නද ආයෙ එන්නත් බෑ ඇයි වහිලෑන් කරලා ඉවරයි ඉතින් හම්බෙච්ච ටික ඉඳලා ආපහු එන්න පුළුවන් ඉතින් මව් රටට ඒ වගේ තමයි. එහෙනම් එන බුදු පියාණන් වහන්සේ ඔබලගේ මහා ගෙදර සතර පාය. ඒ කියන්නේ ඇයි? මහා ගෙදර අපිට හරි පුරු පුරුදුයි. පුරු පුරුදුයි නේද අපිට මහා ගෙදර? නැද්ද? ඈ හොඳට හුරු පුරුදුයි. මායින් ටික හොඳට දන්නවා. කම්බි කණු ගන්න පවා දන්නවා. තියෙන ගස් කොළන් පවා දන්නවා. ඔක්කොම දන්නවා. එහෙනම් අපි නිතරම කැමති මහා ගෙදර ගිහිල්ලා බලවැන්න. මේ දැන් කාලෙකට ගිහිල්ලා බලවෙන්න හරි ආසයි. මොකද වෙන උන් ඇවිල්ලා දන්නෙත් නැහැ. පොඩක් ගිහිල්ලා බලන්න ඕන අලුත් යාළුවෙක් එන්න පුළුවන් නේද? පොඩක් ගිහිල්ලා විසිට් එකක් දාලා බලන්න. ප්‍රශ්නේ තියෙන්නේ ගිය තරම් ඉක්මනට එන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ගිය තරම් ඉක්මනට එන්න බෑ. යන්න නම් හරි ලේසි. අර බුද්ධාන්තර හතරක් පෙරේතත් භවයේ හිටපු කෙනාට ආයට බත් වේල ගන්න ගියේ විනාඩි 10යි බුද්ධාන්තර හතරයි. එහෙනම් දිවෙන් කෑම කන ටිකෙන් පුළුවන් අපිව සදහටම සතර අපාගත කරන්න. එක බත් වේලකට පුළුවන්. බලන්න. සෙල්ලම් දෙයක්ද නේ. එක බත් වේලකට පුළුවන් කියන්නේ. එහෙනම් ඒ ජාති ජරා මරණයට අපි ගොදුරු වෙනවාමයි. මේකෙන් අපි ගැලවෙන්න ඕනේ නැද්ද දැන්? ගැලවෙන්න ඕනේ. එහෙනම් අපි මේක දහම් කරුණු තුන හේවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහින්න නොවි යම් කිසි කෙනෙක් ජාතියෙන් ජරාවෙන් මරණයෙන් නිදහස් වෙනවා කිව්වනම් ඒක වෙන්නේ නැහැ. එහෙනම් මේ ලැබපු අත්භවයේදී ඔයගොල්ලෝ සදහට මේ සතර අපාගත වෙලා විඳින්න තියෙන ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න හැකියාව තියෙනවා නම් මේිට වඩා මිල කරන්න පුළුවන් එකක් මේ තුන් ලෝකේ කියන්නේ. මේිට වඩා මිල කරන්න පුළුවන් එකක් මේ තුන් ලෝකේ කියන්නේ. එහෙමනම් මෙච්චර මිල කරන්න බැරි එකක් එවැනි වූ සද්ධර්මයක් දේශනා කරන්න ඒ ධර්මයකට මිල කරන්න පුළුවන්ද? බණක් කියන්නේ. කොහොමද මිල කරන්නේ? එහෙනම් ඒ මුලින්ම අවසර ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගෙන් හරි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. තථාගතයන් වහන්සේ මම මෙහෙම බණක් කියනවා කීයක් ගන්නද? මේ මුලින්ම අහන්න ඕනේ උන්වහන්සේගෙන්. විතර කල්පනා කරන මේ ලෝකෝත්තර ධමයක් කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒකට ගැඹීර ධර්මයක් ඒක. හැබැයි මේක අපිට පුළුවන් එකක්. බැරි එකක් නෙමෙයි. බැරි එකක් නම් මොන මනුස්සතලයේ මේක කියන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය කරුණු තුන අපි කොහොම හරි පියව ගන්න වෙනවාමයි. ඒ කරුණු තුන පියවුවනම් ਉਹ සම්මා දිට්ඨියට එන. නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨියට කියවනේ. මෙන්න මේ මේ සූත්‍රය මම කියන්නේ එක්තරා හේතුවක් අන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. ඇවැත්නි යම් කාලයක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ දුක දනීද දුකේ හට ගැනීමක් දනීද දුක හේතුවක් දනීද දුක නැසීමේ දනීද නැසීමේ පිළිවෙතක් දකීද ආර්ය ශ්‍රාවක තෙමේ මෙතකින් සම්මා දිට්ඨික වේ මොකකටද මේ සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ මොකද්ද දැනගන්නේ දුක දකින්නවා දුකේ හට ගැනීම දකින්නවා ඒ නිරෝධයක් දකින්නවා දුක නිරෝධ කරන මාර්ගයක් දකින්නවා ඒකට කියනවා සම්මා දිට්ඨිය එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ලෞකික සම්මාදිට්ඨියයි කියන්නේ දෙකක් කියන එක දැන් හොඳටම පැහැදිලිද? ලෞකික සම්මාදිට්ඨිය තමයි අර පින්දහම් ටික කරන්නේ. බෝධි පූජා කරනවා, පින්දහම් කරනවා, කටයුතු ටික කරනවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට එනපත් වෙන කෙනා මොකද්ද දකින්නේ? චතුරාර්ය සත්‍ය. මොකද්ද දකින්නේ? චතුරාර්ය සත්‍ය. වෙන මොකක් හරි දකින්නවද? නෑ. දැන් මෙහෙම එනවලු. මං සම්මාදිට්ඨියටපත් වුණා. මට ඒ උනන්නේ අමුතුම හැඟීමක් එන්නේ. හරි. මම නිකන් නිකන් තේරෙනවා නිකන් එලි විහිදෙනවා වගේ. එහෙම එනවද? මොකද මේ බුද්ධ වචනේත් එක ගන්න එපා. ඒකයි මේ ත්‍රිපිටකය කෙලින්ම දාන්නේ. මොකද්ද දැනගන්න? දුක දැනගන්නවා. දුක හටගන්න විදිය දැනගන්නවා. දුක්ඛ නිරෝධය දැනගන්නවා. දුක්ඛ නිරෝධ මාර්ගය දැනගන්නවා. අයං උච්චති සම්මා දිට්ඨිය. වෙන සම්මාදිට්ඨිය. වෙන මේවා වෙන වෙන කතන්දර බෑ. නේද? උඩ ගියා. මම නිකන් එකපාරටම හැරුණා නිදිමතක වගේ හිටියේ උනාට එකපාරට පිබිදිලා හැරුණා. මං ගිහින් ඇව්වා සම්මාදිට්ඨියටපත් උනාලු ඒ වෙලාවේ. ඔව් අන්න එහෙම ඒව නෑ හොඳේ. ඒක හොඳට මතක තියාගන්න. චතුරාර්ය සත්‍ය. හැබැයි මෙන්න මේ සම්මාදිට්ඨියටපත් වෙන කෙනාට මොකද වෙන්න ඕනේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහීන වෙන්නත් ඕනේ එහෙනම් ඒ ප්‍රපීන හින්දා රාගදේශ මොහ ප්‍රීන වෙන්නත් ඕනේ. ඒක ප්‍රීන වෙනින්දා ජාති ජරා මරණ වලි නිරෝධය තියෙන්නත් ඕනේ. කොයි මට්ටමටද සතර පාගත වෙන බින්දින්න තියෙන මට්ටමින් නිදහස්. හොඳට පිළිවෙල බලන්න. එහෙනම් මේ චතුරාර්ය සත්‍ය නොදන්න කමින්මයි අපිට රාගයයි දේශයයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස හටගන්නේ. ඒක හන්දමයි රාග දේශ මොහ හටගන්නේ. ඒක හන්දමයි ජාති ජරා මරණ වලින් නිදහස් වෙන්න බැරි වෙන්නේ. හොඳට බලන්න හරියටම මූල බීජය අල්ලලා අපි හරියටම පහර ගැහුවොත් ගලෝල යනවා. එහෙම නැතුව මූල බීජ හොයාගත්තේ නැතුව තනින් තනින් එහෙම මෙහෙන් ඇල්ලුවට හරියන්නේ නැහැ මේක. හරි. එහෙමනම් අපිට අනිවාර්යයෙන්ම දුක දැනගන්නත් වෙනවා දුකේ හට ගැනීම දැනගන්නත් වෙනවා දුක්ඛ නිරෝධය දැනගන්නත් වෙනවා දුක්ඛ නිරෝධ මාර්ගය දැනගන්නත් වෙනවා ගවම්පති කියන භික්ෂූන් වහන්සේ දවසක් කියනවා භික්ෂූන් වහන්සේලාට මම තථාගතයන් වහන්සේගෙන් මේ කාරණේ ඇහුවා. ඒතර ගාම්පති භික්ෂුන් වහන්සේලා භික්ෂුන් වහන්සේ අනිත් භික්ෂුන් වහන්සේලාට කියනවා මම තථාගතයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇහුවා තථාගතයන් වහන්සේ මට දේශනා කරා යමෙක් මෙන්න මේ කියන කාරණේ හොඳට අහගන්න යමෙක් දුක දකීද දුක දකීද දුක්ඛ සමුදයක් දකි. දුක්ඛ නිරෝධයක් දකි. දුක්ඛ නිරෝධ මාර්ගයක් දකි. ඒ කියන්නේ යමෙක් එකක් දකීද ඒ මොහොතේ ඊතුරු තුනම දකි. ඊළඟට කියනවා දුක්ඛ සමුදය දකීද දුකක් දකි, නිරෝධයක් දකි, නිරෝධ මාර්ගයක් දකි. යමෙක් නිරෝධය දකීද දුකක් දකි, සමුදයක් දකි, මාර්ගයක් දකි. යමෙක් මාර්ගය දකීද දුකක් දකි, සමුදයක් දකි, නිරෝධයක් දකි. කියලා එකක් දකීද ඒ මොහොතේ ඉතුරු තුනම දකි. සංයුත්ත නිකාය පය දෙකේ ගවම්පති සූත්‍රය. නැත්තම් මේවා හිතෙන්න පුළුවන් මම මට හිතෙන හිතෙන ඒවා කියනවා කියලා නේද? කෙනෙක්ට. ඔන්න තියෙන තැන සංයුත්ත නිකායේ පය දෙක පිටුව එකම දාලා තිනවා ගවම්පති සූත්‍රය. එක්කලක බොහෝ ස්ථීර භික්ෂූන් වෙති දනව් භික්ෂූ වෙති දනව් වෙයි මේ එක්තරා තැනක ඉන්නකොට පිණ්ඩපාත වැලකලා ඉන්නකොට මොකද දන්නේ අතුරු කතාවක එනවා. ඇවැත්නි යමෙක් දුක දකීද හෙතෙම දුක්ඛ සමුදයක් දකී. දුක්ඛ නිරෝධයක් දකී දුක්ඛ නිරෝධ මාර්ගයක් දකී කියලා. මෙසේ කී කල්ලි ගවම්පති තෙරණුවෝ මහණුන්ට මේ කීය. ඇවැත්නි මෙය මා විසින් භාග්‍යතුන් වහන්සේ හමුවේ අසන ලදී. හමුවේ පිළිගන්නා ලදී. මහණෙනි යමේ දුක දකීද ඔන්න බලන්න මේ මේ වචන හොඳට තේරුම් ගන්න. යමෙක් මොකද්ද කියන්නේ? දුක දකීද? හේ දුක් හේතුවත්. එතනදී අල්ත යන්න. අතන පළවෙනි එකේ තින්නේ දකීද? ඒක තමයි දැක්කේ ඔහු. දුක දැක්කේ. දැක්ක ගමන් ඔහුට මොකද වෙන්නේ? දුක්ඛ හේතුවක් දකි. දුකේ නැවැත්මක් දකි. දුක් නැවැත්මට පළමුවන පමුණවන පිළිවෙතක් දකි. එහෙමනම් මට කියන්න චතුරාර්ය සත්‍ය දකින්නේ හතර අවස්ථාවකටද එක අවස්ථාවේ. අපි try කරමු. අද දුක දකින්න. මගේ තියෙනවානේ නිරෝධ කරන වැඩපිළිවෙල. ඒක දකින්නේ කොයි වෙලාවටද? දැන් නිරෝධ කරන වැඩපිළිවෙල දකින්නේ කොයි වෙලාවටද? ආ දැන් මේ ටික දැක්ක දැන් භාවනා කරගෙන යනකොට ඒ ටික වෙයි. ඒ කියන්නේ පස්සේනේ දකින්නේ. පස්සේද දකින්නේ ඒ මොහොතේ. අතම බුද්ධ දේශනාව වැරදි වෙන්නේ නැහැ. නේද? එහෙමනම් අර දුගතිගාමි වෙන්න තියෙන ගති ලක්ෂණ 84398ම බිඳින්නේ එක මොහොතෙන්ද අවස්ථා ගණනාවකද? එක මොහොතක බිඳින්නේ. එක මොහොතක බිඳින්නේ මේක. ඇයි ඒ? අසත්‍ය ඉදිරියේ අර ගති ලක්ෂණ 83998ම ක්‍රියාත්මක වෙන තැන සත්‍ය ඉදිරියේ අර එකක්වත් ක්‍රියාත්මක වෙන්න බෑ. සත්‍ය සත්‍යමයි කිව්වේ ඒකයි. මතත් එක්ක අර ගති ලක්ෂණ ඕන තරම් උපදවන්න පුළුවන්. සත්‍යයත් එක්ක මුලින්ම අර ගති ලක්ෂණ උපදවන එක සහ මුලින්ම නිරුද්ධ කර. හොඳට කල්පනා කරන්න යමෙක් එකක් දකීද ඒ මොහොතේ ඉතුරු තුනම දකී. ඊළඟට මේකේ කියනවා මොකද යටට කොටේ තවත් යමේ දුකට හේතුවක් දකි හේතුව දකිද දුකක් දකි සම නිරෝධයක් දකි මාර්ගයක් මේක ඔක්කොම ටික කියනවා ඊළඟට යටට බලන්න කියවල ඔයගොල්ලෝ යමෙක් නිරෝධය දකිද දුකක් දකි සමුදයක් නැති මාර්ගයක් දකි යමෙක් මාර්ගය දකිද දුකක් දකි නිරෝධයක් දකි සමුදයක් එන එකක් දකිනකොට ඔක්කොම පේනවා මේ කොහොම වෙන්නේ? එක මොහොතක මේක වෙන්නේ. එක එක වෙලාවට නෙමෙයි. උදේ මම හොඳට දුක දැක්කා. දවල් වෙනකොට මට සමුදය තේරුණා. හවස් වෙනකොට යන්තම් Nirodhe දැක්කා. රෑ තමයි මම මාර්ගයේ වැඩි වෙන්නේ. එහෙම කිව්වොත් එහෙම. ඈ? දැන් මේක පරස්පරයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක පරස්පරයි. නේද? දැන් කියන්නේ සමහර කට්ටිය. මේක තෝරගන්න. ඔහොම වඩාගෙන යනකොට කොයි වෙලාවක හරි වෙයි. දැනගත්ත වෙලාව එක වෙලාවක්. ඔහොම කරගෙන යනකොට වඩාගෙන යනකොට කොයි වෙලාව හරි වෙන එක තව එකක්. අනේ කොච්චර මත තිබ්බත් මත පරාජය වෙනවා. දැන් මට කියන්න මේක මම උදා ඉස්සරහට පෙන්නනවා යම් කිසි කෙනෙක් බුද්ධ ශාසනය අපි දැනුවත්ව සෝතාපන්න වෙච්ච අය සෝතාපන්න වුණේ ඒ මොහොතේද මුලින් එකක් වෙලා පස්සේ තව එකක් වුණාද? ඒ මොහොතේ නෙමෙයි. එහෙනම් ඒ මොහොතේ ඔය හතරම සත්‍ය භාගයට කෑලි කෑලි දකින්නේ නැහැ. සත්‍ය සත්‍යම තමයි. හැබැයි අර මේ මේ මේ සත්‍යයට හැකියාව තියෙනවා අර බොරු සියල්ලම බොරු කියලාම පෙන්වන්නේ. එහෙම නැත්තම් අසත්‍ය ඉදිරියේ බොරුව පෙන්නනවා සත්‍ය විදිහට. ඒකයි මම ඕගොල්ලන්ගෙන් ගිය සතිය ඇහුවේ බොරුවක ජීවත් වෙනකොට බොරුව පේනවද කියලා. පේනවද? නෑ. බොරුවක ජීවත් වෙනකොට ඇත්ත පේනවද? සත්‍යක ජීවත් වෙනකොට බොරුව පේනවද? සත්‍යක ජීවත් වෙනකොට සත්‍ය පේනවද? පේනවා. බොරුවක ඉන්නේ කියලා දන්නවද? දැන් ඉන්නේ බොරුව කියලා දන්නවද? දන්නේ නැහැ. ඇයි දන්නේ නැත්තේ? සත්‍ය දන්නේ නැති හන්දා. සත්‍ය දැනගත්තොත් ඉතින් බොරුව පේනවා. ආයි ඔයගොල්ලන්ට මං ඇවිල්ලා කියලා දෙන්න ඕන නෑ නෑ මේක බොරුව කියලා. මොකටද පෙන්නන්නේ? සත්‍ය දකින්න එකපාරයි. දැක්ක සත්‍ය තිනවා පූර්ණ කරගන්න ඊළඟට. දැක්ක සත්‍ය තිනවා පූර්ණ කරගන්න. ඒ හින්දා තථාගතයන් වහන්සේ කියනවා යමෙක් සෝතාපන්න වෙනකන් පරපත්‍ය සහිතයි. පිටින් ප්‍රත්‍යක් ඕනේ සෝතාපන්න වෙනකම්. සෝතාපන්න වුණාට පස්සේ පරපත්‍ය රහිත. පරපත්‍ය රහිත. කනත්තක් ළඟින් යනකොට තනියෙන් යන්නද තනියෙන් යන්නටද බය නැත්තේ දෙන්නෙක් යනකොටද? තනියෙන් යනකොටද බය නැත්තේ දෙන්නෙක් යනකොට කනත්තක් ළඟින්. දෙන්නෙක් කියනකොට බය නෑ නේ. බැරි වෙලාවක කනත සීමාව පහු කරන්න කලින් අරු හැරලා ආවොත් මොකෝයින්? බුද්ධ ශාසනයේ බය කියන්නේ කෙලෙස්. ඔන්න ඔය බයෙන් නිදහස් කරන්න පිහිටක් තව කෙනෙක්ගෙන් ඕන. අර කනත්තෙන් එහාට ඈතර කරනවා වගේ. ඈතර කරාට පස්සේ තනියම ගමනේ යයි. අර මුලින් අර බය වෙන බය බයෙන් නිදහස් කරලා දෙන්න පොඩි පිහිටක් ඕනේ. එච්චරයි ඕනේ. ඉතුරු ඉතුරු ටික කරගන්නේ තමන් තනියෙන්. හැබැයි තථාගතයන් වහන්සේ කියනවා ඒ ගියත් කල්යාණ ඇසුරක් තුල ඉන්නකොට ගමන පොඩ්ඩක් ඉක්මන් වෙනවා කියලා. එහෙනම් එකක් දකීද ඒ මොහොතේ ඉතුරු තුනම දකි. හරි. යම් අපි මාතෘකාවට එක අද්දකි ඒ මොහොතේ ඊතුරු තුනම දකි. ඊව විදියට වැඩේ වෙන්නත් ඕන. නේ? තථාගතයන් වහන්සේ කියනවා යමෙක් අනුලෝම ශාන්තියට පත්වන්නේද සම්මැත්ත නියාමයට පත්වන්නකි යමෙක් සම්මැත්ත නියාමයට පත්වන්නේද මගඵල ලබන්නකි. යමෙක් අනුලෝම ශාන්තියටපත් නොවන්නේද සම්මෙත්ත නියාමයටපත් නොවන්නකි. සම්මෙත්ත නියාමයටපත් නොවන්නේද මගඵල නොලබන්නකි. හොඳට අහගන්න ආයි. යමෙක් අනුලෝම ශාන්තියටපත් වන්නේද සම්මෙත්ත නියාමයටපත් වන්නකි. සම්මෙත්ත නියාමයටපත් වන්නේද උතුම් මූසෝවාන් සකදාගාමි අනාගාමි අරියත් මඟඵල ලබන්නකි. යමෙක් අනුලෝම ශාන්තියටපත් නොවන්නේද සම්මැත්ති නියාමයටපත් නොවන්නකි. සම්මැත්ති නියාමයටපත් නොවන්නේද උතුම් මූසෝවාන් සකදාගාමි අනාගාමි මඟඵල නොලබන්නකි. එහෙමනම් යම්කිසි කෙනෙක් මාර්ගඵලයක් ලැබලා තිබ්බ කිව්වොත් ඔහු සම්මැත්ති නියාමයටපත් වෙලා තියෙන්නම ඕනේ. සම්මැත්ත නියාමයටපත් වෙන්න නම් ඔහු අනුලෝම ශාන්තියටපත් වෙලා තියෙන්නම එහෙනම් අනුලෝම ශාන්තියටපත් නොවි මගඵල ලැබලා තියෙනවා කිව්වොත් ඒක අභව්‍ය කාරණයක් නේද right දැන් මේ වෙලාවේ ඔය 300 දිනාගෙම හරි 250 හරි 300 හරි දිනාගෙම හිතේ ආව එකම ප්‍රශ්නයයි අනුලෝම ශාන්තිය කියන්නේ මොකද්ද? ඒක නේද? ඈ? ඇයි දැන්? අනුලෝම ශාන්තියටපත් වුණොත් තමයි සම්මැති නියාමයට එන්නේ. සම්මැති නියාමයටපත් වුණොත් තමයි නිදාගෙන හිටපු අයගෙන් නෙමෙයි අහන්නේ මේ ඇහැරගෙන හිටපු අයගෙන්. ඒ අයට ආවේ නැද්ද සිතුවිල්ලක්? එහෙනම් අනුලෝම ශාන්තිය කියන්නේ මොකද්ද කියලා? ආවනේ. ඔව්. දැන් මම අනුලෝම ශාන්තිය කියන්නේ නැහැ. ඇයිද කියන්නේ නැත්තේ? ඒ කිව්වම පාඩම් කරනවා. අර සම්මා දිට්ඨිය වගේ. සම්මා දිට්ඨියටපත් වෙන්නේ කොහොම සම්මා දිට්ඨිය පාඩම් කරානේ. අනුලෝම ශාන්තියටපත් වෙන්න ඕන එකක්. අනුලෝම ශාන්තියටපත් වෙන්න තියෙන දහම් කාරණා ටික කියනවා. ඊට අනුකූලව හිතුවොත් අනුලෝම ශාන්තියටපත් වෙයි. ඒ ටික කියලා ඉවරෙච්ච වෙලාවදී කියන්නම් ඕක තමයි අනුලෝම ශාන්තිය කියන්නේ. ඒකට තමන්ම බලන්න ඕනේ. තමන් ඒ අනුලෝම ශාන්තියටදපත් උනේ කියන. නැත්තම් මං අනුලෝම ශාන්තිය කියන්නේ මේකයි කියපු ගමන් මොකෝ වෙන්නේ? ඒක ගහගත්ත ෂෝට් නෝට් එක අනුලෝම හරි හරි මට මතකයි. අනුලෝම ශාන්තිය දන්නවා මගපල නැහැ. එහෙම වුණොත් වෙන්නේ. එහෙනම් අනුලෝම ශාන්තිය කියන්නේ පාඩම් කරන එක නෙමෙයිපත් වෙන අවබෝධයක්. ඒ අවබෝධය තුල අර සක්කාය දිට්ඨියට ඉඩක් තියෙන්න බෑ. ඒ අවබෝධය තුල සක්කාය දිට්ඨියට ඉඩක් තියෙන්නත් බෑ. මේ කාරණේ අපිට ඕනේ. හරි. එතකොට එහෙමනම් අපි ඒ අනුලෝම ශාන්තියට පත්ලා සම්මැත් ඥානයට පත්ලා ඔහු මගපලක් ලබනවා කියන්නේ මේ සෝතාපන්න ඵලය ලබනවා කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් දුක දනි දුක්ඛ සමුදය දනි නිරෝධය දනි නිරෝධ මාර්ගය දනි අයං උච්චති සම්මා දිට්ඨි එකකට එක ගැලපෙන්න එපා. මෙහෙම වෙන්නේ නැහැ. මං අන්ලෝම ශාන්තිය දන්නෙත් නැහැ, සම්මති න්‍යාය දන්නෙත් නැහැ. මං ඒකටපත් උනේත් නැහැ. ඒ වුණාට මං සම්මාදිට්ඨිය ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. මම සම්මාදිට්ඨියේ ඉන්නවා. ඒ වුණාට මම තාම චතුරාර්ය සත්‍යයෙන් මට දෙකයි තේරලා තියෙන්නේ. එහෙම වෙන්නේත් නැහැ. කෙනෙක්ට පැටලෙන්න, මුලා වෙන්න තියෙන පැති ටික තමයි මම මේ ඔක්කොම කියන්නේ. කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් හරියටම දුක දන්නවා නම් හට ගන්න විදියක් දන්නවා, නිරෝධයක් දන්නවා, නිරෝධ මාර්ගයක් දන්නවා. ඔක දන්නවා හරියට. දැන් හොඳට බලමු. හරි. අපි යමු මාතෘකාව. මොකද්ද දුක කියන්නේ? මොකද්ද දුක කියන්නේ? දැන් ඕගලන්ට දුක් මාත්‍රයක්වත් ඇවිල්ලා නැත්තම් සෑහෙන්න කල්පනා කරන්න වෙනවා. සැපමයි විඳලා තියෙන්නේ. ඉතින් 17 කල්පනා කරනවා දුක දුක මොකද්ද දුක කියන්නේ අහලකටවත් ඇවිල්ලා නැහැ ජීවිතේ කවදාවත් විඳලත් නැහැ මොකක්ද එකක් අහනවා දුක කියලා අනේ මන් දන්නේ ඔන්න ඔහොම කල්පනා කරන්න වෙනවා මං දුක කියන්නේ මොකද්ද කියලා අහපු ගමන් මම ඔහොම හිතන්නේ කියෝ පංචේන්ද්‍රයන් තුලින් හටගන්න ස්කන්ධවල ගැටීම මොකද්ද මොකද්ද පංචේන්ද්‍රයන් තුලින් හටගන්න ස්කන්ධයන් තුනේ තුල ගැටීම පංචේන්ද්‍රියන් තුල හද ගන්නා ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස එතකොට එතන හයයි නෑ ඒ හය ඒ ඒ තුලින් හට ගන්නා මොකද ඒ තුන මොකක්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තුල ගැටීම ඇලීම ගැටීම ආ තමා දුක කියලා හිතනවා හරි දුක කියලා දන්නවා සමුදයක් දන්නවනේ එතකොට. එකක් දකීද ඉතුරු තුනම දකීද? දැන් දැන් එකක් දකීද ඉතුරු තුන දකී. න්‍යාය ධර්මය අනුව යන්න ඕනේ හොඳේ. පිටින් පයින්න බෑ. පංච සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා. හරි. එතකොට ඒ දුකනේ සමුදේ නිරෝධේ නිරෝධ මාර්ගේ මේක මම තේරුම් ගන්න බොහොම සරලව කියන්නේ. ඇයි දන්නවද වෙලා තින්නේ? අපි දැන් පාඩම් කරලා වැඩි. අපි පාඩම් කරපුවා වැඩි. ඒ හින්දා දුක කියනකොටම වචන ටික ඇවිල්ලි ඉවරයි. වැඩේ ඉතින් දැන් ඉතුරු ටික මේක විග්‍රහ කරගන්න එපා අපි. විග්‍රහ කරගන්න නැතුව කොහොමද මේක කියන්නේ? වචනයක් කිව්වට මේකෙන් ගොඩ යනවද නැහැ? නේද? හරි. හැමෝගෙනම හිතලා මම දැන් හරි. මට මෙන්න මේ ඕගොල්ලන්ට තේරෙන ඕගොල්ලෝ එදිනදා ජීවිතේපත් වෙන මොනවා හරි වැඩ පිළිවිලක් එක්ක අපි මුලින් සරලව කතා කරමු. එතකොටයි මේක ගොඩ යා ගන්න පුළුවන්. සමේ. ඈ මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනවා හරි කියන්න බෑ. දුකයි. ඔව්. සල්ලි නැහැ. ඔව් සල්ලි තිබ්බොත්. ඔව්. ඔව්. ඉතින් සල්ලි තියෙනවනේ. ඔව්. ඇයි ඉෂ්ට වෙන්නේ? දැන් ඇයි එන්නේ නැති කියලා අහන්න. ඔව් ඇයි ඒක? ඒ වෙන්නේ නැහැ කිව්වට බෑ වෙන්නේ නැත්තේ ඇයි? රාගය නිසා. ආ. දැන් රාගය දැන් ප්‍රශ්නේ තිබ්බේ මොකද්ද? රාගය හටගන්නේ මොකක් හි කියලාද කිව්වේ? සත්කාරය. දැන් ප්‍රශ්නේ තියෙන රාගයට ඉස්සෙල්ලා එහෙනම් වෙන දිට්ටියක් එක්කනේ දාලාගෙන ඉන්නේ. දිට්ටියෙන් රාගය කතාව ආවේ. දැන් රාගය තියෙන්නේ මැද්දේ. දැන් මැද්දේ තියෙන කැලේ හුවට වැඩන්නේ අග තියෙනවා. දිට්ටිය මොකක් හරි. සමා වෙනස යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛම් පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා විග්‍රහ කරලා තියෙන දුක. ඔව් විග්‍රහ කරලා නම් තියෙන. ඇත්ත. ඔය ඒකම නෙවෙයි කියන්නේ එකම තැන. එකම තැන නෙවෙයි කියන්නේ. මේ වෙන ඔච්චර තියෙන. මොකද? ඉපදීමම දුක. කන්නාව ඔන්න අන්න එහෙම මේ ඊයනේ මේ තේරෙන සිංහලෙන් හිමීට යම් කොපොට්ට කරනවා කෙටියෙන්. ඉපදීමම දුකක්. ඇයි යන්න කොහොමද දන්නේ ඉපදෙනකොට දුකයි කියලා? නෑ ඉපදුනාට පස්සේ දුක වෙනම කතාවක්. මං අහන්නේ ඉපදෙනකොට දුකයි දන්නේ කොහොමද කියලා. දැන් අම්මා අම්මගේ කුසෙන් එනකොට දුකයි කියලා දන්නවද? එහෙනම් ඉපදීම කියන්නේ ඒකනේ. ඉපදුනාට පස්සේ කිව්වොත් අන්න හරියි. දැන් ඉපදීමනේ දුක කිව්වේ. දැන් ඉපදීම දුකයි කියන්නේ මොකද්ද කියලා මාත් අහන්නේ. ඉපදිච්ච නිසා දුකයි. හරි ඒක ඉපදිච්ච නිසා දුකයි කිව්වොත් ඒක වෙනම කතාවක්. ඇයි? ඉපදිස්ස නිසා ජාති ජරා මරණ වලට උරුමකම් කියන්න සිද්ධ වුණා. ඒක හරිනේ කිව්වා. දැන් අපි කියන්නේ ඉපදීම දුකයි කියලානේ. මං අහන්නේ ඉපදීම දුකයි කිව්වේ මොකද්ද කියලා. ඉපදීමයි ඉපදුනාට පස්සේ කියන එක එකක්ද දෙකක්ද? දෙකක් නේ පැහැදිලිවම. අපි කතා කරන්නේ ඉපදීම දුකයි කියලානේ. ආ හරි ඉපදී හරි ඉපදුනා. ඉපදුනාට පස්සේ එන දුකට කියන්නේ. ඉපදුනාට පස්සේ එන එක. ජා ජාති ආ ජරා මරණ ශෝක හරි පරිදේ දුක්ඛ දෝමනස ඔය ටික නෙන්නේ නේද ලෝභය ද්වේෂය මෝහය නැති කිමේ නැති කරා නම් දුක නැහැ ලෝභය, දේශය, මෝහය. ලෝභය, දේශය, මෝහය. ඒ තුනෙන්නේ අපිට දුක ඇති කරන්නේ. ඒ තුන අපි නැති කර ගන්න ඕනේ. ඔව්. දුක නැති කර ගැනීම දුක නැති කර ගැනීමට right ඒක දුක කියන්නේ ඒක තමයි මම අවබෝධ කරගත්තේ දුක හටගන්නේ මොකෙන්ද ලෝභයෙන් හටගන්නේ දේශය ලෝභයෙන් දේශය ලෝභය දේශය මොහෙන්නේ අපි ඉන්න තාක් ජීවිතාන්තයේ දක්වාම අපිට ඒක නැති කරගත්තොත් අපිට නිවන ළඟා කරගන්න පුළුවන් දැන් දුක හටගන්න විදිය දන්නව නේද ඔව් ආ එකක් දකින්න ගන්න ඉතින් අපි ලෝභය කියන්නේ ආශාව එතකොට දේශ ලෝභේනුයි දේශේනුයි මෝහේනුයි දුක හටගන්නේ හරි එහෙනම් දුක හටගන්න විදිය දන්නවනේ ඔව් එකක් දකි ඉතුරු තුන දකි එකක් දකි ඉතුරු තුනම දකි දකි අන්න ඒ අයමුච්චති සම්මාදිට්ටි සම්මාදිට්ටි හරිද එතකොට දැකීමෙන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගයට ඇවිල්ලා මම අහන්නේ ආර්ය අෂ්ටාංග ඕක නෙමෙයි අහන්නේ අම්මේ ඉන්දෝනේ සම්මා දිට්ඨිය ඕක නෙමෙයි අහන්නේ මං අහන්නේ එතන අපි පූර්ණද ඒ කියන්නේ මේ සම්මා දිට්ඨියටපත් වෙලාද යහපත් දැකීමට. ඒ කියන්නේ දුක යන කුමක්ද කියලානේ අහන්නේ. මම අවබෝධ කරගත්තේ දේශයේ, මෝහය, ලෝභ මේ ලෝභය. ඔය තුන අපි නැති කරගන්න ඕනේ අපි ජීවත් වෙලා ඉන්න කල්. එතකොට අපිට නිවන ළඟා කරගන්න පුළුවන් කියන හැඟීමයි මට ආවේ. මම අවබෝධ කරගත්තේ. නිවන කිව්වේ මොකද්ද? රාගක් කියන නිවන දෙයක්. රාගය රාගය නැති කරන්න ඕනේ ද්වේෂය මෝහය. ඔව්. දැන් අර අගනේ කිව්වේ මොකද්ද? ලෝභ දේශ මෝහ කතාවක් කිව්වේ. ඈ? ලෝභ දේශ මෝහ කතාවක් කිව්වේ. ඔව් ලෝභය කියන්නේ තේත ආශාවනේ රාගය කියන්නේ මෙතන ආශාවනේ. ඒතකොට ওই දෙකම එකයිද? දෙකම එකයි වගේ මම දකින්නේ. අන්න. දෙකම එකයි වගේ අපිට හිතෙනවා. දෙකම එක නම් බුදුහාමුදුරෝ ඔක ඒ විදිහට කියනවනේ. කිව්වනේ බුදුහාමුදුරෝ දේශනා. එහෙනම් අම්මේ. ඔව්. ලෝභය මුල් කරගෙන දුගතිගාමී වෙන්නෙත් අලෝභය මුල් කරගෙන සුගතිගාමී වෙන්නෙත් රාගයෙන්. රාගයෙන්. ඒ හින්දා තමයි රාගක්කයෝ නිබ්බාණං දේහක්කයෝ නිබ්බාණං මෝහක්කයෝ නිබ්බාණං. මහත්මයත් කිව්වේ ඒ ටිකමනේ අපි ඒක හේතු නමෙන් කියන්නේ ඒකයි. අතන තියෙන්නේ එහෙම නෙමෙයි. හරි. මේක දැන් පස්සේ තියෙන්නේ අපි මේ මං කිව්වනේ අර ටිකක් මේ ටික පාඩම් කරාම ටිකක් අමාරුයි. ඒක එකක්. මම අර ගිය සතියේ කිව්වා නේද? කාලා ඇඳලා බීලා ফুল ෆන් එකක් අරගෙන ජොලියේ ඉඳලා ආපු සෙට් එක හොයපු දෙයක් තියෙනවා කට්ටිය. අන්නේ අයට මේක කියපු ගමන් තේරෙනවා. ඇයි? ඔහු ඉන්නේ රාගයෙන් මත් වෙලා. ඔහු රාගයෙන් මත් වෙලා ඉන්නවා කියන එක ඔහුට තේරෙන්නේ නැති හන්ද ඔහු හිතනවා රාගේ නැතු ඉන්නවා කියලා. අරයා දන්නවා මම ඉන්නෙම රාගෙන් කියලා. මම ඉන්නෙම බිබිරි බිබිරි කියලා දන්නවා. ඒ හින්දා ඔහුට ප්‍රහීන කරගන්න අපිට නෑ වගේ කියලා හිතෙනකොට මොකෝ වෙන්නේ? හරි අමාරුයි. ඇයි? අපිව අපි අවසල ගන්නෙ නෑ. අපි හිතනෝ නෑ කියලා. නේද? සාමාන්‍ය අපි ගත්තා බෝ පැල වගේ. නේද? ඔව්. අපි මේකත් එක්ක මම පොඩි උදාහරණයක් කියනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න. මොකද නැත්තම් මේක අපි හරියට තේරුම් ගන්නවා. මම තේරුම් ගන්න සරල උදාහරණයක් කියන්න. ඔය ඕගොල්ලෝ ජාති ජරා මරණ ඔක්කොම ටික කියපු හන්දා. ඒවත් තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන ජාතිය ජරාවක් මරණයක් නැත්තම් මේ ලෝකෙට පහළ වෙන්නේ නැහැ කිව්වනේ. නේද? මම පොඩි උදාහරණයක් කියනවා. අපේ ගෙදර ඉන්න මම මේ උදාහරණ වෙන සාකච්ඡාවලත් කියලා තියෙනවා. අපේ ගෙදර ඉන්න පූස් පැටව් පැටව් දෙන්නේ තුන් දෙනෙකුයි පූස් අම්මා කෙනෙකුයි. පැටව් දාලා ඉන්නේ. චූටි පැටව්. මේ පූස් අම්මගේ කකුලක් කැඩෙනවා. මුටත් හට ගන්නව ඇත්තේ දුක් වේදනාවක්ද සැප වේදනාවක්ද? හරි. අපෙත් කකුලක් කැඩෙනවා. මොකද්ද අපිට හටගන්නේ? දුක් වේදනාව. උගේ කකුලත් ජරාවටපත් වෙනවා. මොකද්ද හටගන්නේ? අපේ කකුලත් ජරාවටපත් වෙනවා. මොකද්ද හටගන්නේ? දුක. උගේ කකුල කපලම දානවා. කකුල් තුනෙන් යන්නේ. අපේ කකුලත් කපලා දානවා. තනි කකුලෙන් යන්නේ. උ තුනෙන් යනවා අපි එකෙන් යනවා. හරි. කොහමරි අපහසු වෙන්නේ උටත් මොනවා හරි උගේ ওই පැටෑත් එක්ක ওই ටික ඉන්නකොට උගේ ළඟට කබරේ කිට්ටු වෙන්න. කබරේ කිට්ටු වෙන්න. ඌ ඒ වෙලාවට අර දැකලා තියෙනව නේද පිඹ පිඹ කෑ ගගා මා හයියෙන් උටේ වෙලාව මරණ බියක් ඇවිල්ලාද නැද්ද? මරණ බියක් ඇවිල්ලා. අපි ළඟටත් ඔහොම කට්ටිය කිට්ටු වෙනව නේද? එතකොට අපිට එන්නේ නැද්ද? අපිටත් එනවා. අර කබරයා ඒක පැටියෙක් කරයි යනවා. උප්‍රිය කරගත්ත පැටිය අරන් ගියා. ඌත් තරක පස්සේ කෑග ගහ දුවනවා නේද? අපෙත් එක එක වෙලාවට එක එක කෙනා අරන් යනවා නේද? අපිත් කෑග ගහ සෝනට එනකම් යනවා නේද? ඈ උටත් මොනෝ හරි ලැබෙන්නේ නැති වෙනකොට ඌත් ඥාව ඥාව ගග අපේ ඇඟේ දැවටි දැවටි ඉල්ලනවා නේද? අපිටත් මොනෝ හරි ලැබෙන්නේ නැති උනට අම්මලට බයිනවා තාත්තලට බයිනවා ආණ්ඩුවට බයිනවා අරයට මෙහෙට මෙහෙට බැන බැන මොනවට හරි බැන බැන අපිත් ඉල්ලනවා නේද? ඈ හරි. උගේ අපේ අතර වෙනස කියයි. උගේ අපේ අතර වෙනස කියන්න මට. ඈ? උගේ අපේ අතර වෙනස අහන්න කෙලින් මං. උගේ අපේ අතර වෙනස. වෙනසක් තියෙනවද නැද්ද කියලා අහන්න. තියෙනවා නම් තියෙනයි කියන්න. තියෙනවද? ද නැද්ද? ආ තියෙනවා. අන්න මොකද වෙනස? අපි ඔව් කියන්න බය නැතු උත්තරේ කියන්න. අපිට හිතන්න පුළුවන්. අපිට හිතන්න පුළුවන් නේද? හරි. හදවතට එකඟව කියන්නේ හිතුවද? උට හිතන්න බෑ අපිට හිතන්න පුළුවන්. හරි. මමත් පිළිගන්නවා. මං අහන්නේ හිතුවද? මොකෙන්ද? ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ගැලවෙන්නේ හිතුවද? එහෙනම් මොකද වෙනස? ආ තාම වෙනසක් නැහැ. හරි. අපි දැන් පූසා වයින් කරමුකෝ. අද මේකේ ඇතුළේ ඉන්නවද කවුරු හරි කතෝලික කවුරු හරි ඉන්නවද? කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අතුස්සා. නැද්ද? කවුරුවත් නැහැ. ආ රයිට්. මිස් කෙනෙක් ඉන්නවා. එතරම්දී හරි මිස්. මහත්තයා බුද්ධාගමෙන්. හරි. නෝනායි මහත්තයාගෙන් ප්‍රශ්න ටික අහන්න. මහත්තයා මිස් මිස් කතෝලිකනේ නේද? හරි. මයික් දෙකම දෙන්නකෝ. බය වෙන්න එපා. කිසි දෙයකට බය වෙන්න එපා. මේක තමයි නිවන් දකින්න හැටි. බුද්ධ ශාසනේ නිවන් දකින්න ක්‍රමේ වෙනස්. මුළු ගැන් වෙලා බය වෙලා කුදු ගැහිලා නිවන් දකින්නේ නැහැ. ස්ට්‍රේට් ෆෝවර්ඩ් නිවන් දකින්න. මට කියන්නේ මිස් මිස්කේ මොකක් වෙලා මේ අපි හිතමුකෝ යම් කිසි දෙයක් ඔබතුමියට ජරාවටපත් වෙනකොට ඔබතුමියට සැපද දුකද? දුකයි. ඈ? දුකයි. දුකයි. දුක. කතෝලික ආගමේ හැටියට ඔබතුමිය කතෝලික කියන්නේ? මේ දුකයි නේද? මං ආගම ගත්ත ඔබතුමිය කතෝලික කියපු හන්දා. බුද්ධ ආගමේ හැටියට දුකයි. දුකයි. ඒ මේ ජරාවටපත් වෙච්ච එක ව්‍යාධියටමපත් වෙනකොට තව ඔබතුමියගේ හැටියට දුකයි. දුකයි. දුකයි. මරණයටපත් වෙනකොට දුකයි. දුකයි. මොන හරි දෙයක් අපි ප්‍රිය කරන්නේ නැති දෙයක් අපි ළඟට ලං වෙනකොට දුකයි. අපි ප්‍රිය කරන දේ අපෙන් අයින් වෙනකොට දුකයි. දුකයි. කැමති දෙයක් ලැබෙන්නේ නැති වෙනකොට දුකයි. දුකයි. දැන් මොකද වෙනස? වෙනසක් නැහැ. ඔයා බෞද්ධ අරයා ක්‍රිස්තියානි. වෙනසක් නැහැ. පූසා වයින් කරා. එතනින් තමයි පටන් ගත්තේ. දැන් පූසා වයින් කරා. දැන් මට කියන්න වෙනස. ඈ? එකයි. වෙනසක් නැහැ. වෙනසක් නැහැ. ඔබතුමිය ඔබතුමාත් ජාතියට ජරාවට මරණයට උරුමද නැද්ද? උරුමයි. ඔබතුමා උරුමයි. උරුමයි නේ. උරුමයි. එහෙනම් ඒක කතෝලික බෞද්ධද ප්‍රශ්නේ? නෑ. නෑ. මුස්ලිම්ද ප්‍රශ්නේ? නෑ. හින්දුද ප්‍රශ්නේ? නෑ. ඔබත් මනුස්ස. ඔව්. අර මහත්මියත් මනුස්සයෙක්. මනුස්ස ගතියට මනුස්ස ගතිය සමාන හින්දා ඕන්න කතෝලික කෙනෙක්ට සිංහල කෙනෙක් කසාද බඳින්න පුළුවන් මොකද ගතියට ගතිය සමාන මනුස්ස ගතිය අපි මොකද කරගෙන තියෙන්නේ ಜಾති වශයෙන් බෙදාගෙන නේද මත ටිකක් හදාගෙන මේ જાතියේ මේ මතේ මේ જાතියේ මේ මතේ මේ જાතියේ මේ මතේ කීකේ මත ටිකක් හදාගෙන පොදුවේ සියලු දෙනාම ජාති ජරා මරණ වලට ගොදුරු වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ බණ කිව්වේ ඔබතුමාටද විතරද අර මහත්මියට විතරද දෙන්නටම දෙන්නටම ඔබතුමිය ඕක තේරුම් ගත්තේ නැත්නම් ඔබතුමා මේක තෝරගත්තේ නැත්නම් ඒත් බෞද්ධද තේරුම් ගත්තේ නැත්නම් බෞද්ධද නෑ ඔබතුමිය තේරුම් ගත්තේ නැත්නම් ඒත් වැඩක් තියනවද ඔබතුමිය තේරුම් ගත්තොත් බෞද්ධද නැද්ද බෞද්ධ එකක් ඔබතුමිය තේරුම් ඔබතුමා තේරුම් ගත්තොත් බෞද්ධ නේද? බෞද්ධ. ඔබතුමාට බෞද්ධක හම්බුනේ කොහමද? ඒ අවබෝධයෙන්. අවබෝධයෙන්. මොකේ අවබෝධය? චතුරාර්ය සත්‍ය. ආ ඒක දැන් තේරලා තියෙනවා. ඔව්. ආ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඒ තේරෙන කලින් බෞද්ධ උනේ කොහොමද? පරම්පරාව. නාමිකව. ආ නාමික. අන්න. නාමික බෞද්ධයෙක් වෙනයි පරමාර්ථ වශයෙන් බෞද්ධයෙක් වෙන එක. එහෙනම් යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුල බෞද්ධයෙක් වෙනවනම් ඔහු දුක හට ගන්න විදියයි දුකෙන් නිදහස් වෙන විදියයි මේ දුක හට ගන්න විදියයි දුකයි දුක හට ගන්න විදියයි නිරෝධයයි නිරෝධ මාර්ගයයි දැනගෙන සම්මා දිට්ඨියටපත් වෙලා තිනවා නම් අන්නේ සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස ප්‍රහීන නම් ඔහුගේ සතර අපාගත වෙන රාගය ඉවරයි සතර අපාගත වෙන දේශී ඉවරයි සතර අපාගත වෙන මෝහය ඉවරයි එහෙනම් ඔහු සතර අපාගත වෙන සියලු භවයන් ටික උදුරා දාලා තින හන්දා ඒ භවගාමීත්වය උදුරා දාලා තිනින්දා බෞද්ධයෙක් බවට පත් අර මහත්මිය උප්පත්තියෙන් කතෝලික වුණොත් භවගාමීත්වය උදුරා දැම්මනම් බෞද්ධම තමයි. ඔබතුමා සම්මුතිය බෞද්ධ වුණත් භවගාමීත්වය උදුරා දැම්මේ නැත්තම් බෞද්ධ නෙමෙයි. භවගාමීත්වය උදුරා දැම්මනම් බෞද්ධ තමයි පරමාර්ථ වශයෙන්. එහෙනම් එතනින් පස්සේ ඔබතුමිය ඔක තේරුම් ගත්තොත් කව වෙලාකාරී තේරුම් ගත්ත වෙලාවට සම්බෝධිය නිර්වාණය මත පීඨා සිටි නියත වූ ගති තියෙනවා අර මහත්මිය කතෝලික හැටියට උප්පත්තිය ලැබුවත් යථාර්ථය තෝරගෙන දුකයි දුකෙන් හට නිදාස් වෙන විදිය දැකගෙන භවගාමී දුන බෞද්ධයෙක් බවට පත් වෙනවා මට කියන්න ඔන්න ඔය ක්‍රමයට ඇරෙන්න වෙන බෞද්ධයෙක් වෙන ක්‍රමය පුළුවන් ද ක්‍රමයක් කියන්න නැත්නම් අපි මොකද හැමදාම කරන්නේ කටපාඩම් කරගත්ත ටික කියෝ කියෝ ඉන්නේ අපි කටපාඩම් කරගත්ත ටික කියෝ කියෝ ඉන්නවා. එහෙනම් ඔබතුමාට එක දුකකුත් අර මහත්මියට එක දුකකුත් තියනවලු. කතෝලික දුක, මුස්ලිම් දුක, බෞද්ධ දුක, Hindu දුක එහෙම තියනවද දුක? දුක නම් දුක. ඒක කාටත් පොදු. එහෙමනම් යමෙක් දුක දකීද දුක්ඛ සමුදය දකීද දුක්ඛ නිරෝධය දකීද දුක්ඛ නිරෝධ මාර්ගය දකීද අයං උච්චිත සම්මාදිට්ඨිය කියනනම් ඇත්තටම බලමු මොකද්ද මේ දුක කියලා තෝරගන්න. හැබැයි අසංකේය කල්පලක්ෂ ගාණක් පෙරුම් පුල්ල පෙරුම් පුල්ල පෙරුම් පුල්ලා බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්න ඕනේ ජරාව දුකයි මරණය දුකයි ව්‍යාධිය දුකයි කියන්නේ. අන්නේ දුකටපත් වෙන කාරණය පෙන්නලා දීලා ඒ ජරා මරණ ව්‍යාධි වලින් සදහටම නිදහස් කරගන්න තමයි බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. නැතු අර ටික කියෝ කියෝ ඉන්න නෙමෙයි ඒ ටික සිදුවත් කුමාරයා ගිහි වතේ ඉන්න කොටත් දැක්කා. සතර පෙර නැමැති හැටියට. දැක්කා නේද? හැබැයි නිදහස් වුණේ එදාද? එදා නෙමෙයි. අන්න මේක තමයි ස්වභාවය කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න නිදහස් වුණේ ඊට පස්සේ. නම් මෙන්න මේක හොඳට අපි තේරුම් ගන්නවා. right. මේකට යනවා අපි යමක ප්‍රකරණයට. අභිධර්ම පිටකයට අයිති. දුක්ඛ දුක්ඛ වේ. දුක්ඛ දුක්ඛ වේ. හොඳට අහගන්න. දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය වේ. දුක්ඛ දුක්ඛ වේ. දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය වේ. දුක්ඛ දුක්ඛාර සත්‍ය නොවේ. දුක්ඛ දුක්ඛාර සත්‍ය නොවේ. දුක්ඛාර සත්‍ය දුක්ඛ සත්‍ය මේ දුක්ඛ නොවි. දුක්ඛ දුක්ඛ වේ දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය වේ දුක්ඛ දුක්ඛාර සත්‍ය නොවේ දුක්ඛාර සත්‍ය දුක්ඛ නොවේ. මෙතන පැහැදිලිවම දෙකක්ද තියෙන්නේ එකක්ද? දෙකක්. අපිට ලෙඩ වෙන ඒවා අයිති දුක්ඛාර සත්‍යද දුක්ඛ සත්‍යද? ලෙඩ වෙන්නේ වහන්න. ඒක දුක්ඛ සත්‍යම තමයි. මේක දුක නෙමෙයි. දුක. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය නෙමෙයි. ජරාවටපත් වෙනවා. දුක්ඛ දුකක්ම තමයි. ඒක දුක්ඛ ආර්ය සත්‍යෙත් නෑ. ව්‍යාධියටපත් වෙනවා. ඒත් දුක තමයි. දුක්ඛ ආර්ය සත්‍ය වෙන එක. එහෙමනම් අර සිදුවත් කුමාරයා ගිහිවතේ ඉන්නකොට චන්නැමති එක්ක යනකොට දැක්කේ දුක්ඛාර සත්‍යද දුකද ඒක මේ ලෝකේ හැමෝටම තේරෙනවා දුක්ඛාර සත්‍ය පෙර නොවැසූ විරුධහම දුක්ඛාර සත්‍ය ඒක පෙර නොවැසූ විරුධහම අන්නේ පෙර නොවැසූ විරුධහම හේවත් මේ දුක්ඛ සත්‍යයි දුක්ඛ ආර්ය සත්‍යයි දෙකේ ගත්තාම වචන කීයක් වැඩිද? හොඳට බලන්න. දුක්ඛ සත්‍යේ දුක්ඛ ආර්ය සත්‍යයි. වචන කීයක් වැඩිද? එකයි වැඩි. මොකද්ද වැඩි වචනේ? ඒක විස්තර කරලා දෙන්න කොච්චර පෙරම්පිරුවද? එක වචනේ. එක වචනේ විස්තර කරලා දෙන්න කොච්චර පෙරම්පිරුවද? අපිට නම් නිකන් වචනේ නිකන් සිම්පල්. නේ. අපිට වචනේ නිකන් සිම්පල් නේ. හැබැයි ඒ වචනේ විස්තර කරන්න එහෙනම් ඔය ආර්ය කියන වචනේ මුළු බුද්ධ දේශනාවම තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. මේ ආර්ය කියන වචනේ ඇතුලේ මුළු බුදු. ඒකයි කිව්වේ ආර්ය ගති නෑරේ කියලා. එන ආර්ය දකින්න දුකයි ලෝක සත්‍යය දුකයි කියන එක එකක්ම වෙන්න ඕනද දෙකක් වෙන්න ආර්යෝ සැපයි කියන දෙයට ලෝක සත්‍යය දුකයි කියනවා ලෝක සත්‍යය දුකයි කියන දෙයට ලෝක සත්‍යය සැපයි කියන දේ තමයි ආර්ය දුකයි කියන්නේ ලෝක සත්‍යය සැපයි කියන දේ තමයි ආර්ය දුකයි කියන්නේ. ලෝක සත්‍යය දුකයි කියන දේ තමයි ආර්ය සැපයි කියන්නේ. මේ දෙක නිකන් එක පැත්තකට යන එකද දෙපැත්තකට යන එකද? දෙපැත්තකට යන එක. නිතරම මේ දෙපැත්තකට යනකොට අර ලෝකයේ පිළිබඳව මේ මත ටිකත් අරගෙන යනකොට නිතරම මේ ලෝකයේ තුල යන කෙනාට අනිත් එක්කෙනාව පේන්නේ මොකෙක් හැටියටද? අන්න හරි 31 හැටියට. මොන විදිහටද? 31 හැටියට. ඕගොල්ලෝම කියනවා. හරි. හැබැයි පිස්ස දන්නවද පිස්සට පිස්සු කියලා? ඒක තමයි ප්‍රශ්නේ. පිස්ස දන්නේ පිස්සට පිස්සු කියලා. නේද? අර කියමනක් අහලා තියෙනව නේද පිස්සට හැතක්ම නැහැ කියලා. අහලා තියෙනවා. ඇයි ඒ? 30ට 60ක්ම නැහැ කියන්නේ ඈ කොච්චර දුර ගියත් දන්නේ නැහැ කොච්චර කාවද ඇහුවෝ ඒ දන්නේත් නැහැ හරි අපි ආපු දුර දන්නවද දන්නේ නැහැ යන දුර දන්නවද පිස්සුද නැද්ද ආ 30ට 60ම නැහැ මේ 30ට 60ක්ම නැහැ ඒ හින්දා කොච්චරක් ආවද? අනේ එහෙමයි. කොහේ යනවද? දන්නේ නැහැ. මේ පිස්සු. පිස්සු නැන්ද? හැබැයි පිස්සු බව තේරුනොත් ලොකු දෙයක්. ඇයි? එතකොට තමයි බෙහෙත් ගන්න ඕන වෙන්නේ. පිස්ස දන්නේ නැහැ පිස්සට පිස්සු කියලා. ඒකයි වැඩි. පිස්ස දන්නේ නැහැ පිස්සට පිස්සු කියලා. පිස්සට පිස්සුව පෙන්වුවාම තමයි පොඩ්ඩක් තේරෙන්නේ. ඇත්තටම පිස්සු කියන. අන්න එතකොට තමයි තේරෙන්නේ අම්මා මේක දන්නේ නැති හින්දා තමයි මෙච්චර දුරක් ආවේ. මේක දන්නේ නැතුව මෙච්චර දුරක් යනවා. දැන් එහෙනම් යන්නේ එක නතර කරනවා. නැත්තම් මොකෝ වෙන්නේ? දැන් ඔහේ යනවා. නේ? ඒ යන්නම් වාලට යනවා. ඒක හොඳම උදාහරණේ මම කියන්නම්. අඟුලිමාල ස්වාමින් වහන්සේගේ කතා පුවත අපි කියනකොට හැම වෙලාවෙම කියන එකක් තමයි බුදුහාඳුර අඟුලිමාලට කියනවා මහාන මම නැවතිලා ඔබ නවතින්. කතාව හොඳට දන්නව නේද? අපිත් කියන ඕක මොකද කටපුර වල ඇරලා මොකද කියන්නේ? බුදුහාඳුර අඟුලිමාලට කිව්වා මොකද? මහාන මේ මේ මහාන ඔහොම හිටු කිව්වහම කියනවා අඟුලිමාලට මොකද යාගේ නම අහිංසක නේ? අහිංසක මම නැවතිලා ඔබ නවතින්න කියලා බුදුහාමුදුර අඟුලිමාලට එහෙම කිව්වා කියලා අපි කියනව නේද? ඈ මම නැවතිලා ඔබ නවතින්න කියලා අඟුලිමාලට බුදුහාමුදුර එහෙම කිව්වා කියලා අපි මොකද කරන්නේ? අපි දුවනවා. බුදුහාමුදුර අඟුලිමාලට කිව්වා මම නැවතිලා ඔබ නවතින්න. ඒ කතාව අපිත් කියනවා බුදුහාමුදුර අඟුලිමාලට කිව්වලු මම නැවතිලා ඔබ නවතින්න කියලා ඒ කතාව කිය කිය අපි මොකෝ කරන්නේ? නවතින්න නැතුව දුවමු. පිස්සුද නැද්ද? නැතේ. අඩු ගානේ ඇයි නවතුන්න කිව්වේ කියලා හරි අපි අහන්න එපා. ඒක කියන්නේ නැතුව ඊළඟට මොකද කරන්නේ? අපි නැවතිලා නැහැ. වචන පද ටික කියෝ කියෝ දුවමු. බුදු පියාණන් වහන්සේ කියනවා මේ ලෝකේ නිවන් දකින ටික විස්තර කරගෙන යනකොට මේ ලෝකේ මාත්‍රුකා පාළියක් විතරක් විස්තර කරපු ගම උග්ගටි තැන්නලා කියලා කට්ටියක් ඉනවා එක බණ පදයයි විස්තර කරන්න ඕනේ නිවන් දකින්න. උද්දේශය විතරයි කියන්න ඕනේ. තව කට්ටියක් ඉන්නවා ಉದ್ದೇಶය විතරක් කියලා බෑ ಉದ್ದೇಶයයි නිर्देशයයි දෙකම කියන්න ඕනේ. ඒ කට්ටියට කියනවා නේ විපරිතන්න කියලා. තව කොටාසයක් ඉන්නවා. ಉದ್ದೇಶය විතරක් කියලාත් බෑ. ಉದ್ದೇಶයයි නිද්දේශයයි පටිනිද්දේශයයි තුනම උපමා උපමේ අරන් කියලා දෙන්න ඕනේ. අන්න එතකොට තමයි නිවන් දකින්නේ. ඒ කට්ටියට කියනවා නෙయ్య කියලා. මේ කොටාස තුනටම අහුවෙන්නේ නියපිඩේ ඉන්න ප්‍රමාණය විතරයි. ඊළඟට තථාගතයන් වහන්සේ කියනවා ඉහ බොහෝම පිරිසක් ඉන්නවා කොහෙද? පද පරම ගොඩේ. පද ටික කියෝ කියෝ පද ටික කටපාඩම් කරගෙන පද ටික කරේ තියාගෙන දුවනවා පද එමටයි නිවන් අහලක නැහැ. අන්න ඒ කට කොටාසෙට බුදු පියාණන් වහන්සේ කියනවා පද පරමයෝ නිවන් කියන්නේ පද පරමයාට නිවන් නැහැ කියලා. පද ටික ආයි සත්‍තිස් කියනකොට 37 කියලා ඉවරයි. සත්‍තිස් කියනකොට 37 කියලා ඉවරයි. 37ම දන්නවා. හැබැයි වැඩේ මොකෝ උනේ ඇහුවා? ඒක නෑ. අන්න වැඩි කොටසක් පද පරමට දැම්මේ ඒකයි. මේකට මේක වෙන්නේ මේකයි මෙතනින් එහාට මේක අත්‍යවශ්‍යින්දයි මේ කියන්නේ. කාල අනේපිඩි සිටුතුමාගේ පුතා තමයි කාල සිටු පුත්‍රයා. මේ අනේපිඩි සිටුතුමා සෝවාන් ඵලයේ ඉන්නේ. ඒ හින්දා තාත්තට හරි කැමැත්තක් එනවා අනේ මගේ පුතත් සෝවාන්. හැබැයි ඉතින් මෙයා ඇත්තට එහෙම කැමැත්තක් නෑ බණ අහන්න යන්නේ. ඉතින් කාලසිට අනේපිටි සිටුමා පොඩි උපක්‍රමයක් කරනවා කියනවා බණ ටික අහලා ගිහිල්ලා එක එක වචන පදයක් මතක තියාගෙන ආවොත් මම කහවණුවක් දෙනවා කොහොමත් මේ අනේපිටි සිටුමා මුදල් හදල් එක්ක ඉන්න කෙනානේ එහෙනම් අවුලක් නැහැ මොකද පොලියට කල්ලිත් දෙනවා ඒවත් කරනවා ඒකනේ රස්සාව තිබ්බේ කියන්නේ පොලියට කල්ලි දෙනවා කොහොම බය වෙනවා සෝතාපන්නයි හොඳේ අපි හිතන්නේ සෝතාපන්න රැස් වී දෙනවා කියලා මේ පොලියට සල්ලි දීලා ඒක තමයි ඊට පස්සේ අර මොකද ජේතවනාරාමේ හදනවා. ඉතින් මහා සිටුවරෙක් නෙමෙයි ඇත්තට. ඒ කියන්නේ ඉතින් මිනිස්සුර අගිනා මිනිස්සුන්ට මුදලක් දෙනවා. ඔච්චරයි. ඉතින් මේක මේ මේ මිනි මරණ වැඩක් නෙමෙයිනේ. ඒ රැකියාවක් හැටියට ඒක කරා. ඊට පස්සේ ඉතින් මෙයා දැන් මේක කියලා පුතාව යවනවා මනෝපදේ අහගෙන එන්නේ. දැන් අහගෙන ඇවිල්ලා කියන්න ඕනේ. අර කියපු වචන ටික. කිව්වොත් තමයි කහවණුව දෙන්නේ. බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. දැන් තාත්තා කිව්වේ මොකද්ද? වචනේ මතක තියාගෙන එන්න මං කහවණුවක් දෙනවා කියලා. බුදුහාඳුර කාලසිට පුත්‍රයාට කියනවා කාලසිට වචන අමතක වේවා දහස ඉස්මතු වේවා. පොඩි පරස්පරයක් නේ. දැන් වචනේ නෙමෙයි යෝන කියන්නේ අදහස. මොකද වචනෙන් නෙමෙයි නිවන් දකින්නේ අදහස. වචනේ කරේ තියාගෙන ගිහලා නිවන් දකින්න බෑ. මොකද හේතුව භාවනා කරනකොට වචන නැහැ. අදහසයි යොදන්නේ. නේ. ඔයගලන්ට මම පෙන්වන්න මම දවස් 10ක් තිස්සේ සාකච්ඡාව කරනවා. වචන හතරයි කියන්න තියෙන්නේ. ඒ හතර කියන්න තමයි මේ පැය හතේව දවස් 9ක් එතකොට නම් දවස් 10ක් කරොත් පැය 70ක් විතර කියන්නේ. වචන හතරයි කියන්නේ. ඔය වචන හතර විස්තර කරලා දෙන්න තමයි වචන පහයි විස්තර කරලා දෙන්න තින්නේ ඔය වචන පහ විස්තර කරලා දෙන්න තමයි මේ. ඒතර කෙනෙක් අහන්න බුණා සර් අද මම මේ පහ කිව්වන හරිනේ. මේ අහන්න පුළුවන්. වැඩි දෙනෙක් කිව්වට තේරෙන්නේ ඇයි? ඒ වචනෙන් කියන අදහස විස්තර කරන්න ලොකු ටිකක් විස්තර කරන්න වෙනවා. මම ඔකට සරල උදාහරණයක් ඕන තේරුම් ගන්න කියන්නම්. වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා. අපේ ගම් පළාතේ ඉන්නවා ඔය කියන්නේ මොනවාරි කුඩු ගන්න මොනවා හරි කරන වෙන නිකන් අපි කියන්නේ නිකන් අර අපි වචනය කියන්නේ ළඟින් ගියොත් ඇහක් නැහැ කියලා මොකක් හරි තිබ්බ වැලේ රෙද්දක් තියාගන්න බෑ හෝස් පයිප් එකක් තියාගන්න බෑ මොකක් හරි උස්සන් යනවා ඔය මිනිස්සයා එනවා අපි දකින්න ගේට්ටුවෙන් පාර දිගේ එනවා අපේ ළමයෙකුත් ඉන්නවා ගෙදර අපි ටක් ගාලා දරුවට කියනවා පුතේ ඉක්මනට දොර වහපන් ගේට්ටුව වහපන් අන්න අර ලෝකෝත්තරය එනවා මේ පැත්තට ඕක ආවොත් ඉවරයි මොකෙද ආවේ ලෝකෝත්තරේ කාවා. බුදුහාමුදුරන්ට මොකද්ද කියන්නේ? වචන අමතක වේවා අදාස ඉස්මතු වේවා. දැන් ප්‍රශ්න. දැක්කද? දැන් වචනේ පාඩම් කරමුකෝ. ගාමිනෝ වචන අමතක වේවා අදාස ඉස්මතු වේවා. දැන් එහෙනම් අතන ලෝකෝත්තර කිව්වේ ඇයි? සම්මා සම්බුදු පියාණන් වහන්සේට ලෝකෝත්තර කිව්වේ ඇයි? ඉතින් මේ අදහස හරියට දන්නේ නැත්නම් දැන් ලෝකෝත්තර ධමයක් වඩන්නේ කොහොමද? ඈ? එහෙනම් අතන ලෝකෝත්තරය කිව්වේ ඇයි? ඔහු ලෝකයේ ඔහුගේ තියෙන්නේ මොනවද? අසකනාසය දිව ශරීරය මනගෙන ඉන්ද්‍රියන් ටිකත් එක ගත්ත ලෝකයක් ඔහු තුල තියෙනවා. අන්නේ ලෝකය අල්ල බදාගෙන තර කරගන්නම තමයි ඔහු උත්සාහ කරන්නේ. ඒ හින්දා ඔහුට ලෝකෝත්තරය කියනවා. එහෙම ලෝකයක් ගොඩනගපු එකෙන් එතර වෙන මගක් කියපු උත්මයට කියනවා ලෝකයෙන් එතර වෙච්ච උත්මයට කියනවා ලෝකෝත්තර කියලා. වර්ධ සාක්ෂියට එකක බලන්න කොයි ලෝකෝත්තරකෙද ඉන්නේ කියලා. වර්ධ සාක්ෂියට එකම වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැතුව. මොකද ලෝක ලෝකෝත්තර වෙන්න නම් ලෝකයෙන් එතර වෙන මග දැනගෙන තියෙනවා. මග දන්නවා නම් ඊතුරු තුනක් දන්නවා. මග දන්නේ නැත්නම් ඊතුරු තුන දන්නේ නැහැ. එකක් ධනී ඉතුරු තුනම ධනී කිව්වේ ඒකයි. නේද? තව කියන්නම් මම ඕනනම් අදහස්. නේ? මේවා හරියටම තෝරගත්තම හරි ලේසි. නේ? සමහර මිනිස්සු උදේ පාන්දර හම් වෙනකොට කියනවා ඔය යකාව දකින්න කොටත් මට නම් අරහං. මට පේන්න බෑ ඔය යකාව. දකින්න කොට අරහං ඔය යකාව මට. බුදුගුණ වල පළවෙනි එක මොකක්ද? අරහං. වචන අමතක වේවා අදහස් ඉස්මතු. මම බලන්නේ නැහැ වැඩි. මම පෙන්නේ. එකම වචනේනේ. ආ තථාගතයන් වහන්සේ කියනවා මෙන්න මේ ලෝකෝත්තර ධහමක් දේශනා කරන්න ධහමක් තේරුම් ගන්න යනකොට අර්ථ ධම්ම නිරුක්ති කියන තුනෝ අර්ථ ධම්ම නිරුක්ති නැතුව ධර්මයක් දේශනා කරනවා නම් ධර්මයක් අහනවා සාකච්ඡා කරනවා නම් හරියට නිකන් ඇස් නැති අන්ධ ඇතෙක් වනේ යනවා වගේ කියන හැපෙන ගස් හොයාගන්න බෑ ඇයි? අර්ථය දන්නේ දරණ විදිය දන්නේ නිරුක්තිය දන්නේ අර්ථ ධම්ම නිරුක්ති නැතුව යමක් කියනවා නම් ඔහුට ඒක තෝරගන්න බැරි වෙන්නේ ශ්‍රාවකයාටත් තෝරගන්න බැරි වෙනවා Tamanටත් තෝරගන්න බැරි වෙනවා පැටලෙන්නේ හැම වෙලාවෙම ඕනම දෙයකට ලෝකෝත්තර අර්ථයක් තියෙනවා ඒ වචනෙටම ලෞකික අර්ථයක් තියෙනවා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභා කියනවා ලෝකෝත්තර අර්ථයෙන් අපි ඒක ඉස්පිරිතාරේ ගහනවා ලෞකික අර්ථයෙන්. එකම වචන සෙට් එක. ගහලා තියෙන ආරෝග්‍ය පරමාලාභා කියලා ඉස්පිරිතාරේ. හැබැයි කාශ්‍යප බුදු පියාණන් වහන්සේ කිව්වේ මේක. කාශ්‍යප බුදු පියාණන් වහන්සේ කියනවා ඉස්පිරිතාලේ ගහන්න. ඈ? නිවන් මඟ. හැබැයි අපිට තේරෙන්නේ මොකද්ද? ඇත්ත තමයි පරම ලාභේ නිරෝගීකම උදේ යන එක හවස එනවා. හවස යන එක ආයෙට උදේ යනවා. ඒ පේමන්ට් හැමදාම. ලැබිලද නිරෝගීකම? අන්න තථාගතයන් වහන්සේ කියනවා යමෙක් ආරෝග්‍ය දකිද නිවන දකි යමෙක් නිවන දකිද රෝගය දකි. ඔව් ආරෝග්‍ය පරමාලාභා කියනවා. අන්න ලෝකෝත්තර අදහස. අන්න ලෞකික අදහස. දැක්කද එකම වචන. වචන අමතක වේවා අදහස ඉස්මතු වේවා කිව්වේ. ඉතින් මේ වගේ ඉස්සරහට විස්තර කරගෙන යනකොට ඔය ලෞකිකව අපි දරගන්න අර්ථයට වඩා එහා වෙනවා. ලෝභ කියන්නේ නිකන් ගත්තොත් නිකන් ඇලීම. ඔච්චරයි අදාළ. හැබැයි ලෝභ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ලෝකය අබ්බ කරගන්නවා. අබ්බ කරගන්නවා කියන්නේ අල්ල බදා ගන්න. එහෙනම් තම තමන්ට අයිති ලෝක අබ්බ කරගන්න ගිහින් තමයි ලෝභේ නිර්මාණය වෙන්නේ. රූපය අබ්බ කරගන්නවා. සද්දේ අබ්බ කරගන්නවා. ගන්ධය අබ්බ කරගන්නවා. රස අබ්බ කරගන්නවා. පොට්ටබ්බේ අබ්බ කරගන්නවා. ධම්මා අබ්බ කරගන්න. ඒවා අබ්බ කරගෙන යම් භුක්තියක් ඉඳින්න ගිය ගමන් ලෝභේ ක්‍රියාත්මක. එහෙනම් තථාගතයන් වහන්සේ කිව්වා සතර අපාගත වෙන ලෝභය ප්‍රහීන වෙන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාට විතරයි පෘථජ්ජනේකට කවදාකවත් ලෝභහිත සහ මුලින් නිරෝධ වෙලා නැහැ කියලා. ඒකට කෙනෙක් සෝතා සක්කාය දිට්ඨිය නිරෝධ නොවි මගේ ලෝභය ප්‍රහීනයි කිව්වොත් එය අභව්‍ය කර්මයක්. භව්‍ය කරුණක් නෙමෙයි. එහෙනම් ඒ ලෝභය කියලා අර අම්මා කිව්වා ඇත්තට තමයි. ලෝභය දේශේ මොහය අන්ද තමයි. එහෙනම් ලෝභය දේශේ මොහය හටගන්නේ කොහෙන්ද එහෙනම්? අනිත් පැත්තේ. සත්කාය දිට්ඨිය. එහෙනම් සත්කාය දිට්ඨිය හටගන්නේ කොහොමද? ඒකත් හොයාගන්න. එහෙනම් මූල බීජයම කඩනකොට ඵල නිර්මාණය වෙන්නේ නැහැ. හේතු නිරෝධ කරන තැන ඵලෙ එන්නේ නැහැ. නැතුව ඵලෙ නිරෝධ කරන්න බෑ අපිට. ලෝභය ක්‍රියාත්මක වෙනවා නම් ලෝභය ක්‍රියාත්මක වෙන තවත් කාරණා ඒක මුල් කරගෙන තමයි ලෝභය ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අන්න ඒක ප්‍රහීන වෙන තැන ලෝභය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නැතුව ලෝභයෙන් අයින් වෙන්න කිව්වට මම පොඩි උදාහරණයක් අහන්නද ඔයගොල්ලන්? අපි ළඟ තියෙන Taman සතු දේවල් අහිමි වෙනකොට සැපද දුකද? මං අහන දෙයට හොඳට උත්තර දෙන්න නිදිමත නැතුව තමන් සතු දේවල් අහිමි වෙනකොට සැපද දුකද? දුක එනවා කියන එක කවුරු උත්තර දෙනවද දැන්? තමන් සතු දේවල් අහිමි වෙනකොට දුක එන අය අතුස්සයි. මොකකට හරි ඉන්න ඕනේ හොඳේ? වංචනික ධර්ම වලට අහු වෙන්නේ නැත්තේ. තමන් සතු දේවල් අහිමි වෙනකොට දුක එන අය. හරි. ඔක්කොටම වගේ එනවා. බෞතරයකටම එනවා. හරි. අපි බලමු ඇත්තටම එහෙම වෙනවද කියලා. නේ. Taman සතු දේවල් වුණේ. අනුන් සතු දේවලුත් නෙමෙයි. අපි යනවා ට්‍රිප් එකක්. යන්න යනවා නූරෙලි පැත්තේ. ඉතින් දැන් මොකද? වාහන ලෑස්ති කරගෙන ඔක්කොම කතා වෙන උදේ 4 වෙනකොට පිටත් වෙමු නැත්තම් වෙලා මදි අරකයි මේකයි කියලා කෑ ගහලා කොහොම හරි ඉතින් ඔන්න එලාම් තියලා නැගිටලා කොහොම හරි ගෙදර කට්ටිය ලෑස්ති වෙනවා ඊට පස්සේ අනිත් ගෙදරට යනවා ඒ ගෙදරේ උන්වත් සමාහට ලෑස්ති වෙලත් නැහැ ඉන්න වෙන හෝන් ගගහ ඉතින් කොහොම හරි ඔහොම කරලා තව ගේකකට යනවා අනේ ඉතින් කියපු වෙලාවට දැනු යඳින්න ආරම්භ තියෙනවා. ඉතින් ඉතින් අර හෝන් ගගහ පාරේ ඉඳගෙන කොහොම හරි ඔන්න ඒ කට්ටියවත් ලෑස්ති කරගෙන ගමනේ යනවා. මෙන්න මෙහෙම ගමනේ යන අතරේ අර පරක් වෙච්ච ගෙදර කට්ටිය ඉන්නවනේ. මේ ගෙදරම මිනිස්සයා කියනවා අනේ දැන් අපිට මේ ලඳු කැලෑ පාරෙන් යනවා. එහා පැත්තේ දොළ පාරවල් ඔක්කොමත් තියෙනවා. මෙන්න මෙහෙම තියෙන වෙලාවක අර ගෙදර මිනිස්සයා කියනවා අර පරක් වෙච්ච ගෙදර මිනිස්සයා කියනවා අනේ මට මේ උදේ ඊයරෑ මොනවද මන්ද කෑවා හරි අමාරුයි පොඩ්ඩක් වැසිකිළියට යන්න ඕනේ ඒ හින්දා පොඩ්ඩක් ඔතන වාහනේ නතර කරන්න අර පාරයිනේ නතර ගන්න නතර කරනවනේ මිනිස්සු නේද අනික ඉතින් ලඳු කැලෑ පාරා ප්‍රශ්නෙකුත් නැහැ අර මනුස්සයා කියන මං ටක් ගාලා එන්නම් කියලා ඉතින් යනවා දැන් ඉතින් මේ මේ මේ මනුස්සයාම තමයි උදේත් පරක්කු උනේ දැන් බස් එකේ ඉන්න උන්ට තවත් දැන් කේන්තුයි නේද උදේ පරක්කු වුණාම දිහට තවත් පරක්කු කරනවා ගිහිල්ලා ඉතින් මෙහෙ මේ මනුස්සයා ගිහිල්ලා මොකද කරන්නේ ඒ කාර්ණයට ගිහිල්ලා තමන්ගේ මේ කලිසම් සාක්කුවේ තිබ්බ පර්ස් එක අරගෙන පැත්තකින් තියෙනවා. පෑනක් අරගෙන පැත්තකින් තියෙනවා. වැටුනොත් එහෙම කියලා පැත්තකින් තියලා දැන් බස් එකේ මිනිස්සු හෝන් ගහනවා. කෑ ගන්න පරක් වෙනවා එන්නේ නැද්ද අරකද මේකද කියලා. ඉතින් කොහොම හරි තඩබඩ ගාලේ වැඩිත් ගිය වැඩ රාජකාරියත් කරගෙන මේ මනුස්සයා අර හෝන් ගන්න එන්න එන්න පරක් වෙනවා කීයටද යන්නේ කීකේ කෑ ගන්නවා දඩබඩ ගාලා දුවගෙන එළ බස් එකේ නගිනවා. හරිනේ. දීලා ටික දුරක් යනකොට ඉස්සරහා ඉන්නවා බඩේ ඉරිඟුකෙකුන මිනිස්සෙක්. දැන් මෙන්න මේ බඩිරු මනුස්සයන වාහනේ නතර කරන බඩිරු ගන්න. අම්මා. එතකොට අලෝ පර්ස් එක එතනනේ. පර්ස් එක එතන. දාලා අමතක. ඇයි මේ කලබලේ දුවගෙන ආවේ? ඊට පස්සේ තමයි මතක් වුනේ පෑනක් එතන. දැන් මේ මනුස්සයා හිත ගිනි ගන්නවද නැද්ද? ගිනි ගන්න. ගිනි ගන්න හිත. Taman සතු දේවල් අහිමි වෙනකොට ගිනි ගන්න. නේද? හරි. මෙයා සතු කී જાති තුනක් එතන දාලා ආවද? තමා සතු ಜಾති කීයක් එතන දාලා ආවද? කීයක් දාලා ආවද? තමා සතු හොඳේ. අනුන් සතු නෙමෙයි. තමා සතු කීයක් දාලා ආවද? දෙකයි. එහෙනම් ගණන් බෑ. කීයක් දාලා ආවද? තුනයි. අසූචි, පෑන, පර්ස. තුනම කා සතුද? තමා සතුයි. දැන් හිත ගිනි ගන්නවා. ගිනි ගන්නේ දෙකකටද එකකටද? එහෙනම් තමා සතු හැමදේම නැති වුණාට දුක එන්නේ නැහැ නේද? ඈ? තමා සතු හැමදේම නැති වුණාට දුක එන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්නු. හැබැයි තමා සතු වටින දෙයක් අහිමි වුණොත් අන්න. එතකොට දුකයි. හැබැයි තමා සතු වුණත් නොවටිනවන දුක එහෙනම් මේ ලෝකයේ තියෙන දේවල් වලට අපි වටිනාකම දෙන්න දෙන්න මොකද වෙන්නේ දුක වැඩි එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ බඩු භාණ්ඩ වලද බඩු භාණ්ඩ වලට යම් මේ රුපියල් සත ගැන නෙමෙයි මේ කතා කරන්නේ ඒවට යම් වටිනාකමක් දෙන එකද වටිනාකමක් දෙන්නේ අන්නේ වටිනාකමක් දෙන දෙයක් අපෙන් අහිමි වුණොත් විතරයි අපිට දුක හටගන්නේ. වටින්නේ නැති දෙයක් අපෙන් අයින් වුණයි කියලා අපිට දුක එන්නේ නැහැ කවදාවත්. එනවද එහෙම? එන්නේ නැහැ. දැන් ඔප්පු කරලා පෙන්නන්නේ. නේද? එතන එනවද හැංගිය? අයියෝ මං අසූචි ටික එතන දාලා ආව මාර වැඩේ මට ඒක අමතකුණා. එහෙම එනවද? ඈ? මගේ සෙම්සොටු ටික දාලා ආව එතන. අයියෝ. එහෙම එනවද? හිමින් නැහැ. හිමින් නැහැ. හැබැයි අර එහෙමනම් හොඳට තේරෙන්න මට කියන්න පෑනටද ගින්න වැඩි පර්ස් එකටද ගින්න වැඩි? පෑනටද ගින්න වැඩි පර්ස් එකටද? එහෙනම් වටිනාකම දෙන්න දෙන්න ගින්න වැඩි. වටිනාකම අඩු වෙන්න අඩු වෙන්න අපි හිතමු පර්ස් එකක් තිබිලා පෑනක් තිබිලා කැරට් 24 මුද්දක් තියලා තිබ්බා. දැන් ගින්න වැඩි කොහොමද? මුද්දට ගින්න වැඩි. රත් වෙනවා වැඩි. අරකට ඊට අඩුයි. අරකට ඊටත් අඩුයි. එහෙනම් මේ ලෝකෙට අපි කරන්නේ මොකද්ද? වටිනාකම් දෙන්න. නේ වටිනාකම්. ඒ වටිනාකම් දෙන්නේ කොහොමද? අර පාරේ යනකොට පේමන්ට් එක දාලා තියෙනව නේද බඩු? නිකන් ඔලුව දාලා බලනව නේද? ගන්නද ඇහුවා? නෑ ඕනේ නෑ ඒ වුණාට. බැලුවා නිකන් මෝ. මෝහෙද නැද්ද? ඕනෙත් නෑ. නිකන් ඔළුව දාන. මොකටද ඇහුවා? ඔන්න ඔය පස්සේ ගන්න හරි ගමන්නේ අරන් එනවා. අරන් ඇවිල්ලා මොකෝ කරන්නේ? ඔය කොයි හරි තීර තීර අඳින මොකෝ කරන්නේ? ආයි බෝතල් බෝතල් පත්‍රකාරයට ආයි දෙන්න. ඒ පාවිච්චි කරන්න නෙවෙයි නේද? නිකන් දෙනා. මෙච්චර බඩු ගොඩක් අපේ තියෙන උද්දච්ච මාන. පාවිච්චි කරලත් නැහැ. නේද? මම භයානක වටිනාකම වුණා. නිකන් වටිනාකම වැඩි වෙන්න වැඩි වෙන්න ඉන්නේ දුකේ. තේරෙන්නේ නැතුණා. ඒ වටිනාකම අඩු වෙන්න අඩු වෙන්න දුක අඩු වෙන. එහෙනම් අපිට දුක හට ගන්නවා නම් හටගන්නෙම මේ ලෝකෙට දෙන වටිනාකමත් එක්ක. ඒ වටිනාකමක් අපෙන් ඒ වටිනා දෙයක් අපිට ජරාවටපත් වුණොත් ඌලන්න බෑ. ඒ වටිනා දෙයක් අපිට මරණයටපත් වුණොත් උහුලන්න බෑ. හැබැයි අපි වටිනාකම දුන්නත් නොදුන්නත් ඒක ජරාවටයි මරණයටයිපත් වෙනවද නැද්ද? ඒක ධර්මතාවය. ඒක නතර කරන්න ඒක ධර්මතාවය. මේ ලෝකේ જાතිය බිහි වුණා නම් ඒ බිහි වෙච්ච જાතියට ජරාවයි මරණයයි උරුමයි. හැබැයි ඒ ජරාව මරණයට උරුමකම් කියන අපි ඒකට වටිනාකමක් දීදී පුළුවන් තරම් උත්සාහ කරනවා ජරාවෙන් මරණයෙන් ඒක බේරගන්න. අපි යන්නෙම ධර්මයට පිටින්ද ධර්මයට අනුවද. දරන්න ඕන දේවල්ද දරන්නේ දරන්න ඕන නැති දේවල්ද. දරන්න නැති ඕනේ නැති දේවල් දරාගත්ත හින්දා නේද දරා ගන්න බැරි වෙන්නේ. දරන්න ඕන දේ දරුවනම් ප්‍රශ්නයක් නැහැ. දරන්න ඕනේ නැති දේවල් දරනවා. ධර්මයට පිටින් යනවා. පිටින් ගිය ගමන් මොකද වෙන්නේ? දරා ගන්න බෑ. පොළොවේ පස් කනවා, අඬනවා, වැළපෙනවා. නේද? බලන්න මලගේ ගී සතිත් කිව්. නේද? මිනිහ අරගෙන මොකද කරන්නේ කෑ ගන්න. ඇවිල්ලා තින්නේ ව්‍යාධිය ජරා, ජාති ජරා මරණ. ආවෝ ඒක අරගෙන මොකෝ කරන්නේ? ගෙනියන්නේ පෝ. ජරාවට මෙහෙම වෙන්න එපා මෙයාට. අර අර සුපුරුදු වාක්‍ය කියන මොකද්ද? අද්දව අද්දව ගානක් උපදින උපදින අද්භවයක් ගානේ ජරාවට මරණයට මේ වගේපත් නොවේවා. මේ කපේ වෙන්නේ නැති එකක් කියන්නේ. ඇයි? උපදින උපදින අද්භවයක් ගන්න. භවයේ ඉපද ඉපද මේ ඉපදුනේ නැත නැහැ කියලා කියනනම් කමන්නේ. ඒක වෙනම දෙයක්. දැන් භවයේ ඉපදෙන්නත් ඕනේ. ඉපදිච්ච භවයේ ජරාවයි මරණය උරුම වෙන්නත් බෑ. බලන්න අපි අපිම කියන දේ අපිම දන්නේ මොකටද මේකේ කියන්නේ කියලා. හරි. ඉතින් මෙන්න මේකත් එක්ක අපි අතිශය වැදගත් කාරණයකට එනවා. එතකොට මෙතන මොකද කිව්වේ මම දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය වේ දුක්ඛාර සත්‍ය දුක්ඛාර සත්‍ය දුක්ඛ සත්‍ය දුක්ඛාර සත්‍ය නෙවෙයි දුක්ඛාර සත්‍ය දුක්ඛ සත්‍ය නෙවෙයි. එහෙනම් දුක්ඛ සත්‍ය කියන්නේ එකක් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ එකක්. මෙන්න මේකට තියෙන හොඳම අවිල හොඳම නිදසුන. ආයතන සූත්‍රය. මහණෙනි ආර්ය සත්‍ය කවරේද? කවර සතෙක්ද යක්? දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, නිරෝධගාම නිරෝධාර සත්‍ය, නිරෝධගාමිනී ප්‍රතිපදාර සත්‍ය. මෙය මහණෙනි දුක්ඛ සත්‍ය කවරේද යක්? අධ්‍යාත්මික ඡඩායතනය කිය යුතුය කවර සතරෙක්ද යක්? චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ දුක්ඛාර සත්‍යයි කියන්නේ. එහෙනම් බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියලා තියෙන්නේ මොකටද? චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය කියන සලායතන වලට තමයි බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන්නේ නැතුව උණ කැස්ස හෙම්බිරිසා හන්දිපත් උදා වලට එහෙම නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ ලෙඩ වෙන මැරණ ඒවා නෙමෙයි. බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන්නේ. ලෙඩ වෙන මැරෙන ව්‍යාධි, ಗುಣකැස හෙම්බිරිද හන්දිපත්රුද ඒව නෙමෙයි බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන්නේ. බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කියන්නේ සලායතන වලට. මොනවාද සලායතන? චක්කායතනය, සෝතායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය, කායායතනය, සලායතන. මම මේක තව ඉස්සරහ ඉස්සරහට ගොඩක් විස්තර කරන්න දෙනවා. ඒකෙදි පෙන්වන්නම් චක්කු චක්කු වේ චක්කායතන චක්කායතන වේ චක්කු චක්කායතන නොවේ චක්කායතන චක්කු නොවේ. එහෙනම් චක්කු වෙනයි චක්කායතනෙ වෙනයි. චක්කු කියන්නේ දුක්ඛාර සත්‍ය නෙමෙයි චක්කායතනෙ කියන්නේ දුක්ඛාර සත්‍ය. එහෙනම් බුද්ධ ශාසනයේ දුක්ඛාර සත්‍ය කිසි දවසක වේදනා චෛසිකයෙන් තේරුම් ගත නොහැකි. බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය දුක්ඛාර සත්‍ය වේදනාචෛසිකේට අයිති එකක් නෙමෙයි. ඒකයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මා දේශනා කරන්නේ පෙර නොඇසූ විරුදහම. ලෙඩ වෙනකොට මැරෙනකොට හන්දිපත් උදා යදෙනකොට ව්‍යාධි වෙනකොට අතපය කොර වෙනකොට දුකයි කියන අසංකේය කල්පලක්ෂ ගන්න පෙරම් පුල්ල බුදුවරේ පහළ වෙන්නේ හැබැයි බුදුවරේ පහළ වෙන්නේ මොකටද ඔබලා ඔන්නෝම ජාති ජරා මරණ ව්‍යාධි වලට උරුමකම් කියන්නේ මෙන්න මේ සසලායතන දුක්ඛාර සත්‍යයක් බව නොදැනගත් අහණ්ඩයි අන්නේ දුක්ඛාර සත්‍ය දැක්කනම් ඔබලා ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකේ පරිදේවෙන් කියන මෙන්න මේකෙන් නිදහස් වෙනවා කිව්වේ. එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ වෙන කොහෙවත් නේ. මට කියන්න අල්ලපු ගෙදර මිනිස්සෙයි අයිතිද චක්කායතනෙට? දැල්ලපු ගෙදර මිනිස්සයා හින්දා දුක හට ගන්නවා කියලා හිතන් ඉන්නවනේ. ඈ? ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක් නේ. ඒක කියන්නේ බුද්ධ දර්ශනය කියන්නේ ගොඩක් කොච්චර ගැඹුරුයි තමයි අතිශය ගැඹුරුයි. හැබැයි කොච්චර ගැඹුරු වුණත් හේතු වාසනා තියෙනවා නම් කතාව තේරෙන්නේ. හේතු වාසනා නැත්තම් තේරෙන්නෙම නැහැ. හේතු වාසනා තියෙනකොට ප්‍රඥාව ලැබෙන්න ඕන විදියට ලැබෙන තැනදී ආලෝකයේ ලැබෙන තැන නෙළුම් මල નિરાයාසයෙන් පිපෙන්නාසේ පිපෙනවා හැබැයි මේ මල ප්‍රඥාව නැතුව බලෙන් පුප්පන්න බෑ කවදාවත් බලෙන් පුප්පන්න ගියොත් එන්නේ මල කැඩිලා සවුත් වෙලා යන එකම තමයි. ඒ හින්දා ඒක කරන්න බෑ. ඔව් මෙතන ප්‍රශ්නයක් අහලා තිබ්බා YouTube එකේ අහලා තින්නේ මේ පාලි වචනේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ වැරදි. ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නේ අහන්න ඕනේ කොහමද? සක්කාය දිට්ඨිය කෙසේ හටගන්නේද? සක්කාය දිට්ඨිය කෙසේ හටගන්නේ? සක්කාය දිට්ඨිය කියන්නේ ඵලයක්. සක්කාය දිට්ඨිය හටගන්න හේතුවක් තියෙනවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. අන්නේ හේතු නිරෝධ කරගන්න තමයි මේ දවස් 10 තිස්සේ සාකච්ඡාව කරන්නේ. එහෙම නැතුව ඵලයේ තියෙන සක්කාය දිට්ඨියේ වචන පද ටික කියන්න නෙමෙයි. නැත්තම් සක්කාය දිට්ඨියේ වචන පද ටික කියන්න. ඒ ආයි පාඩම් කරනවා. ආයි පද පරම ගොඩට වැටෙනවා. ඒක වැඩක් නෑ. සක්කාය දිට්ඨිය හටගන්න හේතුවක් අන්න ඒක අපි තෝරගමු. ඔක හටගන්න දිට්ඨියක්නේ. අපි හොයාගමු දිට්ඨිය කොහොමද හටගන්නේ. දිට්ඨිය ඉබේ හටගන්න බෑ. දිට්ඨිය හටගන්න විදියක් ඇතිනේ. අපි ඒක තෝරගමු. එතකොට වැඩේ තේරෙයි. ඉතින් මේ ප්‍රශ්නෙට ඊළඟට මේක කියනවා එනම් මෙන්න මේක තමයි දුක්ඛාරය සත්‍යය. බලන්න මේක අනිත් පැත්තේ කියන තව එකක්. මොකද්ද? ඔයගොල්ලෝ දන්න ධම්මචක්කපවත්තන සූත්‍රය. ඉස්සල සූත්‍රයේ කිව්වා දුක්ඛාර සත්‍ය සලායතනයි මෙතන කියනවා දුක්ඛ එකක් වෙන්න ඕනද දෙකක් වෙන්න ඕනද ඈ එකක් වෙන්න හැබැයි මෙතන කියනවා පංච උපාදානස්කන්ධය කියලා අතන කියනවා සලායතන කියලා එකම කාරණේ දෙවිධයකට කියන එකම කාරණේ දෙවිදියකට කියනවා. අතන කිව්වා දුක්ඛාර සත්‍ය යනු චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, මනායතනේ කියලා. මෙතන කියනවා දුක්ඛාර සත්‍ය කියලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා. ඒ දුක්ඛාර සත්‍යයි කියනු ලැබෙයි. එහෙනම් ওই දෙකම එහෙනම් මට කියන්න පංච උපාදානස්කන්ධා දුක්ඛස්කන්ධා කියන එක වේදනාචෛසිකෙන් බලන්න පුළුවන්ද? පුළුවන්ද? බලන්න බෑ. ඒක අයිති මොකටද? ප්‍රඥාචෛසිකයට. එහෙනම් ආර්ය දුක දකින්නේ වේදනාචෛසිකයෙන්ද ප්‍රඥාවෙන්ද? ප්‍රඥා. එහෙනම් ප්‍රඥා ස්කන්ධයක් මුල් කරගෙන සම්මා දිට්ඨිය පිහිටනවා කිව්වනේ. ඈ? අයි කිව්වේ? ත්‍රිවිධ ස්කන්ධයන් මුල් කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා මිසක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගෙන ත්‍රිවිධ ස්කන්ධය වැඩෙනව නෙමෙයි. එහෙනම් ප්‍රඥා ස්කන්ධය මුල් කරගෙන තමයි සම්මා දිට්ඨිය පිහිටන්නේ. එහෙනම් ප්‍රඥා ස්කන්ධයෙන් දැනගන්නේ මොකද්ද? දුක්ඛාරය සත්‍ය. එහෙනම් එකක් දකීද? ඊතුරු තුනම දකි. එහෙනම් ඔහුට ප්‍රඥාව පහළ වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් ඔහු සම්මාදිට්ඨිය. එහෙනම් ප්‍රඥාව පහළ වෙච්ච කෙනා දන්නවා කරන්න ඕන එකයි නොකරන්න ඕන එකයි ඒ ටික ක්‍රමානුකූලව ඔහු දන්නේ. මේ ප්‍රඥාවටපත් වෙච්ච විශාකා සිටු දේවිය ළමයි හැදුවා නේද? ඈ? ළමයි හදන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ළමයි හදන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඔවා විද්‍යාව. එහෙනම් විශාකා සිටු දේවියට අවිද්‍යාව සහ මුලින් දුරුද? නෑ. හැබැයි අවිද්‍යාව සතර අපාගත වෙන මට්ටමට නිරෝධ. එතකොට රාතන් වහන්සේලා ළමයි හදයිද? නෑ. ඇයි හදන්නේ නැත්තේ? අවිද්‍යාව සහ මුලින් ඉවරයි. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙන් අරිහත් වගේ උත්මේ බලාපොරොත්තු වුණොත් සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙන් අරිහත් වගේ කෙනෙක් බලාපොරොත්තු වෙන මොකෝ වෙයි? වෙන්න බෑ. මේ වෙන්න බෑ. හැබැයි දැන් අපි හිතන් ඉන්නේ සෝතාපන්නය. හරියත් වගේමයි. ඇයි? මමත් නැහැලු මගෙත් නැහැලු. සෝතාපන්න වෙච්ච කෙනාට. ඒ සෝතාපන්න වෙච්ච කෙනාට මමත් නැත්තම් මගෙත් නැත්තම් ළමයි හදන්නේ කොහොමද? ප්‍රශ්නයක්ද නැද්ද? සෝතාපන්න වෙයි මොකද මේ ළමයි ඉබේ උපපාතික බිහි වෙච්ච 20 දෙනෙක් නෙමෙයි නේද? තමන්ගේ මනුස්සයා ඉපදිච්ච අයනේ ඔක්කොම තියෙන්නේ. මිගාර පවුලේ සිටුවරයට. ඉතින් එතකොට මමත් නැත්තම් මගෙත් නැත්තම් මම දන්නේ හැම ළමයි හදන ක්‍රමයක්. හැබැයි මවාගත්ත සෝතාපන්න ළඟ එහෙම ඉන්න පුළුවන්. සත්‍ය සෝතාපන්න ළඟ එහෙම නැහැ. ඒකයි කියන්නේ. නෑ. නේද? ඒ කියන්නේ සෝතාපන්න වෙච්ච ඔක්කොම ළමයි හදනවද? එහෙම වෙන්නේත් නැහැ. ඇයි එහෙම වෙනවනම් කෝලිත උපතිස්ස දෙන්න හදන්න. එන්නේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි එහෙම වෙන්නේ නෑමයි කියලා කියන්න බෑ. ඒකයි මේ පෙන්වන්නේ දෙපැත්තක්. අර පැත්තක් තියෙනවා මේ පැත්තක් තියෙනවා. නේද? දැන් බැරි වෙලාවකත් අර විශාකා සිටු දේවි වගේ අද ඉන්න සෝතාපන්න කෙනෙක් හොඳ පවුම් කීයක හරි මාළෙකුත් දාගෙන අර වේල පලන්දනා වගේ එකක් දාන්න බෑ. ඊට වඩා ඊට ටිකක් සමාන මොකක් හරි ඉමිටේෂන් හරි කමන්නේ දාගෙන ළමයි 12 දිනක් එක් විතර පාර යනකොට එයා සෝතාපන්නයි කිව්ව මොකක් කියයිද? අම්මලා නියම සෝතාපන්නලා. ඔහොම තමයි කියන්නේ. හැබැයි අර විජාකසිත දෙවියටත් යන්න වෙන්නේ නැත්තේ ඔහොම නෙමෙයිද? අයි වේල පලඳනාව දාගෙන. ඒක දාගෙන යන්නේ හැම වෙලාවෙම. අර ළමයි ටිකත් එක්ක යනකොට නේද? අද වගේම මිනිස්සු කතන්දර කියන්න ඇති. ඒ කියපු ගොඩේ අපිත් ඉන්නේ ඇති. ඒක නෙමෙයි තාම ඉන්නේ. නැත්තම් අපි බෝපැල වගේ හිටියනම් නිවන් දැකලා. ඔය අනුන්ට ගිනි ගෙඩිම දීලා අනුන්ට ආංචි ඇදලම තමයි අනුන්ගේ කුණු ගොඩවල් හොයලම තමයි මේ තාම මේ යන්නේ. එහෙනම් දැන්වත් ඒක නතර කරලා මේ වැඩේ කරමු. එච්චරයි කියන්නේ. නැත්නම් මේ කෙලවරක් නෑ ඒකයි. එමනම් මෙන්න මේක හොඳට තේරුම් ගන්න. එහෙනම් අතර දුක්ඛාර සත්‍ය කිව්වේ සලායතන. මෙතන පංච උපාදානස්කන්ධය කියන්නේ එකම එකම දෙයක් දෙයාකාරයකින් විස්තර කරනවා. මෙතන පංච දුක්ඛාර සත්‍ය තථාගතයන් වහන්සේ උපාදානය කියන වචනේ අල්ලලා විස්තර කරනවා. අතන සලායතන කියන එක අල්ලලා විස්තර කරනවා. ඒක යාරේකට ඕන තැනකින් මේක විග්‍රහ කරගන්න පුළුවන්. එකම කාරණේ කියලා නෙමෙයි. ඔහු දකින කාරණේ අනුව විස්තර කරනවා. මෙයා දෙකක්ම උපෙන්නේ මම ඕගොල්ලන්. හරි. ආ ඉතුරු ටික විස්තර කරන්න ගියොත් පොඩ්ඩක් වෙලා යයි. කෑම ඇවිල්ලා තියෙන හින්දා අපිට ඒතකොට ටයිම් එක පොඩ්ඩක් හදාගන්න ලේසි. ගිය සතිය අර පොඩ්ඩක් කෑම වෙන පරක්කු වෙච්ච හන්දයි මේ පරක්කුනේ. අපි මේක මෙතනින් නතර කරලා දාණය අරගෙන එන්න. මේකේ වටිනාම කොටස තියෙන දාණයෙන් පස්සේ. ඒ හින්දා මත වැඩි වෙනවා. වැඩියෙන් බුදිනකොට බුදිමත එනවා. ඒ හින්දා පොඩ්ඩක් පරිස්සමෙන් වතුර එකකුත් අරගෙනම බෝතලයකට හරි වතුර එකකුත් අරගෙනම එන්න එනකොට. ඇස් දෙක ගාගෙන හරි යන්න. මොකද මේකේ මේ අද දවස් ඇතුළත කියන්න තියෙන විශේෂිතම වූ කී පොයින්ට් එක වගේ. සුවිශේෂීම කොටස තියෙන්නේ මේකෙන් පස්සේ. විස්තර කරන්නේ. ඒකයි. අහගන්න ඕන දින හොඳම ටික තියෙන එකකින් පස්සේ. ඒ හින්දා දාණය අරගෙන පුළුවන් තරම් ඉක්මනට එන 12 මාරයි වෙලාව අපි උත්සාහ කරමු එකමාර වෙනකොට පටන් ගන්න පොඩ්ඩක් ටයිම් එක එහෙට මෙහෙට වුණොත් එකමාර වගේ වෙනකොට උත්සාහ කරමු පටන් ගන්න.